මේ ලෝකයේ විවිධ ශාස්ත්‍රවරු හිටියා නමුත් කිසිම ශාස්ත්‍රීය කෙනෙකුට නිවීම පිණිස දුකින් නිදහස් වීම පිණිස සත්‍ය පෙන්වන්න බැරි වුණා. ඒ සත්‍ය පෙන්වපු එකම ශාස්ත්‍රඥ වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නකොට අපි මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ විදිහටම ඉගෙන ගන්න යොමු වෙන්නට ඕනේ. ඒ නිසා තමයි අපි ක්‍රමානුකූලව පළමු සංගායනාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ මතක තබාගෙන හිටපු ධර්මය විවිධ ආකාරයට කොටස් කරා සංග්‍රහිත කරා එහිදී අංගුත්තර නිකාය අංක පිළිවෙලට ගොනු කරපු අංගුත්තර නිකාය අපි සාකච්ඡා කරමින් සිටිනවා මධ්‍යම ප්‍රමාණ දේශනා මධ්‍යම නිකාය අපි සාකච්ඡා කරමින් සිටිනවා ඒ වගේම අද අපි මේ සූදානම් වෙන්නේ සංයුත්ත නිකාය නැත්නම් එක වගේ කොටස් එකට කැටි කරලා පෙන්නපු දේශනාවල සංයුත්ත නිකායේ පළමු පොත් වහන්සේගේ ඊතුරු සූත්‍ර ටික සාකච්ඡා කරන්නට. එතකොට මේ දේශනාව අපි ඉගෙන ගන්නකොට අපේ ජීවිතේ අපි හොඳට බලන්නට ඕන මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ සත්‍ය අපි කොහොමද අපේ ජීවිතයේ තුල තේරුම් ගන්න කියන එක. අද අපට තියෙන්නේ සංයුත්ත නිකායකේ වංගීස සංයුත්තේ. වංගීස ස්වාමීන් වහන්සේ කියන්නේ අපි අද ඔය කියන්නේ හිතවන කවි කියලා කියන්නේ කවි මතක් වෙන්නේ මොනවා හරි දෙයක් අහුනහම දැක්කහම කවියෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නවනේ. අද සමාජෙත් අන්නේ වගේ කෙනෙක් තමයි වංගීස ස්වාමීන් වහන්සේ ගිහි කාලේ ඉඳලම මොනවා හරි දෙයකදී කවි දැන් කවි නෙමෙයි ඒ කාලේ ගාථා වෙන්නේ. ගාථා මතක් වෙනවා. Tamanට සිහි වෙනවා. අන්නේ කෙනෙක් තමයි වංගීස ස්වාමීන් වහන්සේ. ගිහි කාලේ ඉඳලා මේ ගතිය තිබුණේ. ඉතින් ඒ වංගී ස්වාමීන් වහන්සේගේ කවි තමයි මේක. ඒ කියන්නේ ගාථා තමයි මේ වග්ගය තුලම තියෙන්නේ. වංගී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු. ඒකේ පළවෙනි සූත්‍රය තමයි නික්ඛන්ත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ වැඩ සිටියේ මේ කියන්නේ වංගී ස්වාමීන් වහන්සේ ගිහිගේ නික්මීම පිළිබඳ තමයි මේ දේශනාව සිදු වුණේ. දැන් මේකත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා මේ සුතන් වශයෙන් ඉදිරිපත් කරන්නේ මේ කියපු කාරණා වංගී ස්වාමීන් වහන්සේගේ විග්‍රහයක්. බුදුරන් වහන්සේ ළඟට ඇවිදilla තියෙනවා. ඒක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මං මෙහිම ඇසුවේ කියලා මේ විග්‍රහය අහපු දී පැහැදිලි කරන්නේ. වංගී ස්වාමීන් වහන්සේ මේ අග්ගලාවේ මේ ඒ තන වාසය කරනකොට තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ තමයි නිරෝධ කප්ප කියන්නේ ගුරුවරයා. උපාධ්‍යයන් වහන්සේ නිරෝධ කප්ප කියන ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නිරෝධ කප්ප ස්වාමීන් වහන්සේ යටතේ තමයි වංගීස ස්වාමීන් වහන්සේ පැවිදි වුණේ. පැවිදි වෙච්ච අලුත කෙනෙක්. ඒ කියන්නේ පැවිදි වෙච්ච අලුත, ඒ කියන්නේ පැවිදි වෙන මුල් කාලේ මේ වංගීස ස්වාමීන් වහන්සේ එයාට බැවරලා තිබුණා මේ විහාරයක් බලා ගන්න. ඒ කියන්නේ ඒ නිග්‍රෝධ කප්ප කියන ස්වාමීන් වහන්සේට යටතේ පැවිදිච්ච ඒ ස්වාමීන් වහන්සේ විහාරය නැත්නම් අපි අද ගත්ත පන්සලක් බලා ගන්න ආරණ්‍යයක් බලා ගන්න පැවරලා තිබුණා වංගිෂ ස්වාමීන් වහන්සේට අලුත පැවිදිච්ච වංගිෂ ස්වාමීන් වහන්සේට අතකෝ සම්භවලා ඉත්තියෝ අන්න මේ විදිහට මේ තනියම කියන්නේ මේ මේ ආරණ්‍ය බලාගෙන වැඩවාසය කරනකොට මොකද වුනේ මේ ගුරුවරයා නැහනේ තනියම තමයි ඒකේ පාලකයා බොහෝ කාන්තාවෝ ඇවිදින්න ලස්සනට ඇඳලා පැනඳලා මේ කාන්තාවෝ මේ ආරන්නේ බලන්න එනවා ආරන්නේට එනවා මෙන්න මේ විදිහට මේ නිවීමට හිත යොමු කරගෙන බුද්ධ කාලේ පැවිදි වෙච්ච. එතකොට මේ රහතන් වහන්සේ නමකගේ ගෝලයෙක් වෙච්ච බුදුරන් වහන්සේගේ ශාසනය බුදුරන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ විහාරය පාලනය කරනකොට බොහෝ ඉච්ඡීන් ලස්සනට හැඳ පැනඳගෙන ඒ ආරණ්‍ය බලන්න එන තැනදී විහාරස්ථානයේ බලන්න එන තැනදී මේ වංගීස ස්වාමීන් වහන්සේට අතකෝ ආයස්මතෝ වංගීසස සෛත්‍යව දිස්වා ස්ත්‍රීන් දැකලා අනබිරතං උප්පජ්ජති අන්න පැවිද්දේ එපා වුණා. ඉතින් බලන්න පැවිද්ද එපා වෙන්නම සිදු වුණා මේ රහත් වෙන්න යන ස්වාමීන් වහන්සේ නම. දැන් අපට ගොඩක් වෙලාවට අද සමහරලාවට හිතෙන්න පුළුවන් හිම වෙන්න බෑ මේ නිවන් දකින්න අයට කියලා. මේ බුදුරන් වහන්සේ ළඟම පැවිදි වෙච්ච බුදුරන් වහන්සේ ගේ ගෝලයක් වුණ රහතන් වහන්සේ නමකගේම ගෝලයක්. රාග චිත්තං අන්න රාගයේ එක්කමයි සිත යන්නේ. දැන් රාගයේ එක්කම සිත යනවා ඒ විතරනේ පැවිද්දත් එපා වුණා. මේ බුදුරන් වහන්සේ කාලේ පැවිදිච්ච භික්ෂුවට. අතකෝ ආයස්මෝ ආයස්මතෝ වංගීසස්සේ තත හෝති. වංගී ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. අලාභා වතමේ නවතමේ ලාභා දුර්ලද්දං වතමේ නවතමේ දුසුලද්දං මට අලාභයක්මයි මට මේ නොලැබීමක්මයි කිය කියා දැන් දුක් වෙනවා මොකක් නිසාද දුක් වෙන්නේ මේ අනබිරතියක් ඇති වුණ පැවිද්දි යස්ස මේ අනබිරතං uppanna රාගෝ චිත්තං අනුද්ධංසේති මගේ හිත රාගයෙන් යටපත් වෙනවා මට පැවිද්ද එපා වෙනවා මට මේක අලාභයක්මයි කිය කියා කල්පනා කරනවා කල්පනා කරනවා ඊළඟට හිතෙනවා මේ අනබිරතිය මේක තව කෙනෙකුට අයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ම අයින් කරගන්න ඕන එක. තමන්මයි මේ අනබිරතිය අයින් කරගන්න තියෙන්නේ. තමන්මයි මේ රාගය දුරු කරගන්න තියෙන්නේ කියලා මේ වංගීෂ ස්වාමීන් වහන්සේට කල්පනා වෙනවා. එහෙම කල්පනා වුණාට පස්සේ වංගී ස්වාමීන් වහන්සේ බඹසර ජීවිතයේ ආසාව ඇති කරගෙන ඇති කරගන්න හිතෙනවා. ඉතින් ඒ වෙලාවේ වංගී ස්වාමින් වහන්සේට අතකෝ ආයස්ම වංගීසෝ අත්වන වත්වනෝ අනබි අනවිරිතං විනෝදෙත්වා අබිරතං උප්පාදෙත්වා තායන් වේලා ඉමංගාසං අබාසි අන්නර පැවිද්දට තිබිච්ච ආසාව නැතිකම නැති කරගත්තා ඒ කියන්නේ අනවිරතිය දුරු කරගත්තා ඊළඟට රාගය දුරු කරගත්තා දැන් මේ රහත් වුණා නෙමෙයි මේ අවස්ථාවේ හටගත් ආවේගයෙන් සිවුරු වැල්ල යන්න හිටිච්ච මේ රාගය නිසා ඇතිවෙච්ච ආවේගය දුරු කරගත්ත කල්පනා කරලා. ඒ වෙලේ අන්න කවි ටිකක් නැත්නම් ගාථා ටිකක් මතක් වෙනවා මේ වංගී ස්වාමීන් වහන්සේ. නික්ඛන්තං වතමං සන්තං අගාරස්මන ගාරියං විතක්ඛා උපදහවಂತಿ පගබ්භා කන්හතෝ ඉමේ. ලස්සනට විග්‍රහ කරනවා. ඒ තමයි මේ ගිහිගෙන් නික්මෙලා මේ ශාසනයට පැවිදි වෙච්ච මම, ඒ කියන්නේ මේ ගිහි ජීවිතය අතහැරලා ශාසනයට ආපු මම අවංකවම යාවේ. එහෙම එකේ මේ අවංකව මාපු මම විතක්කා මේ විතරක වලට ඕන විදිහට යන්න දීලා හරියන්නේ නැහැ. මම මේ ශාසනයට ආවේ මේ ගිහිගේ අතහැරලා අවංකවමයි. ඉතින් අවංකව මාපු මම මේ විතර හිතට එන සිතුවිලි වලට ඕන විදිහට යන්න දීලා හරියන්නේ නැහැ. ඒ විදිහට යන්න දෙන්නේ නැහැ කියලා හිතනවා කල්පනා කරනවා. ඊළඟට උග්ග පුත්තං මහේ සස්සා සික්ඛති දල් දල්හ ධම්මිනෝ සමන්තා පරි පරිකිරෙය්‍යුං සහස්සං අලපායින මේ රාජකුමාරවරු ඉන්නවා උස් ලස්සන උදාහරණයක් කියනවා. කියන්නේ දැන් රාගය ඇති වෙලා ඉන්නකොට මේ හිතට ඕන දේවල් මේ කරන්න යන්නේ. හිතට වාලෙක් කියලා, හිතට දාසයෙක් කියලා, හිතට ඕන දේවල් කරන්න යන්නේ වංගී ස්වාමීන් වහන්සේ. දැන් ඊටකොට හිතෙනවා මේ මම මේ ශාසනයට ඇතුළු ඇතුළුනේ මේ ශ්‍රද්ධාවෙන් ගිහි ගියේ අතහැරලා ඇතිරුනේ මේ හිතට ඕන ඕන දේවල් කර කර ඉන්න නෙමෙයි. හිතට වහලෙක් ඉන්න නෙමෙයි. මේ හිතට ඕන දේ කරන්නව දෙන්නේ නැහැ කියලා හිතනවා. උදාහරණයක් කියනවා හරියට මේ වගේ. රාජකුමාරයෙක් ඉන්නවා හොඳට මේ දක්ෂ, ඒ කියන්නේ යුද්ධ කරන්න දක්ෂ හොඳ රාජකුමාරයෙක් ඉන්නවා. මේ රාජකුමාරයාට හැම පැත්තෙම මේ ඊතල වලින් දහස් ගණනින් ඊතල වලින් එනවා විඳිනවා. ඒ කියන්නේ හැම පැත්තෙම මේ සටන් කරන්න නැත්නම් Tamanට ප්‍රහාර එල්ල වෙනවා. නමුත් දක්ෂ කෙනා ඒ රාජකුමාරයා පලා යන්නේ නැහැ. කොච්චර ආකාරයකට සතුරා ඊතල වලින් විද්දත් පලා යන්නේ නැහැ. එයා යුද්ධ කරනවා. අන්න වගේ ලස්සනට විග්‍රහ කරනවා. සච්චේ ඒතන පිහි පිහියෝ ආගිමිසන්ති ඉතියෝ නවේව බන්ධය ඉස්සන්ති ධම්මේ සම්පතිට්ඨිතං අන්න පැහැදිලි කරනවා. අන්න ඒ වගේ මේ කාන්තාවුන් දහසක් ආවත් දැන් නම් ඉතින් මම ධර්මයටම යොමු කරගන්නවා ධර්මයේ හිත පිහිටවා ගන්නවා ආයි මාව පීඩාපත් පීඩාවටපත් කරන්න දෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ දැන් යුද්ධයක්නේ. දැන් ලෝකයේ යුද්ධයක් කරනකොට මේ රජවරු එක ආයුධත් එක්ක යුද්ධ කරනවා. එතකොට කොච්චර ආයුධ වලින් සතුරු ආක්‍රමණ ආවත් පලා යන රජුරෝ වගේ මේ යුද්ධයට ආව කෙලෙස් යුද්ධයට ආව කෙනාට මේ ඒ කාන්තා අරමුණු දහස් ගණන් ආවත් ධර්මයේ පිහිටපු කෙනා ඒ යුද්ධය ජය ගන්න යොමු වෙනවා පලා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ගිහි ගිය අතහරින්නේ නැත්නම් පැවිද්ද අතහරින්නේ නැහැ කියලා ඒ වංගීති ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා. සකේහි මේ සුතං ඒතං බුද්දස් බුද්දස්සා දිච්ච බඳුනෝ නිබ්බාන ගමනං මග්ගං තත්ත මේ නිරතෝ මනෝ ඒවංච මේ ඒවංච මං විහරන්තං පාපිමා උප්පගච්ඡසි තතහා මච්චෝ කරිසාමි නමේ මග්ගම්පි දක්ඛසීති අන්න විස්තර කරනවා මේ සූර්ය වංශයේ උපා නැත්නම් මේ බුදුරයන් වහන්සේ ආදිච්ච බන්දු බුදුරයන් වහන්සේ හරිම දක්ෂයි කියනවා භාග්‍යතුන් වහන්සේගේ මේ මේ නිවන් මාර්ග පෙන්වන්න. ඉතින් මේ සූර්ය වංශයේ උපන් නිවන් මාර්ග පෙන්නන ඒ දක්ෂාකාර නිවන් මාර්ග පෙන්නන භාග්‍යතුන් වහන්සේගේ මුවින්මයි මම මේ ධර්මය ඇහුවේ. ඉතින් ඒ අහපු ධර්මයක මගේ හිතේකට ඇලෙන්නට ඕනේ. කියන්නේ බුදුරණවහන්සේගේ මුවින්ම කියන ධර්මය ඇහුවේ. බලන්න මේ හිතන හැටි. බුදුරණවහන්සේගේ මුවින්ම මම බණපදය ඇහුවා මේ මේ මේ නිවනට යමු එක්ක. ඉතින් අන්න ඒක ඒ අහපු ධර්මයක මගේ හිතේකට යොමු කරගන්න ඕනේ. මායයට කියනවා, "ඒ මායය ඔබට පුළුවන් නම් මම මම ඔන්න ඔය විදිහට වාසය කරද්දී ඔබට මල් ළඟට එන්න බෑ. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්වපු ඒ ධර්මයේ එක්ක මගේ ජීවිතය ගත කරනකොට ඔබට මල් ළඟට එන්න බෑ. මාංගීය මාර්ගයවත් ඔබට හොයාගන්න බෑ කියලා මං අන්නේ විදිහටයි කටයුතු කරන්නේ කියලා මේ අර අපි හිතවන කවි කියන්නේ ඒ වගේ මේ හිතට එන එක කියනවා කියනවා. සතුටට හිතට එන එක මේ වංගී ස්වාමීන් වහන්සේ කියනවා. ඊළඟට ඊළඟ සූත්‍රය ඒකත් වංගී ස්වාමීන් වහන්සේම කියන එකක් අරති කියන සූත්‍රය. අරති එතනක් තියෙන්නේ බ්‍රහ්ම බඹසරට එපා වීම. ඒ කියන්නේ පැවිද්ද එපා වීම පිළිබඳවමයි තියෙන්නේ. එකන් සමයන් ආයස්ම වංගී සුමි වංගී ස්වාමීන් වහන්සේ ඒ වැඩ සිටියේ ඒ අග්ගලාවේ ඒ චෛත්‍යයේ විහාරස්ථානයේ තමයි වැඩ වාසය කරේ. නිග්ගොඩ කප්ප ස්වාමීන් වහන්සේගේ ගෝලයේ ඉතින් මේ නිග්ගෝධ කප්ප ස්වාමීන් වහන්සේ උදේ පින්ඩපාත ගිහිල්ලා දානේ වන්දලා කුටියට ගියාට පස්සේ ආයෙ එන්නේ හවසට නැත්නම් පහෝදාට. එතකොට දැන් මේ අලුත් පැවිදි වෙච්ච ගුරු ගෝලයෙකුගේ නැත්නම් ශිෂ්‍යයෙකුගේ දැන් මේ තරුණ දැන් මේ කට්ටිය මේ හරි තරුණ දක්ෂ ලස්සන පිරිමි තරුණයෝනේ. එතකොට රාගයෙන්, දේශයෙන් හිත යටපත් වෙනවා. එතකොට අර දැන් ඒ කාලේ නම් බුදුරණවහන්සේ පෙන්නනවා මේ ගුරුවරයෙක් ඇසුරු කරන්නේ තමන්ගේ තියෙන අඩපාඩු කිය කියා කිය කියා ඒක හදාගන්න ක්‍රමය අහගන්න. දැන් ඔන්න මේ නිග්‍රෝධකප්ප ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ මේ වංගී ස්වාමීන් වහන්සේ ගුරුවරයා උදේ දානෙට ගිහිලා පින්ඳ පාතය ඇවිදලා කුටියට ගියාම සමහල්ලාවට එළියට ඉන්න පහෝදා උදේ නැත්තම් හවසට. ඉතින් මෙහෙම ඉන්නකොට මෙන්න මේ වංගී ස්වාමීන් වහන්සේට, ඒ කියන්නේ ශිෂ්‍යයාට, ඒ ගෝලයාට ඒ වෙනකොට හිතට ඇති වුණා මේ පැවිද්ද එපා කියලා. ඒ ඉතින් කතා කරන්න විදියකුත් නැහැ. ගෝලයා ගුරුවරයා එන්නෙත් නැහැ. හිතට දැන් හිතේ දැන් Taman දියුණු නැහනේ. පැවිද්දට ආව ධර්මය අහලා මේ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ආවේ. නමුත් පැවිද්ද හිතාලවන්නේ නැහැ. හිතාලවන්නේ නැහැ රාගයෙන් සිත යොමු වෙනවා. රාගයට ඇදිලා යනවා සිත. දැන් බලන්න දැන් කලින් එකේදී රාගයට ඇදිලා ගිය කලින් අවස්ථාවේ කාන්තාව දැකලා. දැන් ගුරුවරයාත් එක්ක කතා කරන්න නැතිකමට ඒ කියන්නේ තමන්ගේ ඉන රාගය දුරු කරගන්න විදිහ නැහැ. දැන් කවුරුත් එක්ක කතාවක් නැහැ. ඒකෙන් දැන් හිත පැවිද්දේ පාවනවා. රාගය දෙපා වුණා රාගය වැඩිනවා. ඒකෝර බලන්න මේ මේ මේකයි බලන්න ඕනේ නිකන් දැන් අපට සාමාන්‍යයෙන් හිතනකොට දැන් අද කාලේම කෙනෙකුට හිතනොත් එහෙම මූව අදාලා නැහැ වැඩක් නැහැ පැවිද්දලා කියලා හිතෙන්නේ. මේ මේ කවුරු ගැනද මේ කියන්නේ? අතීතේ රහත් වෙච්ච අය ගැන මේ කියන්නේ. ඒ කියන්නේ බුදුරණවහන්සේ ළඟම බණ අහපු බුදුරණවහන්සේ ළඟම හිටපු ඒ රහත් වෙච්ච රහතන් වහන්සේලාගේ රහත් වෙන කලින් චරිතය මේ. එතකොට බලන්නේ අද කරුණත් ඕ වගේ ස්වභාවයක් ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් අපට අද ධර්මය ඇහෙනකොට අපි හිතන්නේ රාගය එනකොට අයියෝ මට වැඩන්නේ මට සාම් ප්‍රශ්නයක් මට මේ ධර්මය අහුවෙලන්නේ ඕකයි හිතෙන්නේ. නමුත් මේ බුදුරන් වහන්සේගෙන් බණපදිය අහපු මේ භික්ෂුන් වහන්සේලාට මේ රාගය එන්නේ පැවිද්දේපා වෙන්නේ. එතකොට අහපු දේවරක්වත් නෙමෙයිනේ. තාම දියුණු වෙලා නැහැ. තාම වැඩිලා නැහැ. එතකොට අපේ රාගියාව කියලා, දේශියාව කියලා අනේම් කියලා පසුත වෙන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. අපි අද මොකද කරන්නේ රාගයනකොට දේශෙනකොට අයියෝ මට මේ මම හරියට තාම ධර්මය අහලා නැහැ අයියෝ මම තාම ධර්මයේ පුරුදු කරන්නේ නැහැ කී කියා දුක් වෙනවා පසුතැවෙනවා නමුත් අපි බලන්නේ නැහැ මේ ධර්මය කියන්නේ මොකද්ද කියන එක. ඒතකොට බලන්න එහෙනම් මේ රහත් වුණ රහත් වීමට යොමු වෙන බුදුරන් වහන්සේ දැකපු බුදුරන් වහන්සේගෙන් බණ අහපු මේ වික්ෂුන් වහන්සේලා මේ රාගයෙන් දුක් වෙවි පැවිද්දේ පාවිගෙන ඉන්නවා. අතක වායස්මා වංගීසස ඊතතෝසි. අන්න ඊළඟට එහෙම හිතිලා වංගීසානංශයට ආයෙ හිතෙනවා කල්පනා අන්න බලන්න මේ වීරියෙන් යුක්තව සිදුවෙනදී එයාට හිතන්න ඕනේ ඊළඟට. එයා කල්පනා කරනවා. අලාභං වත මේ නවත මේ ලාභං දුර්ලද්ධං වත මේ නවත මේ සුලද්ධං යස්ස මේ අනබිරතං uppannā රාගා චිත්තං අනුද්දං සේති. අන්න හිතෙනවා මට අලාභයක්මයි මට නොලැබීමක්මයි. ඒ කියන්නේ පැවිද්දට සිත ඇලුවේ නෑ කියන එක මට අලාභයක්මයි මට නොලැබීමක්මයි ඒ වගේම මේ රාගයෙන් සිත යටපත් වෙන එක මට අලාභයක්මයි මට නොලැබීමක්මයි. ඒතකොට බලන්න මේ මේ මෙන්න මේ විදිහට හිතන්න ඕන. හිතනකොට හිතනකොට තමයි දුර වෙන්නේ. අන්න ඒ විදිහට කල්පනා කරනවා මට මේ හටගත්ත මේ අකුසලේ නැත්තම් මේ කවිද්දට අනබිරතිය මේ රාගේ වෙන කෙනෙකුට බලෙන් අයින් කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මම දුරු කරගන්න ඕන දෙයක්. කරුණාව ගන්න පුළුවන් තව කෙනෙක්ගේ. නමුත් දුරු කරගatiya යුත්තේ මමමයි. මෙන්න මේ විදිහට කල්පනා කරලා මේ වංගී ස්වාමීන් වහන්සේ අතකෝ ආයස්ම වංගී සවත්තන වත්තන අන අන මිරතං විනෝදෙත්ව අබිරතං උපත් උප්පාදෙත්ව තායන් වේලායන් ඉමං ගාතං අපහසි අන්න ඒ අබිරතියේ නැත්තම් මේ පැවිද්දට තියෙන අකමැත්ත දුරු කරලා කැමැත්ත ඇති කරගෙන රාගය දුරු කරලා අන්න සතුට වෙනවා දැන් බලන්න මේ අවස්ථා දෙකක් එතකොට නිතරම සිදුවෙන එකක් ඒක නිවන් දකින්නකම්ම කෙනෙකුට මේ ධර්මයේ අහුණා කියලා කෙලස් එන්නේ නැති වෙන්නේ නැහැ කෙලෙස් එනවා. දැන දැන හික්මෙන්න ඕන. අන්න ඒකයි හික්මෙනවා කියලා කියන්නේ. ඊළඟට ගාතාවක්. දැන් ගාත මතක් වෙනවන් මේ සවන්නාංශයට. අරතිංච රතිංච පහය සබ්බසෝ ගේසිතංච විතක්කං. වනත් වනතංන කරේ කොහින්චේ නිබ්බන නිබ්බනතෝ අරතෝ සහිබික්කු අන්න පැහැදිලි කරනවා මේ අරතිය රතිය දෙකම දුරු කරනවා. අරතිය කියන්නේ දැන් අතන විග්‍රහ කරන්නේ අරතිය. ඒ කියන්නේ අකමැති වුණා පැවිද්දට. ඒකත් දුරු කරා. ඊළඟට රාගයට කැමැති වුණා. මේකත් දුරු කරා. ඒ වගේම සියලුම ගේහසිත නැත්නම් ඒ කියන්නේ ගෘහත්ව සිත නැත්නම් ගිහි අය විදන කල්පනා මෙන්න මේ සියලු දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරනවා. අයින් කරලා ඒ විතරක සම්පූර්ණති කරලා මේ කෙලෙස් වනාන්තරය ඒක හදන්නේ නැහැ කියනවා. රෝපණය කරන්නේ නැහැ. කියන්නේ කෙලෙස් වර්ධනය කරන්නේ මේ රාගය වර්ධනය කරගන්නේ නැහැ කියනවා. කෙලෙස් වණී අයින් කරලා දානවා කියනවා. අන්න නිවීමට තෘෂ්ණා සහිතව නිවෙන්නට කෙනා කියනවා සැබෑම භික්ෂුව. දැන් මේ එතකොට මේ තමන් කියව ගන්න තමන් හිතනවා මේ පැවිද්ද වටිනාකම උලුප්ප ගන්න උලුප්ප ගන්න කල්පනා කරනවා. නිකන් කල්පනා කරනවා නෙමේ සජ්ජායනා කර කර වැටහෙන ගාථා පද ඔස්සේ කියනවා. යමිදං පෘථිවිංච වේහංස රූපගතංච ජගතෝගදං කිංචි ජර ජීයති සබ්බ නිච්ඡං ඒවං සමේච චරන්ති මුත්තන්ති මේ ලෝකයේ අහසේ හරි පොළවේ හරි මේ කොහේ හරි මේ රූප කියලා දෙයක් නැත්නම් මේ කොහේ හරි තියෙනවද යම්කිසි රූපයක් කියන්නේ දැන් මේ රාගයක් ඇති වෙන්නේ මොනවා හරි දෙයක් මුල් කරගෙන රූපයක් තියනද මෙන්න මේ සියල්ලක්ම නැති වෙනවා දිරනවා ජීරති ඒ වගේම ඒවා අනිත්‍යයි එතකොට දිරනවා ඒ වගේම ඒවා අනිත්‍යයි මෙන්න මේ විදිහට දැනගෙන ඉන්නකොට වාසය කරන්නට ඕනේ. අන්න ඒක තමයි අවබෝධයේම හැසිරීම. ඒ කියන්නේ දැන් රාගය ඇති වෙන්නේ එක්ක තමන්ගේ ස්වභාවයක නැත්නම් අනුන්ගේ ස්වභාවයක. මෙන්න මේක ඇලීමත් එක්ක තමයි රාගය ඇති වෙන්නේ. ඉතින් මේකේ ස්වභාවය දැනගෙන වාසය කරන්න ඕනේ කියනවා අවබෝධයෙන්. උපදීසු ජනා ගදිකාසේ දිට්ඨ සුතේ පටිඝේච මුතේච එත්ත විනෝදනං ඡන්ද මනෝදයේ එත්ත නලිප්පති තම් මුනිමාහෝ අන ඊළඟට විග්‍රහ කරනවා මේ උපදී නැත්නම් මේ කෙලෙස් මෙන්න මේ කෙලෙස් ඔක්කොම අයින් කරන ඒ කියන්නේ මේ ආයතන වලින් ditta sutta mutta මෙන්න මේ වගේ එන මෙන්න මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම තියෙනවා. මෙන්න මේවා අයින් කරනවා. ඒ අරමුණු වෙන දේවල් අයින් කරනවා. අයින් කරලා එත්ත විනෝදනං ඡන්ද මනෝජ අන්න ඒවහා එකතු නොවී ඉන්න කෙනාට කියනවා මොනවරයා. ඒ කියන්නේ ඇසට, කනට, නාසයට, දිවට, කයට මෙන්න මේවත් එක කෙලෙස් එනවා. ඒක හා එකතු වුණාට පස්සේ. මෙන්න මේවට ගිජු වුණාට පස්සේ. මෙන්න මේවා දුරු කරලා ආසා නැතුව ඉන්න කෙනාට කියනවා මුනිවරයා කියලා කියන්නේ. එතකොට මේ මේ මේ රාගය එන තැනදී වංගි ස්වාමින් වහන්සේ ඒක දුරු කරපු කෙනාගේ ස්වභාවය මේ ඉස්මතු කර කරා ගන්නවා. ඊළඟට විග්‍රහ කරනවා අත සත්‍ය නිසිතං සවිතක්කා පුතුජන පුතුජනතාය අදම්මා නිවිට්ටා නච වග්ගවත් නච වග්ග ගතස්ස කුහිංචි නෝපන දුක්ඛලාභී සබික්කු අන්න මේ ඉඳුරන් නැත්නම් ස ආයතන 6 ඒකහා එකතු වෙලා නැත්නම් මේ මේ ආයතන හයත් එක්ක මේවා එකතු වෙලා කියන මේ පුතඥය මේ විතර කර කර ඉන්නේ. මේ ඉඳුරංගෙන් ලැබුණ අරමුණු එක්ක කල්පනා කර කර මේ විතරක කර කර මේ පුතඥය ඉන්නකොට මොකද වෙන්නේ? මේ අධර්මයට කයි යා කල්පනා කරන්නේ. ධර්මයේ එක්ක වැටෙන්නේ අධර්මයටම යන්නේ. ඔන්න එතකොට එතන කියවෙනවා ඉඳුරංගෙන් ලැබෙන අරමුණු එක්ක විතරක කර කර ඉන්න පුතඥයාට ලැබෙන යොමු වෙන අධර්මයකටමයි. ප්‍රඥාව යන්නේ අනිත් පැත්තට. එතකොට මෙන්න මේ විදිහට වාසය කරන්නේ නැතුව මෙන්න මේ විදිහට මේ වාදීය කර කියන්නේ වාසය කරන්නේ නැතුව ඒ විදිහට මේ ඒ වගේ එක ගැටීමෙන් හරි නැත්නම් මොනවා හරි දැන් මෙතන කියනවා දැන් ඒ ඒ ඉඳුරන් එක එකතු වෙන දේත් එක්ක බන ගන්න දේවල් වැරදි දේ කතා කරන මේ නපුරු විදියට කතා කරන මේ හැම දෙයක්ම සිදු වෙන්නේ අන්න ඒ විදියට. එතකොට අන්න මේ ඔය විදියට වැරදි ආකාර ජීවත් වෙන කෙනාට කියනවා ඔය කායික වාචික මානසික වැරදි ක්‍රියාවලුත් යුක්ත වෙලා වාසය කරන්නේ. බුද්ධිමත් කෙනා හිම නෙමෙයි කියනවා. දබ්බෝ චිර රත්ත සමාහිතෝ අකුහකෝ නිපකෝ අපිහාලෝ සන්තපදං අජ්ජගම මුනි පටිච්ච පරිනිබ්බුදෝ කංගති කලන්ති අන්න මේ පඬිත කෙනා එහෙම නෙමෙයි පඬිතයාගේ ස්වභාවය තමයි දීර්ඝ කාලයක් චිර බොහෝ කාලයක් සිට සමාහිතෙන් යුක්තයි කුහක නැහැ අකුහකෝ ඒ වගේම නිපකයි ඒ කියන්නේ පඬිතයි ප්‍රඥාවන්තයයි ඒ වගේම මේ මේ මේ අයින් තස්න සුස්නාව අයින් කරලා තියෙන්නේ අන්නේ නිවීමට යොමු වෙලා තියෙන්නේ නිවන සාක්ෂාත් කරලා පිරිණිවෙලා තියෙන්නේ අන්න ඒ කෙනා ඒ කෙනා අපේක්ෂා කරන්නේ ඒ කියන්නේ ඒ විදිහට දුරු කරපු නැත්නම් ගුණධර්ම මේ විදිහට යුක්ත කෙනා පිරිණිවීමයි නැත්නම් මේ අපි දැන් කතා කරන මේ කය අයින් වීම නැත්නම් මේ පිරිණිවීමයි බලාපොරොත්තු වෙන්නේ කියලා වංගීෂ ස්වාමීන් වහන්සේ ඒ ගාථා ටික ඒ විදිහට කියනවා. එතකොට ඒ වංගීෂ ස්වාමීන් වහන්සේ තමන්ට මේ කියන්නේ පැවිද්දට එපා වීමක් ඇති වෙච්ච අවස්ථාව ඉදිරිපත් කර ගාතම්. පළවෙනි අවස්ථාව එපා වුණා. කාන්තාවන් දැකලා දෙවෙනි අවස්ථාව එපා වීමක් තිබ්බා. තමන් ඔහේ විතර කීචා ඉඳලා ගුරුවරයාට කියන්නේ නැතුව. ඊළඟ එක තමයි පේසලා තිමඤ්ඤනා සූත්‍රය. ඒ කියන්නේ මේ සුපේසල භික්ෂුන් වහන්සේලා පහක් කරලා හිතලා තියෙනවා. අතිමඤ්ඤ. ඒ කියන්නේ ශික්ෂාකාමී භික්ෂුන් පහත් කළා හිටපු සූත්‍රය. ඒතකොට මේ පහත් කළා හිටලා තියෙන්නේ ඇයි බංගිසයන්හන්සට හැකියාවක් තියෙනවා මේ කවි කියන්නේ. අනිත් අයට ඒ නැති බවින් කවියෙන් පහත් කරනවා. දැන් බලන්න මේ මේ කියනේදී මේ රහත් වෙච්ච භික්ෂුවා කලින් රාගයෙන් යටමත් වෙලා හිටියා. දැන් තමන්ගේ අතිමානෙන් අර පඬිදකමින් රුපේසල භික්ෂුන් පහත් කරනවා. එතකොට මේ මේ නිවන් දැකපු රහත් වෙච්ච වික්ෂ මේ අරහත්ත්ව කරා යන කෙනාගේ සබ එතකොට අපිට මේ හිතුණට මේ මේ මේ සාත දාත තීන්තු කූඩ වගේ තමයි ඔක්කොම ඉන්නේ කියලා එහෙම ගන්නෑ. දැන් අපිට හිතෙන්නේ මේ අරහත්ත්ව කරා යන කෙනාගේ ස්වභාවයේ ඒ අර චරිතේ නිකන් රොබෝ වෙලා සාන්ත දාන්තව ඉන්නවා කියලා. දැන් මේ බලන්න වංගී ස්වාමීන් වහන්සේ මේ දැන් දැන් කාලේ කෙනෙක් නෙමෙයි. අතීතයේ බුදුරණවහන්සේ ළඟ ඉඳලා බුදුරණවහන්සේගෙන් බණ අහලා පැවිදි වුණේ. පැවිදි වෙලා මේ රහත් වුණා ඊට පස්සේ රහත් වෙන්න කලින් චරිතේ. නිග්ගෝධාරාමයේ මේ අග්ගාලව චෛත්‍යයේ මේ නිග්ගෝධ කප්ප උපාධ්‍යායව වැඩ වාසය කරපු මේ මංගීෂ ස්වාමීන් වහන්සේයි තේනකෝපන සමයේන ආයත වංගීසෝ අත්තනෝ පටිභාණේ තමන්ගේ වැටහීම කියන්නේ මේ කවි ගාථා වැටහීම මුල් කරගෙන අඤ්ඤේ පේසල බික්කෝ අතිමඤ්ඤති අන්න ඒ සුපේසල භික්ෂූන් පහත් කරලා හිතනවා Tamanට වැටහීමක් තියෙනවා මේ අනිත් කාටවත් එහෙම දෙයක් මට මේ වැටහීම මගේ ශක්තිය කියලායි. බලන්න එතකොට මේ රහත් වෙන්න ගිය භික්ෂුවගේ ස්වභාවය. අතකෝ ආයස්මතෝ වංගී සස්සකද හෝසි. අලාභ වතමේ නැවත මේ ලාභා දුර්ලභං වතමේ නැවත වේ සුලද්දං යවාහං අතනෝ පටිභහනේ අඤ්ඤේ පේසලේ බික්කෝ අතිමඤ්ඤති අතකෝ ආයස්ම වංගීසෝ අත්තනාව අත්තනෝ විප්පටිසාරණං උප්පාදිත්වා තායන් වෙලා ඉමං ගාතං අබාසි අන්න වංගී ස්වාමීන් වහන්සේට හිතෙනවා මෙන්න මේ විදියට මොකද්ද වංගී ස්වාමීන් වහන්සේට හිතෙන්නේ මේ ලාභයක් මට මට අලාභයද තමන්ටම හිතෙන අන්න ඒකයි ස්වභාවය කියන්නේ ඒ කියන්නේ මේ හික්මෙන කෙනාගේ ස්වභාවය යම් ප්‍රතිපදාවක යන කෙනාගේ ස්වභාවය තියෙන්නේ වැරද්දක් කරනවා මොකද වැරද්ද නැති වෙන්නේ වැරද්ද කරලා වැරදි හික්මෙනවා. දැන් අපි අහලා තියෙනව නේද? හතන සූත්‍රයේ ගාතාවක් තියෙනවා කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාච උදචේතසාව අවබ්බෝතං. ඒක සංගවන්න අභෞයයි කියනවා. කියන්නේ ඒක මේ සංවර වෙනවා කියනවා. වැරදි වෙනවා. සෝතාපන්න කෙනා වශයෙන් වැරදි වෙනවා. එතන සෝතාපන්න කෙනා නිග්‍රහ කරන්නේ. කයින්, වචනෙන්, මනසින් අකුසල් වෙනවා කියනවා. දැන් මේ වික්ෂුම් පහත්ද අකුසල් වෙන්නේ නැද්ද? කාගෙනකොට අකුසල් වෙන්නේ නැද්ද? අකුසල් වෙනවා. හැබැයි සංගවන්නේ නැහැ. අන්න ඒක හික්මන කෙනාක් ගතිය. එතකොට දැන් මේ මේ මේ වංගී ස්වාමීන් වහන්සේට රාගය ඇති වුණා. තමන්ම දැන් හම්බෙලා තමන්ම කල්පනා කරලා අයින් කරගත්තා. දැන් මෙතනත් මේ අනිත් අය පහත් කරන ගතිය හම්බුණා. ඒක වැරද්දක් කියලා තමන්ටම හම්බෙලා තමන්ම අයින් කරනවා. අන්න ඒකයි මාර්ගය යන කෙනාගේ ලක්ෂණය. අනිත් කෙනාගේ ඒක නෑ. අනිත් කෙනා එන්නෙන් දෙක වර්ධනීයමම්මයි තියෙන්නේ. නමුත් හික්මන කෙනාගේ ගතිය තියෙනවා. තමන් මේක තේරුම් ගන්නවා. මේක අලාභයක්, මේක වැරද්දක්. මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා අයින් වෙන ප්‍රතිපදාවකට යොමු වෙනවා. අන්න ඒකයි ඒ කෙනාගේ තියෙන ලක්ෂණ. ඉතින් ඒ විදිහට තේරුම් අරගෙන කල්පනා කරලා මේ වංගීත ස්වාමීන් වහන්සේ ඒ මානෙ නැත්නම් ඒ ඒ විදිහට හිතපු ගතිය දුරු කරගන්නවා ප්‍රහාණය කරනවා. ඒ වෙලාවේ මේ ගාථා ටික කියනවා. මානං පජහස්සු ගෝතම මාන පතංච ජහස්සු අසේසං මාන පතස්මින් සමුච්චිතෝ විප්පට විප්පටිසාරහු සාරහු චිරහත්තං අන්න මේ මාන්‍ය ගෞතම කියලා ඒ ආමන්ත්‍රණය කරගන්නේ Tamanටමයි මේ මාන්‍ය දැන් අතහරින්න කියනවා පජහස් වයින් කරන්න කියන මාන්‍ය ඊළඟට මාන මාන්‍ය ඇති වෙන කාරණාවත් අයින් කරන්න කියනවා අසේ සම්මානපත් එතකොට මේ මාන්‍ය කියන දේ සම්පූර්ණයෙන් ඒක මුසපත් වෙලා ඉන්න ගතිය දුරු කරගන්න කියනවා ඔබ මානෙ මුසපත් වෙලා නේද හිටියේ කියලා මෙන්න මේ නිසා බොහෝ කාලයක් ඔබට පසුතැවෙන්න සිද්ධ වුණා. මේ මානෙන් මුසපත් වෙලා හිටපු නිසා හිත ඔක අතහැරපන් කියලා තමන් තමන්ටම චෝදනා කරගෙන අන්න බුදුරණවහන්සේ සමහර ඒ වගේ තියෙන සංවේග ඇති කරගන්න තමන්ට චෝදනා කරගන්න. දැන් මේ දැනගෙන චෝදනා කරගන්න තමන් වැරද්දක් කියලා. අන්න එතකොට තමන්ම තමන් තුලින් හික්මෙනවා. මක්කේන මක්කිනා පජා මානහතාන් නිරයාපතන්ති සෝචන්ත ජනා කිරහත්තං මානහතාන් නිරයන් උප්පන්නා මෙන්න මේ මේ මකුක නැත්නම් ගුණ මකුකම ගුණ මක කියන්නේ දැන් ගුණය හම්බෙන්නේ නැති වේ ගුණේ මකන මෙන්න මේ මේ මේ පිරිස වනසන්නේ කියන්නේ මේ ගුණය මකන මේ ගතිය මානින්මයි කියනවා මානින් නිසා අනින් කෙනා ගුණය මකනවා ඇයි තමන් ඉදිමෙන්න ඕනේ ඒ නිසා මානිනවා අනික් කෙනාව මකනවා අනික් කෙනාගේ ගුණේ එතකොට මොකද වෙන්නේ? නිරය පතන්ති. නිරයටමයි ඇදගෙන යන්නේ කියනවා. ඒ කෙනා. ඒ මාන්නේ වෙනසිච්ච කෙනා නිරේ ඉපදිලා බොහෝ දුක් විඳිනවා කියලා මේ වංගී ස්වාමීන් වහන්සේ දැන් Tamanටම මේ කියා ගන්නවා. දැන් Taman මේ හික්මිනවනේ Tamanටම කියා ගන්නවා. නහි සෝචති බික්ක කදාචි මගජිනෝ සම්මාපටිපන්නෝ කිත්තංච සුඛංච අනුභවති ධම්ම සෝත හිතමහ අන්න බලන්න දැන් අර මානියගේ තමන්ගේ මානියට නිග්‍රහ කරගන්නවා මානිය නිසා දුගති යන එකක් විග්‍රහ කරනවා ඊළඟට ඒක නැති කරපගෙනාගේ ස්වභාවය විග්‍රහ කරගන්නවා මේ සෝචදී බික්කු කදාසි මග්ගජිනෝ සම්පටිපන්නෝ මේ යම් යම් කිසි භික්ෂුවක් නිවැරදි ප්‍රතිපදාවට බැසගත්තර පස්සේ ඔහු කවදාවත් ඔහුට ඒ ශෝකය කියන කාරණාවක් එන්නේ නැහැ කියනවා. ඒ නිවැරදි ප්‍රතිපදාවට බැසගත්ත කෙනාට ඒ අර කාරණාව එන්නේ නැහැ කියනවා. ඒ ශෝකේ ඒ කියන්නේ දැන් මේ නිරය යනවා කියන කාරණා නැත්නම් ඒ දුක කියන එක දැන් මේ අකුසලේ එනවා කියන එක අන්න ඒක අයින් වෙනවා කියනවා. අන්න ඒ කෙනා මේ සතාගතයන් වහන්සේගේ ධර්මයේ දැකපු කෙනා කියලා යාට කියන්න තියෙන කෙනා. සත්‍යයට හැමිනිච්ච කෙනා. කෛත්‍ය සුඛංච අනුභවති ධම්මසෝති තමාහු සතා තතත්තං මේ නියමාකාරයට මාර්ගයට යොමු වෙච්ච නිවන් මඟ ජයගත්ත අන්නේ කෙනා කවදාවත් ශෝකයක් එන්නේ නෑ එයාට. එයාට කීර්තියාවත් එයාට එයාට ඒ විශේෂයෙන් ඒ කෙනාගේ ස්වභාවයක් මේ කික්කිසුකංච. කීර්තිය හැබැයි එනවා ඒක. ඒක ස්වභාවය. ඒ කියන්නේ නිවර්දිව දැන් අපි දන්නවනේ සීලය රකින්න කෙනාගේ සීල ආනිසංශයක් තියෙනවා කීර්තිය පැතිරෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට මාර්ගයට යමු වෙලා ඊට අදාළ ප්‍රතිපදාවකින් යුක්ත කෙනාට ඒ කීර්තිය පැතිරෙන එක, සැපය ලැබෙන එක මෙන්න මේක සිදුවෙන එක. ඒක වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පුණ්‍ය විපාකයකින්ම සකස් වෙනවා. අන්නේ සත්‍යයට පැමිණිච්ච සිත් ඇති ඔහුට කියන්නේ ධර්මයේ දැකපු ධම්ම දසෝති. අන්න ඔහුට කියනවා දහම දැකපු කෙනා කියලා. ඊළඟට තස්මා අකිලෝද පධානවා නීවරණානි පහය විසුද්ධා මානංච පහය අශේෂං විජයන්තකරෝ සමිතාවීති අන්න එතන මේ වංගී ස්වාමීන් වහන්සේ කියනවා මේ කෙලෙස් සුල නැත් කියන්නේ මේ කෙලෙස් කෙලෙස් වලට කියන හුලක් කියලා කිල මෙන්න මේක මේ කෙලෙස් සුළු නැතුව ඒ වගේම පදහනවා වීරියෙන් යුක්තව ඉන්න ඕන කියනවා ඒ වගේම නීවරණ ප්‍රහාණය කළා විසුද්ධ වෙන්නට ඕන කියනවා නීවරණ දුරු කළා පිරිසිදු වෙන්නට ඕන කියනවා ඒ වගේ මානය ප්‍රහාණය කරලා මේ මානය සම්පූර්ණයෙන් අයින් කරලා මේ විද්‍යාව නැත්තම් අවසානයේ අවසාන කියන්නේ විද්‍යාව කියන්නේ අවබෝධය නිවන අවසානයේ විද්‍යාව කරාම අරගෙන යොමු වෙන්නට ඕනේ කියලා මේ වංගී ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා ඒක ඒක වචනෙන් ගාතාවක් හැටියට කියනවා මේ කෙලෙස් වල අයින් කරලා නීවරණ අයින් කරලා වීරියෙන් යුක්තව මානීය ප්‍රහාණය කරලා විද්‍යාව කරාම අවසානයේදී යොමු වෙන්න ඕනේ කියලා ගම්ගී ස්වාමීන් වහන්සේ තමන් තුළින්ම ඒ ගාථාවේ පටිභාණයෙන් පැහැදිලි කරගන්නවා ඒ පටිභාණය තමන් නිසා තමයි මේ මාන්‍ය ඇතුළත් තිබුණේ ඊළඟ එක ආනන්ද සූත්‍රය ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වදාලා දේශනා කරපු එකක් මේකේ තියෙන ඒත් වංගී ස්වාමීන් වහන්සේට වංගී ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සවැත්නවර ජේතවනාරාම වැඩ වාසය කරේ අතකෝ ආයස්ම ආනන්ද පොබ්බන සමයන් නිවාසෙත්ව පත්ත ජීව පාත්‍ර සිරු අරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාත ගියා සවස් නුවර එතකොට මේ වංගී ස්වාමීන් වහන්සේ පච්චා සම්මනේ පසු මහාන හැටියට ගියා පසු මහාන කියන්නේ පිටිපස්සෙන් ගියා ආනන්ද ස්වාමීන් වහන්සේ පින්ඩපාතනකොට පිටිපස්සේ වංගී ස්වාමීන් වහන්සේ ගියා තේනකොපන සමයේ නායස්මා වංගවිසස්ස. දැන් බලන්න මේකේ තියෙන්නේ මේ ලස්සන ඒ කාලේ කතාවක්නේ. කියන්නේ ඒ කාලේ භික්ෂු වංගී ස්වාමීන් වහන්සේ මුල් කරගෙන වංගී ස්වාමීන් වහන්සේ ජීවත් වෙච්ච ජීවන කතාව මේ තියෙන්නේ. තේනකොපන සමයේ නායස්මත වංගවිසස්ස. එතකොට වංගී ස්වාමීන් වහන්සේනේ පින්ඳ පාත යනකොට අනබිරතන් උප්පන්නා ඔන්න පැවිද්දේ පාවුණා. දෙතර පින්ඳ පාත යනකොට හම්බෙන්නේ නැති ලස්සන නිමිති පැවිද්දේ පාවුණා. රාගෝචිත්තං අනුත් රාගයෙන් හිත බැසගත්තා. දැන් බලන්න මේ කී අවස්ථාවන්ද? දැන් මේක මේ නිකන් ඔය පොඩ්ඩක් ලා ඉන්න එකකට කියන්නේ නෑනේ වංගී සනා. ඒකෙන් ඒ කියන්නේ පැවිද්ද එපා වෙන තරම් රාගය ඇති වුණා කියන්නේ. ඒ කොයි වගේ අවස්ථාවක්ද? පැවිද්ද එපා වෙන තරම් රාගය ඇති වුණා. එතකොට දැන් නිකන් ඔහේ අර මේ රාගයක් ඇති වුණා නිකන් නැති කරගන්න පුළුවන් ඕක කියන්නේ නෑනේ. නිකන් හොඳට රාගියෙම මුසපත් වෙලා. එතකොට ඒ වගේ අවස්ථාවක මේ කියන්නේ. එතකොට මේ කලින් කාන්තාව දැකලා විහාරටන කාන්තාව දැකලා දැන් මේ එක අවස්ථාවක්නේ. එතකොට කොයි කීප වතාවක් ඔක වෙන්නේ නැද්ද? ඊළඟට මේ සාමාන්‍ය ගුරුවරයා නැති අවස්ථාවේදී. එතකොට කී අවස්ථාවක එක වෙන්නේ නැද්ද? නමුත් අර දුර්ගරගත් අවස්ථාව පාදක කරගෙන කතා කරා. එතකොට දැන් මේ පින්ඩමාහාර යනකොට වංගී ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිටිපස්සෙන් යනකොට ඔන්න රාගය ඇති වුණා. පැවිද්දේ පාවුණා. අතක වායස්ම වංගී ස්වායස්මන්තං ආනන්දං ගාතං අජ්ජභාසී. ඒ වෙලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතලා කියනවා වංගේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට. කාම රාගයෙන් ඩයිහාම චිත්තම් මේ පරිඩයිස්සී ස්වාමීනි මගේ මගේ හිත කාමයෙන් පිච්චෙනවා. මගේ හිත විනාශ වෙලා තියෙන කාමයෙන්. කාම රාගින ඩයිහාමි චිත්තම් මේ පරිඩයියති මේ සිත කාම රාගයෙන් පිච්චෙනවා. මගේ මුළු සිතම පිච්චෙනවා. සාදු නිබ්බාන පණම් බුරුම අනුකම්පං ගෝතම අනේ ගෞතමයන් වහන්සේ අනුකම්පා කළා මේක නිවන්න කියලා දෙන්න කියනවා. එතන බලන්න මේ අවංකකම. ඔන්න බලන්න තමන් අවං අවං දැන් අපි රාගය තමයි හරි බලයෙන් රාගය තුනා කියලා කියන අනික නිග්‍රහ කරා කියලා. දැන් ඒ කාලේ බික්සොන්ට එහෙම ගන්නෑ. කොහොම හරි ඒක දුරු කරගන්න ඕනේ. අපේ දේශයක් ඇතුළේ අපි බය අනික් අය නිග්‍රහ කරායි කියලා. අපි එච්චරටම කැමති සක්කාය දිට්ඨිය තියාගෙන මේ නිවන් දකින්න නැතුව ඉන්න. අපි කැමති හැම වෙලෙම මාන්නෙන් නුත් අපි හතුරු වෙන්නනේ. දැන් ඒ කාලේ බික්සොන්ට ඒක නෑ. ආනන්ද සානස් පිටිපස්සෙන් ආනන්ද සානස් පිටිපස්සෙන් බින්ද බාදනකොට කියනවා අනේ මම රාගයෙන් පිච්චෙනවා. අනේ මට මේක නිවා ගන්න කියලා දෙන්නේ. අන්න අවංකකම, නිහතමානීකම, ගුණවත්කම. අන්න ඒ කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව මේ වහංගහංග හිටියා කියලා ඒ කෙනාට ඒ ධර්මයේ නැහැ. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේකේ ගාථා ටික කියන්නේ. එතකොට ගාතාවකින්ම දැන් ගාතාවකින්ම ඉල්ලුවෙත් මේ වංගිස්වාමීන් වහන්සේ කාම රාගේන ඩයිහම් චිත්තම් මේ එච්චරට ගාථා වැටහෙනවා. එච්චරට කවි දැන් අද වුණත් දැකලා ඇතිනේ එක එක අය මේ හිතවන කවි කියන්නේ වේදිකාවලට ගිහිල්ලා අන්න ඒ වගේ මේ එච්චරට මේ ගාතාවෙන් මේක වැටහෙනවා එතකොට ඒක ඇහුවට පස්සේ ආනන්ද සානස් කියනවා සංඥා විපරි විපරියේසා චිත්තන්තේ පරිඩහයති නිමිත්තං පරිවජ්ජේ සුභං රාග උපසංවිතං ඔබගේ සංඥා විපරීත වෙලා ඒකයි හිත පිච්චෙන්නේ ගිනි ගන්න. විපරීත සංඥාවක් ඔබේ තියෙන්නේ ඒකයි ඔය ගිනි ගන්න හිත. නිමිත්තං පරිව සුබ නිමිත් රාගය ඇති වෙන විදිහේ සුබ නිමිති ඔබ මෙනෙහි කරන්නේ. ඒකයි හිත පිච්චිනේ. දැන් ඔන්න මේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා සංඥාව. ඒ කියන්නේ විපරීත සංඥාව කියලා කියන්නේ නিত্য සැප ආත්ම සුභ වශයෙන් ගත්තා. දැන් මෙතන ප්‍රධාන වෙන්නේ නිත සමා ආත්ම වශයෙන් ගැනීම තියෙනවා. නමුත් මේ රාගය ආව නිසා ඒකෙදි කියනවා මේ රාගය ඇති වෙන ආකාරයට සුබ නිමිත්තක් මෙනෙහි කරා. ඒකයි ඔබ ඔබට ඔය හිත පිච්චෙන්නේ කියනවා. සංකාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මාචාත්තනෝ. නිබ්බාන ප්‍රේමි මහා රාගං මා ඩයිහත් පුනප්පුන සංඛාර අනුන් වශයෙන් දකිවූ කියනවා. කියන්නේ Tamanta ආවිත නැති ඇටි සංස්කාර සකස් වෙච්ච දේවල්. පස්ස දුක්ඛ වගේම දුක් වශයෙන් දකින්න කියනවා. මාචාත්තනෝ ආත්ම වශයෙන් ගන්න එපා කියනවා. එතකොට නේ ඔය ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම කතන්දරේ කතා කරා අර මේ සංඥා විපරීතයේදී. අසබෙත් කතා කරා. නිබ්බානපේ මහා රාගං මේ මහා රාගය නිමන්න කියනවා. නිබ්බාද බලන්න එතකොට මේ නිවන කියන වචනේත් එක්ක කතා කරනවා නෙමෙයි නිබ්බාන නිබ්බ නිබ්බාපේමි මහා රාගය. රාගය ගින්න නිවන්න. එතකොට නිවන නිවීමමයි. ඒ කියන්නේ දැන් නිවන කියලා විග්‍රහ කරන්නේ නිවන කියන එක. දැන් ගින්න තමයි උදාහරණේ කරන්නේ. රාග ගින්න නිවන්න කියනවා. මා ඩයිහිට්ඨෝ පුනප්පුන නැවත නැවත ඔබ පිච්චෙන්න එපා කියනවා. ඒතර දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අවවාද කරනවා. කොහොම හතුටින් පිළිගන්නේ නැද්ද? දැන් මේ හතුටින් මේ මේ මේ කියලා දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ වංගි ස්වාමීන් වහන්සේට රාගයෙන් පිච්චෙන්න එපා කියලා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතපන්න වෙච්ච කෙනෙක්. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ 25 අවුරුද්දක් කිසිම රාගයක් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ කියනවා. නමුත් හැමෝටම එහෙම නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරණවහන්සේගේ අග්‍රපස්ථාය. අසුභාචිත්තම් භාවේ අසුභ සිත භාවිතා කරන්න ඒකග්ග සුතමාහිතං සිත එකඟ කරගන්න සතිකායගත තත්ත්ව නිබ්බිදා බහුලව බව සිහිය කායගතාවට පිහිටවාගෙන නිබ්බිදා බහුල වශයෙන් පුරුදු කරන්න කියනවා අනිමිත්තංච භාවේහි අනිමිත්ත බව අනිමිත්තේ භාවිතා කරන්න මානානුසේ සමුජ්ජහ සියලු මානේ දුරු කරන්න සතෝ මානාභි සමය උපසන්තෝසරිසති මෙන්න මේ විදිහට සියලු මාන ඉක්ම උපගෙන උපසාන්තවයි හැසිරෙන්නේ එතකොට මේ අනිමිත්තය එතන අනිමිත්තය කියන්නේ නිමිත්ත නැති බව. එතකොට නිමිත්ත නැති බව කියනකොට ඒක විග්‍රහ කරගන්න ගොඩක් එනවා. නිමිති නැහැ කියලා කියන්නේ මනසට නිමිති නැති බව ආරෝපණය වීම නෙමෙයි. අනිමිත්‍ය. ඒතර සියලු මැනීම ඉක්ම වෙනවා කියනවනේ. එතකොට අපට නිමිති නැති බවක් මම මැන්නොත් ඒකත් නිමිත්තක්. කියන්නේ මම මනිනවනේ. මනින්නෙක් ඉන්න මනින්නෙක් ඉඳලා කරොත් ඒක නිමිත්තක්. අනිමිත්ත කියලා කියනකොට මනින්නා ඉක්ම වුණා. මනින්න ඒ කියන්නේ මැනීම ඉක්ම වුණා. අපට නිමිති නැති බවක් හම්බුණා නම් නිමිති නැති බව මැන්න මැන්නේ මනින්නේ ඒක නිමිත්තක්මයි. ඒ නිමිති නැති බව හම්බුණානේ. අර දීගණකට කිව්වා වගේ. දීගණක කියනවනේ මම සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා කියලා. හැබැයි ඔබ හැම දෘෂ්ටියම් ප්‍රතික්ෂේප කරත් ඔබ දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා නම් මොන දෘෂ්ටි ඔබට තියෙනවා? ඒ කියන්නේ ඒ දෘෂ්ටියකට අහුවෙලා. අන්න ඒ වගේ නිමිති නැති බවක් අපි නිමිති අල්ලන්නේ නැතුව ඉඳලා ඉඳලා අතහැරලා අතහැරලා අතහැරීමේ නිමිති අල්ලගෙන. නිමිති නොගැනීමේ නිමිති අල්ලගෙන. එතකොට මේ ඔක්කොම ඉක්මවීම අන්න එතකොට කියන උපසාන්තව හැසිරෙන මේ නිවීම කතා කරන්නේ. ඒක තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වංගී ස්වාමීන් වහන්සේට කියපු කාරණාව. ඊළඟට සුභාසිත සූත්‍රය ඒක ඊට ප්‍රිය වචන ගැන කතා කරපු දේශනාව ඒකන් සමයන් භගව සවැත් නුවර අනාථපිණ්ඩිකාරාමේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ වික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. චතේ වික්කේ අංගේ සමන්නාගත වාටා සුභාසිතා හෝචි නෝ දුබ්බාසිතා අනවජ්ජහච අනනවජ්ජහච විඤ්ඤුත්තං. න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ කරුණු හතරකින් යුක්ත මේ කියන්නේ ඊට යහපත් වචන කරුණු හතරකින් යුක්තයි කියනවා. ඒවා නරක ඒවා නෙමෙයි කියනවා. මේ සුභාසිත වාචාව කරුණු හතරකින් යුක්තයි කියනවා චතුර්යංගේ සමන්නාව. ඒක නරක දේවල් නෙමෙයි කියනවා. නුනත්තම් ගරහන් නැති දේවල් කියනවා. මොකක්ද ඒ කරුණු හතර? ඒ කියන්නේ ඒ වචන කරුණු හතරකින් යුක්තයි න ะ. කිසි විදිහින් ගරහන්න දෙයක් නැහැ කියනවා. කතමේ චතු ඉද බික්කේ බික්කු සුභාසිතං ඊව භාසිතං නෝදුභාසිතං. භාසිතාව ඒ කියන්නේ වචනය කියන කතාව සුභාසිත දෙයක්. මනා ප්‍රිය වූ දෙයක්. සුභාසිත කියන්නේ සුභාසිත කියන්නේ ලස්සනයි කියන එක. ඊළඟට ධම්මං ඒව භාවිතං ඕ අධම්ම ධර්මයේ කියන්නේ අධර්මයේ නෙමෙයි. ප්‍රියං ඒව භාවිතං අප්‍රිය වූ දෙයක්. ඒ කියන්නේ අප්‍රිය විදිහට නෙමෙයි තියෙන්නේ ප්‍රිය දෙයක්. සත්‍යං ඒව භාවිතං නෝ සත්‍ය බොරු නෙමෙයි. එතකොට ඇත්තටම මේ වගේ වචන විතරක්ම තියෙන්නේ බුදුරුන්ගේ තමයි හරියටම ඒ කියන්නේ බුදුරුන්ගේ වචන කිසි දෙයක් අර්ථ ශූන්‍ය නෑ. කිසි දෙයක් අධර්මයේ නෑ. කිසි දෙයක් මේ අප්‍රිය නෑ. ඒ බුදුරන් වචනේ ඔක්කොම කතා කරන දේ සත්‍යයි. ඉතින් මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ මේ වචනය මෙන්න මේ අංග හතරෙන් සමන්නාගත වුණොත් ඒක සුභාසිත වචනයක් ඒක අන්නයේ ප්‍රශංසා කරන දෙයක් කියලා පැහැදිලි කරනවා. ඒ තමයි සුභා ඒ වචන සුභාසිත දෙයක් වෙන්නට ඕනේ. ඒ වගේම ඒක ඒ වචන ධර්මික වෙන්නට ඕනේ. ඒ වචන ප්‍රිය වෙන්නට ඕනේ. ඒ වචන සත්‍ය වෙන්නට ඕනේ. මෙන්න මේවා අනික් අයට කවුරුත් එක නිඳා කරන දෙයක් නෙමෙයි කියනවා. ඒක අසත්‍යයි කියලා. ඉදමෝච භගවා ඉදන්වත්වා සුගතෝ අතාපරං එචදෝච සත්ත. මෙන්න මේ විදිහට කියව භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ වගේ ගාථාවකුත් භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේ දේශනා කරනවා. සුභාසිතං උත්තමාව සන්තෝ ධම්මං බණේ නා ධම්මේ තන් ဒ ුතියං. සුභාසිත කියන්නේ වචනවල කියන මේ උත්තම මුනිවරයා යහපත් වචනයි කියන්නේ. ධර්මයමයි කතා කරන්නේ. අධර්මයක් කියන්නේ. ඒක තමයි දෙවෙනි කාරණාව. ඒ කියන්නේ සුභාසිත වචන කියන්නේ ධර්මයේ කියන්නේ. ඒසර ධර්මයේ කියන එක දෙවෙනි කාරණාව. ප්‍රිය දෙයක්මයි කියන්නේ අප්‍රිය දෙයක් කියන්නේ. ඒක තමයි තුන්වෙනි එක. ඒ වගේම සත්‍යයි කියන්නේ අසත්‍ය කියන්නේ ඒක තමයි හතරවෙනි එක. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ ඒ ගාතාව ඒ විදිහට කිව්වට පස්සේ කවි වැටහෙන වංගී ස්වාමීන් වහන්සේ නැගිටිනවා. අතකෝ ආයස්මා වංගීසෝ උට්ටායාසනං ඒකංගං ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන භගවා තේනංජලින් පනාමෙත්වා භගවන්තං ගත ජවෝච භාග්‍යතුන් වහන්සේ නැගිටලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මට කවියක් වැටහුණා පටිභාති මං භගවා පටිභාති මං සුගතෝති මට ස්වාමීන් වහන්සේ වැටුණා වැටුණා භාග්‍යතුන් වහන්සේ කවිය ඊළඟ බුදුරන් වහන්සේ කියනවා පටිභාතුතං වංගීස භගවා ඕච කියව වංගීස එහෙනම් ඒ වැටෙච්ච දෙයි අදක වායස්ම වංගීස භගවන්තං සම්මුඛා සරුපානි ගහතා යොන්න මේ බලන්න එතකොට දැන් මේක බලනකොට මේ බුදුරන් වහන්සේ ළඟ මෙහිම කතා කරන මේ විදිහේ භික්ෂුවක් නේ අර විදිහේ කතා කරේ අර විදිහට රාගයෙන් ඊළඟට මානයෙන් පිච්චි පිච්චි රාගයෙන් හිටියේ මානෙන් දැවි දැවි හිටියේ මේ මේ මෙච්චර සුන්දර භික්ෂුවා. ඒතර බලන්න එන මේ අපිට අපි අද ගොඩක් කලාවට මේ නිවන් දකින්නවා කියනකොට අර රොබෝ කෙනෙක් ආරෝඪ කරගෙන මේ චරිතයක් තමයි අපට හම්බෙන්න උටරෝ නැත්තේ. අපි දකින්නේ මේ වගේ චරිතයක් විතරයි. අපිට මේ ධර්මයේ තුලින් හම්බෙන දෙයක් අපි අද හොයන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒකයි අවාසනාව කියන්නේ. දැන් මේ වංගී සාවින්හස කියනවා මේ බුදුරණවහන්සේ ඉදිරියේ බලන්න අපට අපට සාමාන්‍ය බුදුරණවහන්සේ නෙමෙයි අපිට ඉහළ බොස් කෙනෙක් ඉන්නවා නැත්නම් අපට ලොකු කෙනෙක් ඉන්නවා අපට යා ඉදිරියේ කොහොම කතා කරන්න අමාරුකමක් තියනවාද මේ ශ්‍රාවකයෙක් බුදුරණවහන්සේ ඉදිරියේ මෙහෙම මට වැටහෙනවා කියලා ඉස්සරහට ඇවිල්ලා කියන්න තරම් කොහොම සතුටක් කොහොම හැකියාවක්? එතකොට එවැනි භික්ෂුවක් නේ අර මේ මේ රාගයෙන් මාන්නයෙන් හිටියේ. භික්ෂුව නේ ගිහි කාලේ නෙමෙයි භික්ෂුව. තමීය වාචා භාසෙය යායත්තානං තාපයේ පරේච න විහිංසෙය යා වාචා සාවේ වාචා සුභාසිතා පිය ඔන්න ඒ අර බුදුරන් වහන්සේ කියපු ටිකමයි කියන්නේ ඒක කවියෙන්ම කියනවා යම් කිසි කෙනෙක් යම් වචනයක් තමාවට ඒ කියන්නේ යම් වචනයක් තියෙනවා නම් තමාට පීඩාවකුත් නැත්නම් තමන් තැවෙන්නෙත් නැත්නම් අනුන්ට හිංසාවක් වෙන්නෙත් නැත්නම් තමන් තැවෙන්නෙත් නැත්නම් අනුන් හිංසාව පරිණ හිංසය අනුන් හිංසාවක් වෙන්නෙත් නැත්නම් අන්න ඒ යහපත් වචනයමයි කියන්නට ඕන නැත්තේ ඒ සුභාසිත දෙයමයි. එතකොට එහෙනම් වචනයක් කතා කරනකොට බලන්නට ඕනේ තමන් විශේෂයටපත් වෙන්නේ තමන්ට ඒකෙන් දුකක් වෙන්නෙත් නෑ අන්නයට දුකක් වෙන්නෙත් නැති වචනයක් කතා කරන්න ඕනේ. පිය වාචාම් විභාසයේ යා වාචා පටිනන්දිතා යං අනාදය පාපාණී පරේසංඝාසති පියං ඒ වගේම තමයි ප්‍රිය වචනියමයි කතාන්න කතා කරන්න ඕනේ. ප්‍රිය දෙයක් කතා කරන්න ඕනේ. කියන්නේ අනික් කෙනා පෙළෙන දෙයක් නෙමෙයි. ප්‍රියෝදයක් කතා කරන්න ඕනේ. ඒ එතකොට මේ වචන සතුටින් පිළිගන්නවා. අන්න ඒ කෙනා මේ පව් කියන පව් වචන මේ පාපිනා පව් වචන ඔක්කොම අතහැරලා ප්‍රියෝ යහපත් දෙම එයා අනුන්ටත් කියන්න නැති ඒකමයි කියනවා. සත්‍යං මේ සච්ඡංචේ අමතා වාචා එස ධම්මෝ සනන්තනෝ සච්චේ අත්‍යච ධම්මේච ආහු සන්තෝ පතිට්ඨිතා අන්න මේ සත්‍ය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මේ සත්‍ය කියලා කියන්නේ අමූර්තය. දැන් ඒක අපිට හම්බෙනවා ධාතු විභංග සූත්‍රය. සත්‍ය රකින්නවා කියනකොට සත්‍ය සැබෑම සත්‍ය කියන්නේ අමූර්තය. ඒක සත්‍ය කියලා විග්‍රහ කරනවා අමූර්තය. ඒක ධම්මෝ ඒක සනාතන ධර්මයක්. මේ අමූර්තය තමයි සත්‍ය කියන එක මේක සනාතන ධර්මයක් කියනවා. මුනිවරු මෙන්න මේ සත්‍යයට මේ සත්‍යයේ අර්ථයත් ධර්මයත් අම්බෙලා මුනිවරු අන්නේ කරා ඇවිල්ලා පිහිටලා ඉන්නේ කියනවා. මුනිවරු ඇවිදilla මේ සත්‍ය ධර්මයේ කරා අර්ථය සහ ධර්මය අහුවෙලා මේ සත්‍ය කරා පිහිටලා ඉන්නේ කියන පතිට්ඨිත. ඊළඟට කියනවා යම් බුද්ධෝ භාසතේ වාචං කේමං නිබ්බාන පත්තියා දුක්ඛසන්ත කිරියාය සචේ වාචාන මුත්තමාති මෙන්න මේ බුදුරයන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදුරයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ ඔන්න ඔය නිවීම පිළිබඳ දෙයමයි. මේ දුක කෙලවර කරන දෙයමයි. නිබ්බාණයට හේතු වන දෙයමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ, සත්‍ය දේශනා කරේ. දැන් එතන මේ මේ ගාත හතරේ දැන් පළවෙනි එකේ සුභාසිතේ කියන එක විග්‍රහ වුණා. දෙවෙනි එකේ ප්‍රිය කියන එක. ඊළඟට ධර්මය කියන එකෙන් මේ නිවීම කියන එක හතර තුන්වෙනි ගාථාවෙන් විග්‍රහ වුණා. හතරවෙනි එකකින් විග්‍රහ වුණා සත්‍යය කියන කාරණාව එක්ක බුදුරජාන් වහන්සේ පෙන්වපු මෙන්න මේ ධර්මයේ තමයි සත්‍ය ඒ හිස් නැති ශ්‍රේෂ්ඨම වචනය අන්නේ බුදුරජාන් වහන්සේ පෙන්වපු දුක කෙලවර කරන නිවීමයි කියලා වංගීත ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ ඉස්සරහා කියනවා. ඒක ඒ සූත්‍රය ඉවරයි. ඊළඟට සාරිපුත්ත තෙරුන් මුල් කරගෙන කියපු සූත්‍රයේ තියෙන්නේ සාරිපුත්ත තෙර මුල් කරගෙන ඒ කාලේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අනාථ පින්නික සිටුමා ආරාම වැඩ වාසය කරනකොට තේනකෝපනසේන පන තේනකෝපන සමයන ආයස්මා සාරිපුත්තෝ බික්කු ධම්මියා කතයි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බික්කුන් භික්ෂුන් වහන්සේලා ධර්මයේ සමාදන් කරනවා ධර්ම කරුණු පෙන්වලා දෙනවා ඒවා විස්තර කරලා පෙන්වනවා අර්ථ පෙන්වලා දෙනවා තේ බික්කු අට්ටිකත්ව මානසිකත්ව භික්ෂුන් වහන්සේලා හොඳ අවධානයෙන් යුක්ත මේ පෙන්වලා දෙන ධර්මයේ පිළිබඳ අහගෙන ඉන්නවා සබ්බ චේතසෝ සමන්නාහරිත්වෝ ඕහිත සෝතෝ ධම්මං සුණාති මේ මේ කිසිම ආකාරයකට වෙන පැත්තකට හිත යොමු කරගන්නද සබ්බ චේතසෝ සමන්නාහරිත්වා. සියලුම සම්පූර්ණයෙන්ම ඔක්කොම ඒකට යොමු කරගෙන ධර්මීය අහනවා කියනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ විස්තර කළා පැහැදිලි කළා පෙන්නකොට අදකෝ ආයස්මතෝ වංගීසස එතද හෝසි වංගී ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා. ඒතර වංගී ස්වාමීන් හිටියා එතන. අයංකෝ ආයස්මා සාරිපුත්තු මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂූන්ට ධර්මයේ දේශනා කරනවා සමාදන් කරනවා විස්තර විභාග කරලා පෙන්නනවා මේ අර්ථය පෙන්ලා දෙනවා ඉතින් භික්ෂුන් වහන්සේලා සම්පූර්ණයෙන් මේකට අවධානය යොමු කරගෙන අර්ථය ගන්න ධර්මයේ අහනවා යන්න උනාහං ආයස්මන්තං සාරිපුත්තං සම්මුඛා සරුප්පානි ගාථාය මට සාරිපුත්යන් වහන්සේ මේකට ගාතාවක් කියන්න හිතනවා කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් බලන්න එතකොට මේ මේ කොහොම හැකියාවක් තිබිලා තියෙනවද මට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ ගැන ගාතාවක් කියන්න හිතනවා කියනවා අදගෝ ආයස්ම වංගීස වංගී සායනාස නැගිටින උට්ටායාසනම් ඒකාන් සං උත්තරා සංගම් කරිත්වා උතුරු සලුව ඒක මේ කියන්නේ උත්තරා සංගයේ සිවුර පොරෝගෙන නැගිටලා වන්දනා කරගෙන තේනාංජලින් පනාමෙත්වා ඇඟිලි වැඳගෙන වන්දනා කරගෙන ආයස්මන්තන් සාරිපුත්තන් ඒතද කොයි සාරිපුත් සායනාසර මෙහිම කියනවා වංගී සායනාස පටිභාස මං ආවසෝ සාරිපුත් ස්වාමී සාරිපුත්යන් වහන්සේ මට වැටහෙනවා සාරිපුත්යන් වහන්සේ මට වැටහෙනවා එහෙනම් වැටහෙන දේ කියන්න වංගීස කියනවා අදකෝ ආයස්මා වංගීසෝ ආයස්මත සාරිපුත්තන් සම්මුඛා සරුපාණි ගහ ඔන්න සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉස්සරහා වංගී ස්වාමීන් වහන්සේ මේ ගාථාව කියනවා. ගම්බීර පඤ්ඤෝ මේදාවි මග්ගා මග්ගස්ස කෝවිදෝ සාරිපුත්තු මහා පඤ්ඤෝ ධම්මං දේසේති වික්ුණා. ගම්බීර පඤ්ඤෝ ගැඹුරු ප්‍රඥා තියෙන මේදාවි නුවණැති පඬිත මග්ගා මග්ගස්ස කෝවිදෝ මග නොමග සියල්ලම දක්ෂ. එතකොට ගැඹුරු ප්‍රඥා තියෙන පඬිත මග නොමග පිළිබඳ සම්පූර්ණයෙන් දක්ෂ සාරිපුත්තු මහා පඤ්ඤෝ සාරිපුත්තු කියන්නේ මහා ප්‍රඥේ ධම්මං දේශේති භික්ඛුණං භික්ෂූන්ට ධර්මයේ දේශනා කරනවා. දැන් ඉතින් බලන්න මේ සතුටෙන් මේ නැගිටලා මේ ගාතාවක් කවියෙන් ගාතාවකින් කියන්නේ. සංකීර්තේන ප්‍රදේශේති විත්තාරේන භාසති. කෙටියෙන් කියනවා විස්තර වශයෙන් කියනවා. ඒක හරියට කියනවා මේ සැලලිහිණියෙක් ලස්සනට මේ මේ මිහිරි සද්දයන් නිකුත් කරනවා වගේ කියනවා. ඒ කියන්නේ දැන් සරලිහිනගේ සද්ද හරි මිහිරිනේ. ධර්මයේ හිතෙද කියනවාට මේ කියන කාරණාව එච්චරට මිහිරි. සරලිහිනගේ සද්දේ වගේ කියනවා මේ පටිභානේ මේ ඉස්මතු වෙලා එන ධර්මයේ ස්වභාවය කියනවා. තාසතං දේශයන් තස්ස සුනන්ති මధుරං ගිරං සරේණං රජනීයේන සවණේනි වග්ගුණා උද්දග්ග චිත්තා මුදිතා සෝතං ඕදනේන භික්ඛවෝති මේ මේක මේ රස වෑහෙන දෙයක් කියනවා. ඔය කියන කාරණාව. අර්ථ රසය මේ මේ දේශනා කරන ධර්මයේ අර්ථ රසය වැයෙන මේ කන ඇදීලා යනවා. දැන් ඒක නිකන් කෙනාට ඇදලා යන්නේ නැහැ. කාටද ඇදලා යන්නේ? ඒකට කැමති, ඒකට හිත යොමු වෙච්ච කෙනාට ඒකයි භික්ෂුන් වහන්සේලාට සමාදම් කරන්නේ. භික්ෂුන් වහන්සේලා ඒකට කන් යොමු කරගෙන ඉන්නවා. ඔය විදියට කියනකොට මේ කන් දෙක ඒකට ඇදීලා යනවා. එච්චර මිහිරි. මිහිරි කියන්නේ කටහඬේ මිහිරි කියන එක නෙමෙයි මේ අර්ථයේ මිහිරිත්වය. අන්න ඒ මිහිරි බවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට ධර්ම දේශනා කරනකොට භික්ෂුන් වහන්සේලා අන්න කන් යමාගෙන අහගෙනමයි ඉන්නේ. අන්න එතකොට මේ කෙලෙස් නැත්නම් මේ කෙලෙස් ඔක්කොම අයින් වෙලා යනවා. කෙලස් ඔක්කොම දුර වෙලා යනවා. ඔවුන්ට හටගන්නේ ප්‍රීතියත්, ඒ වගේම උද වැඩුණු සිතින් මුදිතාව මෙන්න මේ විදිහේ දෙයක් තමයි ඇති වෙන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගැන ගාථාව වංගී ස්වාමීන් වහන්සේ කිව්වා. ඒක තමයි සාරිපුත්ත සූත්‍රය. ඊළඟ එක පවාරණ සූත්‍රය. පවාරණය කියලා කියන්නේ පින්වතුනි <clears throat> එක භික්ෂුන් වහන්සේලාගේ තියෙන විනය කර්මයක් පවාරණය කියන්නේ පැවරීම වස් සමාදන් වෙලා ඉවරනාට පස්සේ වස් කාලය කියලා කියන්නේ තුන් මාසයක් එකට ගත කරන කාලය. එතකොට අද දැන් අපි මේ ලබන පොයි වස් සමාදන් වෙන පොය එතකොට අපි වස් කාලය පිළිබඳ ගොඩාක් අය දන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ වස් කියනකොට මේ අර මාසෙට සමාදන් වෙලා කීක ගති කර කර ඉන්නවා කියලා. වස් කියන එකේ අර්ථයක් තියෙනවා. වස් කාලය කියන්නේ වස් කාලය කියන්නේ වහින කාලය. වෙන දෙයක් නෙමෙයි. මේ මාස තුනකට නෙමෙයි වස් කාලය කියන්නේ. වස් කියන්නේ වහින කාලය. වහින කාලය. එතකොට බුදුරන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලා වස් කාලේ එකතන ඉඳ කියලා පණවන්න කලින් වහින කාලය ඇවිදින්න ගත්තා. ඒ කියන්නේ එකතන හිටියේ නැහැ. ඇවිදින්න පටන් ගත්තා. එතකොට ඇවිදිනකොට සත්තු මැරෙනවා, තනකොළ විනාශ වෙනවා, තෙමෙනවා, දානි හරියට නැහැ. ඇයි අධික වැස්ස? එතකොට මිනිස්සු නිඳා කරන්න ගත්තා. මේ භික්ෂුන් වහන්සේලාට මේ තේරෙන්නේ නැද්ද ඕක කියලා? මේ වහින කාලේ සත්තු මැරෙනවා, පෑගිලා, ඊළඟට සනකොළ විනාශ වෙනවා, මේ තෙමෙනවා. තේරෙන්නේ නැද්ද එක තැනකටලා අර අන්නේ තීර්ථකයොත් මේ ඒ තුන් මාස එක තැනකටලා ඉන්නවා. මේ භික්ෂුන්ට කොහේ තේරෙන්නේ නැද්ද කියලා නිගා ගත්තා. ඒ වෙලේ බුදුරන් වහන්සේ අනුදැනවා අන්න ආරාධනාවක් පිළි අරගෙන ගහක් යට නැතුව එක දණකට වෙලා මිනිස්සුන්ගේ දානිය අරලදලා ඉන්න කියලා. ඔන්න ඕකයි වස් කාලේ කියන්නේ. එතකොට ඒ කාලේ භික්ෂුන්ට ඉන්න තැන්ගඩිය තිබ්බේ නැහැනේ. ඒ නිසා ඒ වස් කාලේ ලං වෙනකොට භික්ෂුන් වහන්සේලාට ගෙවල් හදලා දෙන කුටි සෙනසුන්. අන්න ඒක නිසා ඉඳ හිටින්න හදලා දෙන්නයි වස් කාලේ තියෙන්නේ. නතු වස් කාලේ ගෙවල් දොරල් හදනවා කියන එක නෙමෙයි. සංඝාවාස සේනාසන වස් කාලේ හදන එක නෙමෙයි තියෙන්නේ. ඉන්න තැනක් නැති නිසා භික්ෂූන්ට වස්වතන්ද හදලා දෙනවා වස් වලට කලින්. ඇයි තෙමෙනවනේ. දැන් අද අපි කරන්නේ මොකද්ද? ඉන්න කාලේ වස් කාලේ ටිකේ ඔක්කොම ටික හදාගෙන යනවා. ඒතර වස් කාලේ අර්ථයක් නැහැනේ. වස් වසන්න වහින නිසා තෙමෙන නිසා ඒකට ඉන්න අන්න කුටි හදලා දෙනවා. ඒතකොට දැන් ඇවිදින්න බෑනේ. නිසා පින්ඳ පාත දෙනවා. දාන දෙනවා. සිවුරු හොයාගෙන යන්න විදිහකුත් නැහැනේ. අන්න සිවුරු මේවා කරලා දෙනවා. ඉතින් ඔන්නෝක තමයි වස් කාලේ අර්ථය. එතකොට ඒ කාලේ භික්ෂුන් වහන්සේලා يعني තමන්ගේ කියලා පුජ්‍යලික බූදලයක් තිබ්බේ නෑනේ. අවිදගෙන යනවා. දැන් අර තුන් මාසයක් එකට ඉන්නකොට මුකුත් කරන්න නැති වුණාම ධර්මයේ අහපු ධර්මයේ දන්න භික්ෂුවන්ට මොකද කරන්න තියෙන්නේ? භාවනා කරන එක විතරනේ. අහපු දැන් ඇවිදින්න දෙයක් නැහැ. දානි හොයන්න දෙයක් නැහැ. දාන ටිකක් තියෙනවා, මේ ඉන්ද්‍රතනක් තියෙනවා, ඔක්කොම එකට දැන් ඉන්නේ. කතා කර කර සාකච්ඡා කර කර ධර්මයේ එක්ක. එතකොට ප්‍රතිඵල මොකද හම්බෙන්නේ? මගඵල ලැබනවා වැඩි. එයි ඇවිදින්නෙත් නෑ ධර්මයේම කතා කරනවා දානෙ හොයන්නත් නෑ. ඇයි මේ බුදුරන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන්නේ? එතකොට ඒකයි අර ඉන්දිකඩු තුඩක් ශක්තිද කඩිනවා කියලාද කතන්දරයක් තියෙන්නේ. ඇයි? ඇයි ඒ තුන් මාසේ භික්ෂුන් වහන්සේලා කොහොමද ඉන්නේ? ඒ තුන් මාසේ භික්ෂුන් වහන්සේලා මගපල ලබනවා. ඇයි මගපල ලබන්නේ? ඇයි එකතන ඉන්නේ? එකතන ඉන්නේ ධර්මය තේරුම් ගත්ත භික්ෂූන්. ඇවිදින්න නැති නිසා තමන්ගේ වැඩේ තමන්ට කරගෙන ඉන්න පුළුවන් පාඩුවේ. දැන් තමන්ගේ වැඩේ කරන් ඉන්නකොට ඒ රහතන් වහන්සේලාට දුන්නාම දානීය මොකක්වත් මහත්ඵල නැද්ද? මහත්ඵලයි. ඒ රහතන් වහන්සේලාට දුන්න නිසා තමයි වස්ති උන්හම දෙන චීවරය මහත්ඵල වෙන්නේ. නැත්තම් සක්විති රජ වෙන්නේ ඉදිකට හොදක් ලැබුවා කියලා. දැන් අපි අපි හිතන්නේ මේ අර චාරිත්‍රයකින් අපි හිතන්නේ ඒ ඒ සිවුරට ඉදිකට තුඩක් ගැහුවා සක්විති රජ වෙනවලු. නෑ අර භික්ෂූන්ගේ ගුණධර්ම පිරුණානේ ඒ කාලේ. ගුණධර්ම පිරිච්ච නිසා මොකද වෙන්නේ? අන්න ඒ භික්ෂූන්ට දානීය දෙන එක මහත්ඵලද නැද්ද? මහත්ඵලයි. ඒකයි ඒ කාලේ සැලකීම වටින්නේ. ඉතින් ඒ නිසා වස් කියන අර්ථය ඒක. නැතුව මේ තුන් මාසයක් එක තැන වෙලා ඉන්න වෙන එකක් නෙමෙයි. වහින කාලේ එක තැන කරලා ඉන්න එක. වස් කාලය කියන්නේ. ජූලි මාසේ ඉඳලා මේ ඔක්තෝබර් මාස වෙනකන් කියන එක නෙමෙයි. ඒ කාලේ ඉන්දියාවේ අදටත් ඒ කාලේ වහිනවා. ලංකාවේ වහින්නේ ජූලි මාසේ අගෝස්තු මාසේ මේ ඔක්තෝබර් වලින් පස්සේ හරියන ලංකාවේ වස් කාලේ තියෙන ඔක්තෝබර් ඉඳලා ජනවාරි වෙනකන්. නමුත් අපි ඉඩවර කාලේ අපි වස් වසන්නේ. ඉඩවර කාලේ කියන්නේ හොඳටම පායන ඕන දෙනක යන්න පුළුවන් කාලේ අපි වස් වසනවා. අර්ථය නෑ, චාරිත්‍රය විතරයි. ඉතින් අපි ඒක චාරිත්‍රයක් ඇතුළත කරගෙන යන්නේ ඒක සාසනයේ පැවැත්මට හේතු වෙනවා. මොකද ඒ චාරිත්‍රය තුළින් හරි සාසනය පවතිනවනේ. එතකොට ඔන්න ඔය වස්කාන ඉවරනාට පස්සේ දැන් එකටනේ හිටියේ. දැන් කලින් කට්ටිය එක එක තැන් වල හිටියේ පාඩුවේ ඔහේ තැන් තැන් වල යනවා. එතකොට ඔක්කොම එකට හිටියට පස්සේ එකිනෙක කෙනාගේ අඩුපාඩු එකිනෙක කෙනාට පේනව නේද? එකට ඉන්නකොට කට්ටියම එකිනෙක කෙනාගේ අඩුපාඩු එකිනෙක කෙනාට පේනවා. වස් කාලේ ඉවරලා කට්ටිය යන්න කලින් එකිනෙක කෙනා පවර ගන්නවා. වස් පවාරණය කරනවා කියන්නේ ඒක. දැන් එකරින් වාසය කරේ. ඒකේ වෛශ්‍රම වැඩිහිටි භික්ෂුව කියනවා අනේ මගේ වැරද්දක් තිබ්බ දෙයක් ඔබ මට කියන්න කියනවා. ඒ විදිහට පහත එක්කෙනා දක්වහම එකිනෙක කෙනාට පවරනවා එකට හිටපු නිසා තමන්ගේ අඩුපාඩු සදා ගැනීම සඳහා අනිත් අයට පෙනිච්ච තමන්ගේ අඩුපාඩුව කියලා දෙන්න කියලා. ඒකයි වස්පවාරණය කරනවා කියන්නේ. අත වෙන එකකට නෙමෙයි. අද නම් ඔබ පේනවාද කියලා දන්නේ නැහැ. මොකද හේතුව අද එහෙම අඩුපාඩුවක් කිව්වොත් එහෙම අනිත් පැත්තෙන් වෙනසක් තමයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. ඉතින් ඒ නිසා වස් පවාරණය කරනවා කියන්නේ චාරිත්‍රයක් නෙමේ අඩුපාඩුව ඒක මේ ඒ වාක්‍යයක් පාලියෙන් වාක්‍යයක් කියනවා ඒ වාක්‍යය තියෙන්නේ දිට්ඨියනවා සුතේනවා පරිසංකය ඔබට දැක්ක හරි හිතුන හරි කල්පනාවෙන් හරි හිතනවා නම් මේ ශ්‍රමණ මේ මේ ශ්‍රබ්‍රාහ්මචාරීන් වහන්සේලාට මගේ වැරද්දක් තිබ්බ කියලා මට කියන්න කියනවා ඒකයි පවාරණේ වෙනදයක් නෙමෙයි අපි අර්ථය අතහැරලා චාරිත්‍රය විතරක් කරනවා ඉතින් එහෙම කරාට පස්සේ අර භික්ෂුන් මොකද කරන්නේ වැරද්ද කියලා හදාගන්න ඕනේ. දැන් මේ මේ අපි හිතමු වංගිසායන් හස එහෙම කිව්වහම වංගිසායන් හසගේ වැරද්ද කිව්වොත් හදා ගන්නවා. අන්න ඒකටයි පවාරණය කරනවා කියන්නේ. එකට තුන් මාසයක් හිටපු නිසා තුන් මාසෙ ඉන්නේදී අඩපාඩු දැකපු නිසා පවාරණය කරනවා. හැබැයි ඒ කාලේ අද කාලෙත් කරනවා. නමුත් අද කාලේ කරාට අඩපාඩු කියන එක නම් කරන්නේ නැහැ. මොකද හේතුව අඩපාඩු කියන්න කියලා වාලි වාක්‍යයෙන් කිව්වට කිව්වොත් එහෙම තව ප්‍රශ්නයක් එනවනේ. ඉතින් ඒ නිසා අඩපාඩු කියන්නේ නැහැ. හැබැයි ඒ කාලේ තිබුණා ඒක දිගටම. ඔන්න මේ මේ පවාරණය කරන්නේ මහා පවාරණයක්. කවුද මේ කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඒකන් සමයන් භගවා සාමත්‍යයන් හිති පුබ්බාරා මිගාන මාත පාසාදී මහතා බික්කු සංඝය සද්දින් පංචමත්තේ බික්කු සතෙහි සබ්බේ හේව අරහන්තේ. බුදුරජාණන් වහන්සේ 500ක් වූ රහතන් වහන්සේලා පෙරදරි කරගෙන මිගාන මාත ප්‍රාසාදේ වාසය කරා. ඒ කියන්නේ වස්වැසුවනේ. දේනගෝපන සමයේන භගවා තද නුපෝසතෝ පන රසෝ පවාරණායේ බික්ක සංඝ පරිවාරිතෝ අජ්ජෝ අජ්ජාකාශ නිසින්නෝ හෝති. දැන් ඔන්න වස් කාල ඉවර වෙලා භික්ෂුන් වහන්සේලා එක්ක කවුද මොන භික්ෂුන් වහන්සේලාද? රහතන් වහන්සේලා 500ක් එක්ක දැන් ඔන්න පවාරණය කරන්න සූදානම් වෙනවා. එතකොට බලන්න අතකෝ භගවා තුන්වී භූතෝ තුන්වී භූතෝ බික්කු සංඝ දැන් ඔන්න දැන් අපි නම් අද ටයිම් එකක් තියලා හරි දැන් ওই වාක්‍ය ටික කියවනනවනේ දැන් බුදුරන් වහන්සේගේ හිම එක නේ මේක මේ අර්ථාන්විත දෙයක් නේ දැන් භික්ෂුන් වහන්සේලා නිස්සද්දව ඉන්නකොට මේ රහතන් වහන්සේලා ඉස්සරහටලා ඉන්නකොට බුදුරන් වහන්සේ භික්ෂුන් අමතනවා හන්දදානි වික්කෝ මහණෙනි හන්දදානි වික්කෝ පවාරේ මහණෙනි මම උඹලට පවරනවා මම දැන් පවරනවා කියනවා නැත්නම් මේ කිංචි ගරහයේත කායිකං ආ වාසිකං ආ වාති ඔබට තියෙනවද මම යම් කිසි මගේ කායික හෝ වාචික ගැරහිච්ච දෙයක් තියෙනවා මට කියන්න කියනවා. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුවන්ට කියනවා මහණෙනි දැන් උඹලා අපි ඔක්කොම එකට වාසය කරානේ. උඹලන්ට සාස්ත්‍රූ කෙනෙක් මේ සාස්ත්‍රූ කෙනෙක් කියන්නේ පුදුම හිතෙනවනේ ඉතින්. සාස්ත්‍රුන් වහන්සේ කියන භික්ෂුවන්ට මහණෙනි දැන් අපි ඔක්කොම එකට ඉන්නේ දැන් අද මම ඔන්න පවරනවා නුඹලට මගේ කායික වාසික වැරදි වලින් මට ගරහන්න කියනවා. බුදුරණවහන්සේ කියන්නේ. කොහොම සාස්ත්‍රු කෙනෙක්ද? ඒ අවස්ථාවේ බුදුරයන් වහන්සේ එහෙම පැවරුවාට පස්සේ වික්ෂූන්ට මගේ වැරදි පෙන්වන්න කියලා සාස්ෘණ වහන්සේ පැවරුවාට පස්සේ එවන් උත්යායස්මා සාරිපුත්තෝ සාරිපුත්තයන් වහන්සේ උත්තායසනං ඒකාසං උත්තරා සංගම් කරිත්වා මේ මේ දෙපළ සිවුර මේ දාගෙන ඇඟිලි වැඳගෙන වන්දනා කරගෙන තේනාංජලින් පනාමෙත්වා භගවන්තං කිත දවෝච භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නකෝමයන් බන්තේ ස්වාමීනි ස්වාමීනි නෑ කියනවා. භගවතෝ කිංචි ගරහමි කායිකං වාචිකං භාග්‍යතුන් වහන්සේට කිසිම කායික වාස්තික ගැරහීමක් නෑ ස්වාමීනි කියනවා. භගවහි බන්තේ භාග්‍යතුන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි අනුප්පන්නස මග්ගස් උප්පාදේතා නූපන් මාර්ගයේ උපදවන්න භාග්‍යතුන් වහන්සේ. අසංජාතස්ස මග්ගස සංජානන නොපෙනෙච්ච මාර්ගය පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ. අනක්ඛාත සමග්ගහසෝ මේ පනපනෝ මාර්ගේ පනවන්නේ භාග්‍යතුන් වහන්සේ. මග්ගඤ්ඤු මාර්ගය ඉදිරිපත් කරන්න. මග්ග විදු මාර්ගයේ දක්ෂ මේ මාර්ගයේ පෙන්වන කෙනා. මග්ග කෝවිදෝ මාර්ගයේ දක්ෂ. මග්ගානු ගාච්ඡ බන්තේ ඊතරේ ශාවකා විහරන්තම් පච්චාසමන්නාගත භාග්‍යතුන් වහන්සේ අනුවයි මේ ශ්‍රාවකයෝ ඔක්කොම යන්නේ. භාග්‍යතුන් වහන්සේ අනුව යන පිරිසක් ශ්‍රාවකයෝ කියලා කියන්නේ. කියලා බුදුරන් වහන්සේ අර පැවරුවාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නැගිටලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ හිම දෙයක් නෙමෙයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේව අපි සරණ ගිහිල්ලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේව පිටිපස්සෙනුයි අපි යන්නේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බුදුරයන් වහන්සේට ප්‍රකාශ කරනවා මේක බොරුවටද කියන්නේ අවංකවම බුදුවරු බොරුවට කියන්නේ නෑනේ අවංකවම කියන්නේ මොකද බුදුරන් වහන්සේ අපි දන්නවනේ සම්බුදු වෙලා හොයනවා ගුරුවරයෙක් ඉන්නවද කියලා මට වඩා දන්න මේ ලෝකේ හොයනවා මට වඩා දන්න ගුරුවරයෙක් ඉන්නවද කියලා. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් කවුරුත් නැහැ කියලා දැනගන්නේ බලලා ඉවරලා. ඊට පස්සේ තමයි මම සම්බුදුයි කියලා තියාගන්න තේරුම් ගන්න. ඊළඟට කියනවා සාරිපුත්‍රයන් වහන්සේ ආහංචකෝපන බන්තේ භගවන්ත පවරි. අනේ ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේට පවරනවා. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ ස්වාමීනි මම දැන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පවරනවා කියලා පවරනවා. මොකද පවරන්නේ මගේ මේ ගරහන්න කායික වාසික මොනවා හරි දෙයකින් මට ගරහන්න දෙයක් තියෙනවා නම් ස්වාමීන් ඉදිරිපත් කරන්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පවරනවා. දැන් බලන්න මේ රහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලා තින්නම් පැවරුණාට පස්සේ මෙහෙම කියන එක සාධාරණ. අපි ඇතින්නම් පැවරුණොත් අපිට කොච්චරද කියන්නේ තියෙන්නේ. <laughs> නොකාහන්තේ සාරිපුත්ත කිංචි ගරහමි. සාරිපුත්ත නුඹට කොහේ ගරහන්නද කියන බුදුරන් වහන්සේ කියන්නේ. කායිකංව වාචිකංව කයෙන්ව වචනයෙන් ඔබට මොකකින් ගරහන්න තියනවද කියනවා සාරිපුත්ත. පණ්ඩිතවතුන් සාරිපුත සාරිපුතනම පණ්ඩිතෙක්. මහා පඤ්ඤුතුන් සාරිපුත සාරිපුතනම මහා ප්‍රඥාවෙක්. පුදුපඤ්ඤෝ ස්වං සාරිපුත්ත සාරිපුත්ත ඔබ පළල් ප්‍රඥාවක් තියෙන කෙනෙක්. හාතපඤ්ඤෝ ස්වං සාරිපුත්ත ඔබගේ ප්‍රඥාව විශාල වශයෙන් පැතිරිච්ච කෙනෙක්. ජවනපඤ්ඤෝ ඉක්මනින්ම කියන්නේ ශනිකව ඉදිරිපත් වෙන ප්‍රඥාවක් ඔබට තියෙන සාරිපුත්ත. තික්කපඤ්ඤෝ තීර ප්‍රඥාවක් සාරිපුත්ත ඔබට තියෙන. දැන් බලන්න මේ ප්‍රඥාවේ ස්වභාවය සාරිපුත්ත සායනහාදගේ තියෙන ස්වභාවය ඉදිරිපත් වෙන ඔය ශ්‍රාවකයනේ. ඒ ශ්‍රාවකයාගේ ශාස්ත්‍රුන් වහන්සේනේ බුදුරන් වහන්සේ. නිබ්බේධක පඤ්ඤෝතුං සාරිපුත්ත. සාරිපුත්ත ඔබ නිබ්බේධක පඤ්ඤය කියන්නේ සත්‍ය දැකීමෙන් කලකිරීමේ නුවණින් යුක්ත ඇති ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. සේතාපි සාරිපුත්ත හරියට සාරිපුත්ත නුඹ රඤ්ඤෝ චක්කවර්තිස්ස ජෙට්ටපුත්තෝ මේ සක්විති රජාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වගේ කියනවා. ඒ කියන්නේ සක්විති රජතුමාගේ වැඩිමහල් පුතා වගේ කියනවා ඔබ. ඊළඟට ජෙට්ට පුත්‍රෝ ඒ ජේෂ්ඨ පුත්‍රයා තමන්ගේ තාත්තගේ මේ ධර්ම චක්‍රය කියන්නේ ඒ මේ සක්විති රාජ්‍ය පාලනය කරනවා කියනවා. අන්න වගේ කියනවා. එය මේව කෝතුං සාරිපුත්ත සාරිපුත්ත නුඹ අන්න වගේ කියන මයන් අනුත්තරං ධම්මචක්කම් පවත්වති. මගේ අනුත්තර වූ ධර්මචක්‍රේ පවර්තනනි නුඹයි කියනවා. සම්ම දේවං අනුපවත් ඒ විදිහටම පවත්වන්නේ නුඹයි කියනවා. එතකොට බුදුරණවහන්සේ පවරද්දි බුදුරණවහන්සේට ඇවිල්ලා නැකිලා කිව්ව මග්ගවිදු මග්ගකෝවිදු ඔබයි කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පවරද්දි බුදුරණවහන්සේ කියන ඔබ මහා ප්‍රඥ තීව්‍ර ප්‍රඥ කියනවා ඔබ තමයි මං කියපු දේ ඒ විදිහටම කරගෙන යන කෙනා කියනවා. නෝ ඊළඟට එහෙම කියලා නෝචේ කිරමේ බන්තේ භගවා කිංචි ගරහායිති කායිකං වා වාචසිකං වා ඉමස්මින් ඊළඟට කියනවා මේ භාග්‍යතුන් වහන්සේ කියනවා ඔබට එහෙම ගරහන්න දෙයක් නැහැ කියලා. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ ඉවස්ස පංචස්ථානේ වික්කුණිස් මේ කට්ටියන්ට මොන හරි ගැරහීමක් තියනවාද මේ භික්ෂුන් වහන්සේලා 500ට කියලා සාරිපුත් සානස ඇහුවට පස්සේ කියනවා ඉමත් මම් පිකවාහං සාරිපුත්ත පංච සත පංචන්නම් භික්ඛු සතානන්න කිංචි ගරහාමි කායිකංවා වාසික මේ භික්ෂුන් 500ටම ගරහන දෙයක් නැහැ කියනවා කායික වාසික වලින් කිසි දෙයකින් ඉමේ සංඝ සාරිපුත්ත මේ භික්ෂුන් වහන්සේලාගේ 500න් භික්ෂුන් වහන්සේලා 500න් 500න් සත්‍ය භික්ඛු 60 දෙනෙක් ත්‍රිවිද්‍යාලාභී භික්ෂුන් වහන්සේලා. 60 දෙනෙක් අභිඥාලාභී භික්ෂුන් වහන්සේලා. 60 දෙනෙක් ඔබතෝ භාගයේ මුත්ත රහතන් වහන්සේලා. ඊතුරු ඔක්කොම පඤ්ඤා විමුක්තය. ඒතර 500න් 60ක් ත්‍රිවිද්‍යාලාභී 60ක් අභිඥාලාභී 60ක් ඔබතෝ භාගයේ මුත්ත. අනිත් ඔක්කොම කට්ටිය පඤ්ඤා විමුක්ත කියලා. ඉතින් මෙයාලගේ මෙයාලගේ මේ එහෙම දෙයක් නැහැ කියනවා. මොකද ඔක්කොම බලන්න ඒ ඒ වුණත් මේ නිකන් චාරිත්‍ය නෙමෙයි කරේ. ඇත්තටම අඩුවක් හොයන්න කතා කරේ. චාරිත්‍රික නැහැ. බලන්න ඒ ඒ නිසා තමයි මේ කාලේ මේ කාලේ වෙනස ඒ කාලේ අවබෝධ කරේ ඒකයි. මේ කාලේ අවංක නැහැ. නියතමානී නැහැ. කීකරු නැහැ. නුවණ නැහැ. ඉතින් අවබෝධ කරන්නේ ඒ කාලේ අවංකකම මේ අවබෝධ කරපු අයගෙනේ. ඒ නිසා අවබෝධ කරනවා. ඒක තමයි මේ ධර්මයේ කරා යන ලක්ෂණේ. අද ඒක නැති නිසා නැති නිසායි අවබෝධ වෙන්නේ නැත්තේ ධර්මය අඩුවන්නේ. අපි ආ ධර්මයේ අඩුවක් දික් කරනවා. අපේ අඩුව දික් කරගන්නේ නැහැ. මම ඒකට බහලා තියෙනවා නම් මෑත කාලේ මම ලස්සන කාරණාවක් කිව්වා. ඒ තමයි අතීතයේ වික්ෂුන් වහන්සේලා ගිහි අය දෙගොල්ලම බුදුරජාණන් වහන්සේ යම් කිසි තැනක ධර්මයක් දේශනා කළාද? ඒක ඒ මෙහි දේශනා කරේ දේශනා විතර නෙමෙයි විනය. දැන් වික්ෂුන් වහන්සේලාට මේ විනයක් පැනවුවා කියලා ගිහිව දන්නවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම ශික්ෂාපදයක් පැනවුවා කියන ගිහිව දන්නවා. ඉන්ටර්නෙට් තිබිලාද? නැහැ. දුරකථන පහසුකම් තිබිලාද? නැහැ. ජාත් මේ අන්තර්ජාලය තිබිලාද? නැහැ. පණීඩු මාර්ග මොකක්වත් තිබිලා නෙමෙයි. නමුත් දන්නවා. ඇයි එච්චර ඕනෑකමක් තිබ්බා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒ නිසා ඒ උත්තරමයා කියන දේ හොයන්න ඕනකමක් තිබ්බා. ඒ නිසා මේ කිසි දෙයක් නැතුව ඒ මිනිස්සු හෙව්වා හෙව්වා. ඒ ගිහියෝ හෙව්වා. ඒ පැවිද්දෝ හෙව්වා. හොයලා ඒවා මතක තියාගත්තා. ඇයි ඕනකම නිසා. ඇයි මෙව නැතුව? එතකොට ඒ නිසයි මිනිස්සු අවබෝධය කරා ගියේ. අද අපට ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා මේක. පොතෙත් තියෙනවා. ගල්වක් කරලා තියෙනවා. ෆෝන් කෝල් කරලා කියන්නත් පුළුවන්. දැන් ඒ කාලේ ටෙලිෆෝන් එකක් තිබුණා බුදුහායන වහන්සේ මෙන්න මෙහෙම මෙහෙම කියලා කියන්න තිබ්බනේ. එහෙමත් නැහැ. දැන් අද අපට ඔක්කොමත් තියෙනවා. ඒත් දන්නේ නැහැ ඉගෙනගෙන නැහැනේ. දැන් ඒ කාලේ ටෙලිෆෝන් එකක් තිබෙන්නේ නැහැ. අන්තර්ජාලය තිබෙන්නේ නැහැ. පොත්වල ලියලා තිබෙන්නේ නැහැ. ඊළඟට ගල්වල කොටලා තිබෙන්නේ නැහැ මෙවුවා. ඒත් මිනිස්සු දන්නවා. භික්ෂුන් වහන්සේලා දන්නවා. ඒ නිසා අවබෝධ කරා. අද අන්තර්ජාලයේ තියෙනවා. පොත්වලත් තියෙනවා. ගල්වල කොටලත් තියෙනවා. තව කෙනෙක් හරි කියනවා ඒ ඒක අහන්නත් පුළුවන්. ඒ එහෙම තියෙද්දිත් දන්නේ නැහැ. ඉස්සර එහෙම නැතුව තියෙද්දිත් දන්නවා. ඒ නිසා අවබෝධ කරා. අද එහෙම තියෙද්දිත් දන්නේ නැත්තම් අවබෝධ කරන්නේ නැමනේ. ඉතින් අවබෝධ කරන්න එක දැනගන්න බෑ. ඉස්සර එහෙම නොතිය තියෙද්දි දැනගෙන අවබෝධ කරේ. එහෙනම් බලන්න වැරද්ද තියෙන්නේ අපේ. මෙච්චර පහසුකමින් අපිට මේ ධර්ම ඉගෙන ගන්න තිබුණත් අපි යන්නේ නෑ ධර්මේ කරා. එතකොට එහෙනම් බලන්න මෙන්න මේ විදිහට ඒ කාලේ ඉඳලම අවංකවයි වැඩපිළිවෙලක් කරගෙන ගියේ. වංචනිකව නෙමෙයි අවංකව. ඒ නිසා බුල කරා. ඒ අවස්ථාවේ එතකොට ඔන්න රහත් වෙලා මේ වෙනකොට වංගිස්වරණවස්. ඇයි මේ 500 අතර නින්නේ? කියන්නේ කලින් සූත්‍ර රහත් වෙලා ඉන්නේ නෑනේ. දැන් 504 ඉන්නේ. දැන් රහත් වෙලා. අතකෝ ආයස්මා වංගීස උට්ටායසට. දැන් එතන වංගීසනා සිටියා නැගිට්ටා. ඒකන් සං උත්තරා සංගම් කරිත්ව භාග්‍යතුන් වහන්සේට මේ දෙපට සූර දාලා වන්දනා කරලා ඇඟිලි බැඳගෙන මෙහෙම කියන පටිභානම් මම් භගවා පටිභාති මං සුගතා ස්වාමීන් වහන්සේ සුගතයන් වහන්සේ මට වැටහෙනවා වැටහෙනවා කියනවා. හරි හරි එහෙනම් වැටෙනවා නම් කියන්න කියනවා භාග්‍යතුන් වහන්සේ. අදකෝ ආයත්මා වංගීසෝ භගවන්තං සම්මුඛා භාග්‍යතුන් වහන්සේ සමූපයේ සමීපයේ මෙන්න මේ ගාතාව කියනවා. අජ්ජේපන්න රසී විසුද්ධියා බික්කු පංච හතා සමාගතා සංයෝජන බන්ධන චිද්ද අනීගා කියන පුනප්පවයිසි අද මේ පොහොය දවස අද පොහොය දවසේ 500ක් භික්ෂුන් වහන්සේලා මේ එකතු වෙලා මේ පවාරණය කරන්නයි හදන්නේ අද පොහොය දවසේ 500ක් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ පවාරණය කරන්න හදන්නේ ඒ සියලු දෙනාම සංයෝජන මේ සියලු සංයෝජන බන්ධන ඉක්මවලා ඉන්නේ. සියලු දුක ඉක්මවලා සියලු සංයෝජන බන්ධන ඉක්මවලා ආශ්‍රවශය කරපු ඍෂිවරුයි මේ 500 දෙනාම. චක්කවර්ති යත රාජා අමච්ච පරිවාරිතෝ සමන්තානු පරියන්තේ සාගරාන්තං මහින් ඉමා මේ චක්‍රවර්ති රජුරෝ සක්විති රජුරෝ අමාත්‍යවරු පිරිවරාගෙන ඉන්නේ මේ සාගරයේ සීමා කොට ඒ කියන්නේ සීමාව සාගරයේ සාගරයේ සීමා කොටදී පෘථුවියම ජය අරගෙන ඒ ඇමතිවරු රජතුමා වට කරගෙන ඒවන් උජිත සංගාමෝ ඒ විදිහටම කියනවා මේ යුද්ධ දිනපු. දැන් අර යුද්ධයක් කළ නෙවෙයි මේ යුද්ධයක් කළා. යුද්ධ තමයි මාරයත් එක්ක සන්තවාහන් අනුත්තර ශාවකා පවිරු පාසන්ති තේ විඥා මාචුහායනෝ අවබෝධ කරගෙන මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ ගැල් කරුවා සත්තා කියන්නේ ගැල් කරුවා කියන අර්ථය. කියන්නේ ගැල් කරුවා කියන නායකයා ඉස්සරහින් යන කෙනා. එතකොට මෙන්න මේ ශාස්ත්‍රුන් වහන්සේ අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ යුද්ධ දිනලා ශ්‍රාවකයන් පිරිවරාගෙන මාර්යා දිනලයි මේ මේ විදිහට මේ වැඩ ඉන්නේ කියලා මේ වංගිසායන හසේ ගාතාවෙන් කියනවා. සබ්බේ භගවතෝ පුත්තා පලා පෙන්තං මේ ඔක්කොම භාගතුන් වහන්සේ පුත්තු කියනවා. ඇයි පුත්තු වෙන්නේ? ඕ තව දේශනාවක තියෙනවා ඕරස පුත්‍ර කියලා. ඒ කියන්නේ ඇතුළතින් උපන් පුත්‍රයා. ඒ කියන්නේ ධර්ම බුදුරණවහන්සේ කියපු දේ දැන් අපි දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් ලෝකෙන් දරු තාත්තගේ දරුවෙක් කියන තාත්තගේ ලේන දරුවට තියෙන්නේ. එතකොට බුදුරණවහන්සේගේ දරුවෙක් කියන බුදුරණවහන්සේ කියන අවබෝධය. ඒ අවබෝධ කරගත්තදී අවබෝධ කළා. අන්න බුදුරණවහන්සේගේ පුත්තු කියන මේ ඔක්කොම මේ කවුරුත් හිස් නෑ කියනවා. මේ තණ්හා වල අයින් කරලා තියෙන්නේ කියනවා. මේ සියලු දෙනා নমස්කාර කරනවා ආදිච්ච බන්දුවේ වන්දේ ආදිච්ච බන්දුන්ති මේ ආදිච්ච බන්දු බුදුරන් වහන්සේට සියලු දෙනා নমස්කාර කරන භාග්‍යතුන් වහන්සේට নমස්කාර වේවා කියලා බුදුරන් වහන්සේට වන්දනා කරනවා කියනවා ඒක තමයි පවාරණ සූත්‍රය. එන්න පවාරණේ කරා බුදුරන් වහන්සේතුළු භික්ෂුන් සංඝයා. ඊළඟ එක තමයි පරෝ සහස්ස සූත්‍රය දහසකට වැඩි භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන වදාළ දේශනාවක්. එතකොට මේ අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා දහසකට වැඩි කෙනෙක් 1250 භික්ෂුන් වහන්සේලා හිටියා. භාග්‍යතුන් වහන්සේ භගවා භික්ඛු නිබ්බානපට සංයුත්ත නිවන පිළිබඳව ධර්ම කතාව යොමු වෙලා හිටියේ. තේජ භික්ඛු අට්ඨිකත්ත මනසිකත්ත සබ්බසෝ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය භික්ෂුන් වහන්සේලා මනාව ඒකාර්තියම ගන්න අට්ඨිකත්ව මානසිකත්ව සබ්බ චේතසෝ සමන්නාහරිත්ව ඕචසෝතෝ ධම්මසුනාති අන්න ධර්මය අහන ක්‍රමේ ධර්මය අහන්නේ අර්ථය ගන්න ඒකටම මානසිකාරය ඒකටම යොමු කරගෙන සියලු ආකාර හිත ඒකටම යොමු කරගෙනයි මේ ධර්මය අහන්නේ. එහෙම ධර්මයේ භික්ෂුන් අහනවා. අතකෝ ආයස්මා වංගීසස් වංගීස ස්වාමීන් වහන්සේට මෙහෙම හිතුණා. ඒ තමයි බුදුරන් වහන්සේ දැන් නිබ්බාණය පිළිබඳව මේ ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා මේ විදිහට අහගෙන ඉන්නවා. යන්නුනහනම් භගවතන් සම්මුඛ මේ වාග්යදන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ විදියට කියන්න ඕනේ කියලා දැන් වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට කියනවා ස්වාමීනි මට වැටහුණා ස්වාමීනි මට වැටහුණා කියලා. ඊට වැටහුණා නම් වංගීස කියන්න කියනවා. ඊළඟට බුදුරන් වහන්සේ ඉස්සරහා වංගීසායන වහන්සේ එහෙම කියනවා. පරෝ සහස්සං භික්ඛූ නම් සුගතං පෛරුපාසති දේශේති විරජන් ධම්මං නිබ්බානාකුතෝ බයං මේ දහසකට වඩා ඉක්මවපු භික්ෂුන් වහන්සේලා මේ සුගතයන් වහන්සේ වැසුරු කරනවා සුගතයන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් අයින් කරන නිවනට යොමු වෙච්ච බයක් නැති නිබාණිය පිළිබඳව ධර්මය බුදුරයන් වහන්සේ දේශනා කරනවා කියලා දේශ මේ වංගී ස්වාමීන් වහන්සේ කියනවා සුනන්ති ධම්මං විමලං සම්මා සම්බුදු දේශිනං සෝබතිවත සම්බුද්ධෝ බික්කු සංඝ පුරක්කතෝ මෙන්න මේ ධර්මය කියන්නේ මොන ධර්මයේද බය නිර්මල වූ සුන්දර වූ නිර්මල වූ ධර්මයේ බුදුරන් වහන්සේ දේශනාකොට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදු දේශනා භාග්‍යතුන් වහන්සේ මනාකොට දේශනා කරන නිර්මල වූ ධර්මයේ භික්ෂුන් වහන්සේලා අහනවා සෝබතිවත සම්බුද්ධෝ මෙන්න මේ බුදුරන් වහන්සේගේ සංඝයා කියන්නේ ඒ ඒ අහන භික්ෂුන් වහන්සේලා ඒ අහන ධර්මය අහනකොට බුදුරන් වහන්සේ ඒ බබලනවා කියන කියන්නේ සංඝයාගේ මුල් වෙලා ඉන්නවා කියන බබලනවා කියනවා සෝබති. ඒ කියන්නේ බුදුරන් වහන්සේ මේ සංඝයා තුල බැබලීමට පත් වෙලා තියෙනවා කියනවා. ඊළඟට කියනවා සෝබති දත සම්බුද්ධෝ වික්ක සංඝ පුරක්කතෝ නාග නාමෝසි භගවායිසි ඉසිසාන්න බුදුරන් වහන්සේට කියනවා නාග නාග කියනවා හස්තියට. ඒ කියන්නේ බුදුරන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ නේද මේ ඍෂිවරයන් වහන්සේ නාගයෙක් හස්තියෙක් කියනවා. ඉසිනම් ඉසි සත්‍යමෝ. ඉසිවරුන්ගේ සත්වනි ඍෂි කියනවා. ඍෂිවරුන්ගේ සත්වනි ඍෂි කියනවා. ඒ සත්වනි ඉසි තමයි විපස්සී සිකී වෙස්සම කොක්කසඳ කෝණාගම කාශ්‍යප ගෞතම. ඔන්න හත්වෙනි බුදුරන් වහන්සේ. එතකොට ඒක තමයි මෙතන අර්ථ ගන්නලා තියෙන්නේ. මොකද බුදුරන් වහන්සේම කිව්වනේ වෙන කවුරුත් දන්නේ නැහනේ. බුදුරන් වහන්සේ කිව්ව නිසා දන්නවා බුදුරු හත් දෙනෙක් හිටියා මම හත්වෙනි බුදුරන් වහන්සේ කියලා. එතකොට මේ ඍෂිවරුන්ගේ සත්වෙනි බුදුරන් වහන්සේ තමයි ගෞතම බුදුරන් වහන්සේ. එතකොට ඒ ටික බුදුරන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා. මහා මේඝෝ වහුත්වාන ශාවකී අභිවාසති. මහා මේඝේ වහිනවා කියනවා. ශාවකයෝ නානවා කියනවා කි. ඒ කියන්නේ බුදුරන් වහන්සේ මහා මේඝේ මේ ධර්මයෙන් දේශනා කරද්දී ශාවකයෝ එකින් තෙමෙනවා කියනවා. එතකොට ශාවකයෝ මේ ධර්මයේ තුලින් සැනසෙනවා කියලා මේ වංගිසානහස කියනවා. දිවා විහාරා නික්ඛම්ම සත්තු දස්සන කම්මිතං ශාවකෝතේ මහාවීර පාදේ වන්දන්ති වංගීසෝති. වංගිසානහස කියනවා ස්වාමීනි මේ ශාස්ත්‍රුන් වහන්සේ මම මේ දිවා විහාරණේ ඉක්ම වෙලා ශාස්ත්‍රුන් වහන්සේ දැකීමට කැමැත්තෙන් ආවා. මහාවීරයන් වහන්සේගේ දෙපා මේ ශ්‍රාවක වංගීසයා වඳිනවා කියලා වන්දනා කරනවා. ඊළඟට කියනවා මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ අහනවා. දැන් මේ වෙලේ කිව්වනේ කවි ටික. බුදුරන් වහන්සේ ගාථා ටික කිව්වට පස්සේ කිනොතේ වංගේ සීමා ඉමා ගාථාය පුබ්බේ පරිවිතක්කෙහි උදාහෝ ඨානසෝ තම් පටිභානಂತಿ ආරිපු මේ වංගේස ඔබට මේ කලින් මේක විතර්ක කරලා කල්පනා කරලා ඇවිල්ලා දැන් මේ විදිහට කතා කරන්න කියලා අහනවා දැන් මේ විදිහේම කියන්නේ කලින් ඔක ගලපගෙන ඇවිදලා කල්පනා කළාද ওই ගාථාව දැන් මෙහෙම ඉදිරිපත් කළේ කියලා අහනවා බුදුරන් වහන්සේ දන්නවා නමුත් දැනගෙන ප්‍රශ්න අහනවනේ ඉස්සරහට මතුවෙන්නේ නකොම නකොමේ බන්තේ ඉමංගාතම් පුබ්බේ පරිවිතක් නෑ ස්වාමීනෝ මේ කලින් විතර කරපුවා නෙමෙයි. පතකෝ ඨානසෝව මේ දැම්ම තමයි ඔය වැටහිච්ච දේ කිව්වේ කියනවා. දේන හිතං වංගේස බිහියෝ සෝත මස්තාන පුබ්බේ එහෙනම් වංගේස තවත් ඔබට ඒ විදිහට ගාතාවන් බොහෝ වැටහේවා කියලා කියනවා. එසේ ස්වාමීනි ඊවම් බන්තේක වායස්මා වංගීසෝ භගවන්තං පටිසුත්වා ආයෙත් එහෙමයි කියලා ආයෙත් ගාථා දෙකක් කියනවා. එහෙමයි ස්වාමීනි කියලා ඔන්න ආයෙත් ගාථා දෙකක් කියනවා. උම්මග්ග පතං මාරස අභිභූය චරසි පබිජ්ජ කිලානි තං පස්සට බන්ද බන්ධන මුප්පච්ච කරං අසිතං භාගසෝ පවිහජ්ජං පවිභජ්ජං උම්මග්ග පද කියන්නේ වැරදි මාර්ගයේ වැරදි මාර්ගය කියන්නේ මායාවේ ඒ කියන්නේ වැරදි අපි ඕනම කෙනෙක් වැරදි මාර්ගයේ වැරදි මාර්ගයේ ඉක්මවලා මාර්යාගේ ඒ මාර්ගයේ පතියක් වන ඒ වැරදි මාර්ගය ඉක්මවලා ඒ වගේම කෙලෙස් සම්පූර්ණයෙන් කෙලෙස්ුල් ඔක්කොම බිඳගෙන සියලුම කෙලෙස්ුල් බිඳගෙන තමයි මේ බුදුරයන් වහන්සේ නැත්නම් භාග්‍යවතුන් වහන්සේ වඩින් තම් පස්සට බලන්න කියනවා. මෙන්න මේ විදිහට බන්ධනයන් ඔක්කොම නිදහස් කරලා. ඒ වගේම බන්ධන ඔක්කොම මේ බන්ධන සියලු බන්ධන මේ මේ කියන්නේ මේ මේ මේ බැඳීම් සියලු දේවල් නිදහස් කර ගැනීමට බුදුරන් වහන්සේ මේ ධර්මයේ විස්තර කළා බෙදලා පෙන්වනදී දකින්න කියනවා. ඒ කියන්නේ මේ සියලු බන්ධනයන් මේ වැරදි මාර්ගයේ ඉක්මවල මායя ඉක්මවල මේ කෙලස්සුල් දුරු කරන සියලු බන්ධන ඉක්මවන විදිහට ඉක්මවීම සඳහා විස්තර විභාග කළ දෙන මේ ධර්මයේ බලව කියලා බුදුරන් වහන්සේගේ ධර්මයට අනිත් අයට මේ මේ වංගී ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන සංයෝජන ඉක්ම වීමට මිසක් මේ මේ වෙන මොනවා හරි දැන ගැනීමට නෙමෙයි. අපි බලන්න ඕනේ සංයෝජන ඉක්මවීමක් එන්නේ කොහොමද කියන එක. ඕගස්සහි නිතරණත්තාය අනේක විහිතම් මග්ගං අකහසි තස්මින්ත යමතං අකහතේ ධම්මදසා තිතා අසංහීරා. එතකොට මේ ඕගස්ස මේ ඕග ඕග ඕග දැන් අපි දන්නවා හතරක් තියෙනවා චතුරෝග කාමෝග භවෝග ditthියෝග මෙන්න මේ ඕගයන් නිතරණත්තායි මේතර වීමට මේ කෙලෙස් සැඩ පහල ඊතර වීම පිණිසයි බුදුරයන් වහන්සේ අනේක විහිිත විවිධ ආකාරයට මග්ගන් මේ මාර්ගය පිළිබඳව විග්‍රහ කරන්නේ මේ ඕගයන් ඊතර වීමට තස්මින්ති අමතං අක්ඛහතේ ධම්මදස්සා තිත අසංහීර මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පෙන්නපු මේ ධර්මයේ ඒ ශ්‍රාවකයෝ ඒක ඒ ධර්මයට යොමු වෙලා ඒ අමෘතයට යොමු වෙලා ඒ ධර්මය තුල පිහිටලා අසංහීර ඇදිලා යන ගතිය ඉක්මවලා වාසය කරනවා ඊළඟට පජ්ජෝත කරෝ පජ්ජෝත කරෝ අතිවිජ්ජ ධම්මං සබ්බහටිතීනං අතික්ඛම්ම දසං ඤත්වා සච්චිකත්වා අග්ගංසෝ දේසහි දසද්දානං එවං සුදේසිතං ධම්මේ කෝ පමාදේ විජානතං තස්මායි තස්ස තස්ස භගවතා ශාසනී අප්පමත්තෝ සදා නමස්ස මනුසික්ඛේති අන්න පැහැදිලි කරලා පෙන්නනවා මෙන්න මේ විදිහට මේ ආලෝකයෙන් ප්‍රඥා පජ්ජෝති කියන ආලෝකයේ බුදුරණවහන්සේ පෙන්නපු කාරණා මේ ධර්මයේ තුලින් තියෙන ආලෝකයක් ඇති වෙනවා පජ්ජෝත කරෝ අතිවිදි ධම්ම මේ ධර්මයේ තුලින් ආලෝකයක් ඇති කරලා දෙනවා විනුලි දැකීමේ හැකියාවක් ඇති කරලා දෙනවා මේ මේ සියලුම සබ්බටිති මේ පිහිටන පිහිටන සියලු දේවල් අතික්‍රමණය වෙන හැටි පෙන්වලා දෙනවා මේ ආලෝකයේ ඔස්සේ බුදුරන් වහන්සේගේ ධර්මයේ පිහිටන දේවල් සියල්ලක් ඉක්මවන දේ අතික්‍රම දාස ආදීක්‍රම ඉක්මවීම පිළිබඳ විග්‍රහ කළ දෙනවා ඒ වගේම නුවණින් යුක්තව මේ කාරණාව සාක්ෂාත් කරගන්න මේ කියන්නේ නුවණින් යුක්තව ඒ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම සඳහා දේශනා කරපු දේ සාක්ෂාත් කරගත්ත මූලික ඒ කියන්නේ ඉස්ලාම කරගත් අය කියනවා අග්‍රම මුල්ම අය මේ පස්වග මහණු ඒකේ මේ මෙතන පරිවර්තන හැම එකම තියෙන්නේ දසද්දන දසද්දහණන් කියන්නේ කාරණාවෙන් පස්වග මහණුන් අරබයා කතා කරන එකක් හැටියට එතකොට ඒ විදි ආලෝකයෙන් ඉස්සල්ලාම ඒක එළිය ලැබපු ඒක සාක්ෂාත් කරගත්තේ නුවණින් යුක්ත අය තමයි පස්වග මහණුන් කියලා කියනවා ඒවම් සුදේසිතේ ධම්මේ කොපමද්දේ මෙන්න මේ විදිහට සුන්දර ලෙස ධර්මයක් තිබෙද්දී ඒ ධර්මයේ දැනගත් අය කොපමණ ඒ කියන්නේ ඒ ධර්මයේ දැනගත් අය කොපමණද මේ අවබෝධයේ මොකකට මොනවා ප්‍රමාද වෙන්නද කියලා අහනවා. අවබෝධය කරා යන්න මේ විදිහටම දැනගත්ත කෙනා කොමකට ප්‍රමාද වෙන්නද අහනවා. තස්මහ තස්ස භගවතෝ සාසනේ අනේ නිසා මේ භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේ නමස්කාර කරමි. තස් භාගතුන් වහන්සේ නමස්සන්ති භාගතුන් වහන්සේ নমස්කාර කරමින් අප්‍රමාදීව භාගතුන් වහන්සේ කරාම යොමු වෙන්නට ඕනේ ඒ ශාසනයටම යොමු වෙන්නට ඕනේ කියලා වංගී ස්වාමීන් වහන්සේ නැවතත් මේ වැටහිච්ච ගාථා ටික කියනවා ඊළඟට කොණ්ඩඤ්ඤ සූත්‍රය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මුල් කරගෙන වංගී ස්වාමීන් වහන්සේගේ ගාථා ටිකක් තියෙනවා ඒකන් සමයන් භගවා රාජගහේ විහෙරති වේලුවණින් කලන්දගෙන ඉවහයි භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේලුවනාරාමයේ වැඩ සිටිනකොට අතකෝ ආයසම අඤ්ඤා කොණ්ණඤ්ජ මේ අඤ්ඤා කොණ්ණඤ්ජ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බලන්න බොහෝ කාලෙකින් ආවා බුදුන් වහන්සේ බලන්න අඤ්ඤා කොණ්ණඤ්ජ කොණ්ණඤ්ජ මහරහතන් වහන්සේ දකින්නට ආවා භාග්‍යතුන් වහන්සේව දකින්න ආවා උපසංග මිත්වා භගවතෝ පාදේශ සිරසා නිපතිත්වා භගවතෝ පාදානි මුඛේනච්ච පරි බලන්න මේ රහතන් වහන්සේ නම බුදුරන් වහන්සේගේ පා සිබිමින් සිබිමින් අත ගාමින් සිබිනවා කියන මුඛේ මුවින් ඉබිනවා කියන. ඉබ ඉබා වන්දනා කරනවා. මේ කවුද? පළවෙනි ශ්‍රාවකයා. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුරන් වහන්සේට කොච්චර වයසින් වැඩිද? එතකොට ඒ කොණ්ණඤ්ඤ රහතන් වහන්සේ බුදුරන් වහන්සේගේ දෙපා මුල වැඳ වැටිලා කකුල් දෙක සිරිපතුල් අත ගාමින් සිරිපතුල් සිඹිමින් වන්දනා කරනවා. වන්දනා කරලා කියනවා සිරසා නිපතිත්වා භගවතෝ පාදානි මුකේනච්ච පරි පරි පරිචුම්බති මුවින් සිඹිනවා කියනවා සිරිපතුල් පානි පානිචම්මි පරිස කකුල් දෙක හොඳට පිරිමදිමින් නාමංචේව සාවිති නමත් කියමින් වන්දනා කරනවා කොණ්ඩඤ්ඤාහං භගවා කොණ්ඩඤ්ඤාහං සුගතේදී ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ භාග්‍යතුන් වහන්සේ මම කොණ්ඩඤ්ඤ කියේ කියා සිරිපතුල් ලල්ලමින් සිඹ සිඹා පිරිමැද පිරිබැඳ මේ රහතන් වහන්සේ වන්දනා කරනවා. දැන් අපට නම් හිතනවා ආටෝප කියලා නේ. දැන් අපට නම් හිතෙන්නේ මේ වගේ දේවල් නිකන් පුහු දේවල් හැටියරනේ. දැන් අපි වුණොත් දැන් සිරි කාගේ හරි මකකුල් අල්ලලා වන්දනා කරනකොට මේ සතුටේ අපි හිතන්නේ ඊයර අවබෝධ කරගත්ත කට්ටියන්ට අදාළව නෙමෙයි. ඊයර පුහු නැත්තම් ඒවාර මේ නිකන් ඒවට කියන ඉමෝෂනල් ගතියක් නේ අපි සාමාන්‍ය දකින්නේ නේ. දැන් එතකොට මේ පළවෙනි ශ්‍රාවක වූ බුදුරන් වහන්සේගේ මේ කොණ්ණඤ්ඤ රහතන් වහන්සේ කකුල් දෙක අතගාමින් ඉඹිමින් ඉඹිනවා කියන මුවෙන් ඉඹිනවා කියන සිරිපතුල් ඉඹිමින් පිරිමදමින් කියනවා ස්වාමීනි මං කොණ්ණඤ්ඤ සුගතයන් වහන්සේම කොණ්ණඤ්ඤ කිය කියා වඳිනවා කොහොම සතුටක්ද ඒ කියන්නේ එච්චර බුද්ධ ගෞරවය අදකෝ ආයස්මතෝ වංගී සස්සක දවසි ඊට පස්සේ වංගී ස්වාමීන් වහන්සේට මෙහෙම හිතෙනවා එහෙම වන්දනා කරනවා දැක්කට පස්සේ වංගීසානන්ද එහෙම හිතනවා අයංග ආයස්මා අඤ්ඤා කොණ්ණඤ්ජෝ මේ අඤ්ඤා කොණ්ණඤ්ජ ස්වාමීන් වහන්සේ මේ බොහෝ කාලයකින් භාග්‍යවතුන් වහන්සේ දකින්න ඇවිදilla බුදුරජාණන් වහන්සේගේ දෙපා සිඹිමින් පිරිමදමින් අතගාමින් වන්දනා කර කර තමන්ගේ නම කී කියා වන්දනා කරනවනේ මට මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ සමීපී ගාතාවක් කියන්න තියෙනවා නම් මේ කොණ්ණඤ්ඤයන් ගැන කියලා හිතෙනවා බලන්න මේ වංගීසානන්ද හිතන දේවල් අතක වයස්මා වංගීස වංගී ස්වාමීන් වහන්සේ නැගිටලා දේබල සිවුරේ දාගෙන වන්දනා කරලා බුදුරන් වහන්සේට කියනවා ස්වාමීනි පටිභාති මම් බන්තේ පටිමහති මම් භගවා පටිභාති මම් සුගතාති ස්වාමීනි මට වැටහෙනවා ස්වාමීනි මට වැටහෙනවා එහෙනම් වැටහෙනවා නම් කියන්න වංගීස කියනවා ඔන්න වංගීස ස්වාමීන් වහන්සේ කියනවා බුද්ධාන බුද්ධෝ සෝ තේරෝ කොණ්ඩඤ්ඤෝ තිබ්බතික්කමෝ මේ බුදුරන් වහන්සේ මේ කියන්නේ දැන් ඒක බුදුරන් වහන්සේ කියන්නේ නැතිනේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා බුද්ධාන බුද්ධ කියලා ඒ කියන්නේ බුද්ධහන බුද්ධ කියලා කියන්නේ බුදුරන් වහන්සේගේ අනුබුද්ධ. ඒ කියන්නේ කියන්නේ පළවෙනියා. බුදුරන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවකය නිසා ඒ වචනේ කියන බුද්ධාන බුද්ධ බලන්න ඔබ ධම්මචක්කී අහලා තියෙනවනම් බුදුරන් වහන්සේට සතුටු වෙච්ච හැටි. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙච්ච අවස්ථාවේදී බුදුරන් වහන්සේ සතුටින් කියනවා අඤ්ඤාසිවතවෝ කොණ්ණඤ්ඤෝ අඤ්ඤාසිවතවෝ කොණ්ණඤ්ඤෝ කොණ්ණං ජවබෝධ කරා කොණ්ණං ජවබෝධ කරලා සතුටු වෙන බුදුරන් වහන්සේ. ඇයි සතුටු වෙන්නේ? Taman දැකපු දහම තව කෙනෙක් දැක්කනේ කියලා. දැක්ක පළවෙනි එක තමයි කොණ්ණඤ්ඤ සායන වහන්සේ. අන්න ඒ නිසා කොණ්ණඤ්ඤ සායන වහන්සේ කියනවා බුද්ධාන බුද්ධ කියලා. බුද්ධාන බුද්ධ සෝ තේරෝ මේ බුද්ධාන බුද්ධ මේ කොණ්ණඤ්ඤයන් වහන්සේ කොණ්ණඤ්ඤ තේරුන් වහන්සේ තිබ්බ මේ බුද්ධාන බුද්ධ වූ මේ කොණ්ණඤ්ඤ තෙරුන් වහන්සේ ලාභී සුඛ විහාර විවේකං අභිහන්නසෝ නිතරම චිත්ත විවේකයට කැමැතිව සුඛයට කැමැතිව සැපයට කැමැතිව ධ්‍යාන සැපයෙන් යුක්තව වීරියෙන් යුක්තව තීර වීරියකින් යුක්තව වාසය කරන කෙනෙක් මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. මේ රහත් වෙච්ච කෙනෙක්. පළවෙනිම රහත් පළවෙනිම සෝතාපන්න ශ්‍රාවකයා පළවෙනිම අරහත් ශ්‍රාවකයා බුදුරන් වහන්සේගේ ශාසනේ උද්දාන බුද්ධ ශ්‍රාවකයා යං ශාවකේන පත්තබ්බං සත්තු ශාසන කරේණං සබ්බස් සබ්බස්සතං අනුප්පත්තං අපමත්තස්ස සික්කතෝ සාසුන් වහන්සේව අනුගමනය කරන ශ්‍රාවකයන්ගේ ශ්‍රේෂ්ඨම දෙයක් ලැබිය යුතු නම් යං ශ්‍රාවකෝ පත්තබ්බං සත්තු ශාසන කරේනම් සබ්බස්තතං අනුප්පත්තං අපමත්තස්ස සික්කතු මෙන්න මේ විදිහට අප්‍රමාදීව මේ කොණ්ඩඤ්ඤයන් වහන්සේ වගේ දෙයක් ලබා ගන්න ධර්මයේ හික්මෙන්න ඕනේ කියන අප්‍රමාදීව සාස්තුන් වහන්සේගේ ඒ ශ්‍රාවකයෙකුට යමක් ශ්‍රාවකයෙකුට ශ්‍රේෂ්ඨ දෙයක් ලබා ගන්න අවශ්‍ය නම් අප්‍රමාදීව මේ කොණ්ඩඤ්ඤ වගේ ධර්මයේ හැසිරෙන්න ඕනේ කියනවා මහානුභාවෝ තේ විජ්ජෝ චේතාපරියාය කෝවිදෝ. එතකොට මහානුභාව ත්‍රිවිද්‍යාවක් ඇති මේ දක්ෂ කොණ්ණඤ්ඤ බුද්ධහානු දායාදෝ පාදේ වන්තಂತಿ. වන්දන්ති සත්තුනානි. බුදුරන් වහන්සේගේ දායාදයක් වූ මේ කොණ්ණඤ්ඤයන් වහන්සේ බුදුරන් වහන්සේගේ සිරිපා වන්දනා කරනවා. එතකොට කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේට වෙන ශාසනයේ වෙන අග්‍රස්ථානයක් නැහැ. පළවෙනිම ශ්‍රාවකයා හැටියට අග්‍රස්ථානයේ තියෙන ඉස්සල්ලාම දැකපු දහම දැකපු කෙනා ඉස්ලාම ධර්මය අවබෝධ කරගත්ත කෙනා. ඒතර බලන්න දැන් මේක දකිනකොට කොන්නනේ ස්වාමීන් වහන්සේ කොහොම ඇඟක් තියෙන්නේ නැද්ද? වයෝ වෘද්ධ වයසට ගිහිල්ලා ඊළඟට දැන් අපේ බෝධිසත්ව ඉපදිනකොට තාපසයෙක්නේ. බෝධිසත්ව ඉපදෙන ඉපදිනකොට තාපසේ බුදුන් වහන්සේ සම්බුද්ධත්ව පතනවා 35 දී. එතකොට 35 වෙනකොට දැන් තාපසයෙක් වෙන අඩුම රජ මාලිගාවට ඇවිදලා නිමිති කියන්න ඉන්න තාපසයෙක් වෙන අඩුම අවුරුදු 20ක් 25ක්වත් තියෙන්නේ නැදිනේ. ඉතින් 20ක් 25ක් කියනකොට බුදුරණන් සම්බුදනකොට අවුරුදු 50 ඉක්මවන 60ක් විතර වෙලානේ. සම්බුදු වෙනකොට. එතකොට මේ තරුණ යෞවන කෙනාට ළඟට ඇවිදිලා බොහෝ කාලෙකින් ඉන්න කෙනා දැන් අවුරුදු 80ක 90ක මේ වයෝ වෘද්ධ මේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ ඇවිදලා වන්දනා කරනකොට තරුණ බුදුරණන් වහන්සේට පිටට කොහොමද යද්ද පේන්නේ? එතකොට බලන්න ඒ ස්වාමීන් වහන්සේ කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ කකුල් සිඹිමින් දෙපා සිඹිමින් වන්දනා කරනවා තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඊළඟට මොග්ගල්ලාන සූත්‍රය මොග්ගල්ලාන තෙරුන් ගැනයි මේක තියෙන්නේ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මොග්ගලන් මහරහතන් වහන්සේ මේ වැඩවාසය කරනකොට අනුන්ගේ එකිනෙක කෙනාගේ සිත් පිළිබඳව බලනවා මේ කෙලස් තියනවද නැද්ද කියලා. මොකද ඒ වගේ අවස්ථාවක් කලින් වුණා මේ පවාරණ නැත්නම් පොහොය කරන ශික්ෂා මේ විනය කර්මයකදී. ඒ කියන්නේ බුදුරන් වහන්සේ පොහොය කරන එකෙන් අයින් වුණ එතනදී පොහොය කරන එකේ නැත්නම් මේ ශික්ෂා ප්‍රාතිමෝක්ෂ දේශනා කරන එකෙන් අයින් වුණේ. ප්‍රාතිමෝක්ෂ දේශනා කරන හැටදී බුදුන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ දේශනා කරේ නැහැ. ඔක පහාරද සූත්‍රයේ තියෙනවා. නිදානි පහාරද සූත්‍රයේ ඒක. එතකොට අයි දේශනා කරන්නේ නැත්තේ අයි කියලා බලනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ උදේ කියනවා, දවල් කියනවා, මේ හවසට කියනවා, එළි වෙනකම්ම අරුණ නැගිනකම්ම කියනවා අනේ ස්වාමීන් ප්‍රාතිමෝක්ෂ උදසන්න කියනවා. නිස්සද්දයි උදසන්නේ. ඊළඟට කියනවා මේ සංගය අපිරිසිදුයි කියනවා. ඒ කියන්නේ එතන එක්කෙනෙක් ඉන්නවා අපිරිසිදු සංගය ගැන. අන්න මං අපිරිසිදු සංගය යන ප්‍රාතිමෝක්ෂ උදසන්නේ කියනවා. ඒ වෙලේ මුගලන් මහරහතන් වහන්සේ බලනවා කවුද අපිරිසුදු කියලා. බලනකොට එක්කෙනෙක් ඉන්නවා ඇදලා එළියට දානවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි දැන් හරි පිරිසුදු දැන් දේශනා කරන්න කියනවා. ඊළඟට කියනවා නෑ දැන් මං අතහැරියා. ඔයාලා දැන් පවාරණය කරන්න. ගන්න බුදුරණන් වහන්සේ එතනින් අයින් වෙනවා. පොහොය කරන එකෙන් ශ්‍රාවකයන්ට කරගෙන යන්න දෙනවා අපිරිසුදු නිසා. ඒක බලන්න බුදුරණන් වහන්සේ ඉන්නේ නැද්ද අපිරිසුදු වෙච්ච කෙනා එතන ඉන්නවා කියන්නේ. අපිරිසුදු වෙච්ච බුදුරණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවද ඕන කෙනෙක් දන්න බොරු කරන්න බෑ බුදුරජාණන් වහන්සේ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ කියන්නේත් නෑ අරය අපිරිසිදුයි කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ බලනවා කවුද අපිරිසිදු කියලා. බලලා යාව අයින් කරනවා. දැන් මුගලන් ස්වාමීන් වහන්සේට මේ බැලීමේ හැකියාවක් තියෙනවා. 이르දියෙන් අග්‍රයි. ඒතකොට එහෙන් බලන අවස්ථාවේදී අවස්ථාවක මේ වංගී ස්වාමීන් වහන්සේට මේක හිතෙනවා. හිතලා වංගී ස්වාමීන් වහන්සේ අවස්ථාවේ මුගලන් ස්වාමීන් වහන්සේට වන්දනා කරගෙන ඒකාංශ කර දිවුර දෙවුර මේ උතුරු මේ සංඝාටි දාගෙන මට වැටහෙනවා ස්වාමීනි මට වැටහෙනවා ස්වාමීනි කියලා බුදුරන් වහන්සේ ළඟට ඇවිදිලා මෙන්න මෙහෙම කියනවා එහෙනම් වැටහෙනවනම් වංගීස කියන්න කියනවා ඔන්න මුගලන් ස්වාමීන් වහන්සේ ගැන කියනවා. නාගස්ස පස්සේ අසීන මුනි දුක්ඛස්ස පාරගුම් ශාවකෝපවිරු පාසන්ති තේ විඥා මච්චුහායිනෝ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ගැන ඉස්සලා ගැන බුදුරජාණන් වහන්සේ මේ පර්වතයක් පාමුල මේ ගලක් උඩ තමයි වැඩ වාසය කරන්නේ. එතකොට මේ නිකලස් හැම දුකින් මෙතරට වැඩි මේ බුදුරන් වහන්සේ වැඩ ඉන්නකොට මේ ත්‍රිවිද්‍යාලාභී ශ්‍රාවකයන් තමයි බුදුරන් වහන්සේව ඇසුරු කරගෙන ඉන්නේ. තේ චේතසා අනුපරියහි මොග්ගල්ලානි මහිද්దికා චිත්තං තේසං සමන්නේසං විපමුත්තං නිරූපදී මෙන්න මේ මහා 이르දි ඇති මුගලම් ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේගේ මේ ශ්‍රාවක වූ මුගලම් ස්වාමීන් වහන්සේ අනිත් අයගේ සිතට සිත විමුක්ත වෙලාද උපදි නැද්ද කියලා යමු කර කර බලනවා කියනවා. ඊළඟට කියනවා එවං සබ්බ සමාපන්නං මුනිං දුක්ඛසපාරගෝ අනේක අනේකාකාසරම් පන්නං පෛරුපාසන්ති ගෝතමන්ති මෙන්න මේ ආකාරයට නොඑක ආකාරයට මේ දුකින් නිදහස් වෙච්ච දුකින් එතරට ගිය අනේක රූප විවිධාකාරයෙන් මේ දුක සම්පූර්ණ දුක නිදහස් වෙච්ච සියලුම ගුණයන්ගෙන් පිරිපුන්න සියලු ආකාර ගුණයන්ගෙන් පිරිපුන්න වූ නොඑක ආකාර ගුණ මහිමයෙන් යුක්ත මේ බුදුරජාන් වහන්සේට බුදුරජාන් වහන්සේවයි මේ භික්ෂූන් අසුරු කරන්නේ කියලා දුක දුකින් එතරට වැඩිච්ච බුදුරජාන් වහන්සේව අසුරු කරන්නේ කියලා මෙන්න මේ විදිහට ගාතාව කියනවා. ඊළඟට ගග්ගරා කියන සූත්‍රය ගග්ගරාපකුණ ළඟදී අදාළ කාරණාවක් මේකත් වංගී ස්වාමීන් වහන්සේ මුල් කරගෙනම තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ භික්ෂු සංඝයා සද්දින් පංචමත්ති භික්ෂු සතේහි උපාසක භික්ෂුන් වහන්සේලා 500ක් ඒ වගේම උපාසකවරු උපාසකවරු 700ක් දෙවිවරු දහස් ගණනක් එක්ක මේ චම්පා නගරයේ මේ පොකුණතර භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ශරීරය හරිම ලස්සනට දිලිසෙනවා. ඒ අවස්ථාවේදී වංගීස ස්වාමීන් වහන්සේට මේක මෙහෙම හිතෙනවා. මෙන්න මේ භික්ෂුන් වහන්සේලා 500කුත් ඒ වගේම උපාසකවරු 700කුත් මේ නොයෙක් ආකාරයේ දෙවිවරුත් එක්ක වැඩවාසය කරන බුදුරන් වහන්සේගේ ශරීරය හරියට බබලනවා. ඒ අවස්ථාවේ මට ගාථාව මට මේ මතක් වෙනවා මේක කියන්න ඕනේ කියලා බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා ස්වාමීනි මට වැටහෙනවා ස්වාමීනි මට වැටහෙනවා කියුවාට පස්සේ ආයෙනම් කියන්න වංගීස කියනවා. ඊළඟට වංගීස සන්නාසී අවස්ථාවේ මෙහෙම කියනවා. චන්தෝ යතා විගත වලාහකේ නාහේ විරෝජති වීත මලෝච බහනුමා ඒවම්පි අංගී රස ත්වං මහා මුනි අතිරෝචසි යස්ස සබ්බ ලෝකන්ති ලස්සන ගාතාවක් කියනවා මේ චන්ද්‍රයා බබලනවා මේ අහසේ වලාකුළු ඔක්කොම අයින් වුණාට පස්සේ මේ පුන්සඳ බබලනවා කියනවා අන් එතකොට මේ ඒ රශ්මිය විහිදෙමින් ලස්සනට බබලනවා කියනවා අන්නේ විදියට ඒ පුන්සඳ බබලනකොට වටේට මම බලන්නේ හිරමඩල වගේ ඒ වගේම බුදුරජාණන් වහන්සේ අංගී රසව ඒවම්පි අංගී රසම් මහා මහා මුනි අංගී රසව මහා මුනිවරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අන්නේ වගේ කියන මේ සියලු දෙනා අභියස බබලන්නේ කියලා වංගී ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ දේශනා කරනවා. ඊළඟට අවසාන එක වංගීස සංගීතයේ වංගීස ස්වාමීන් වහන්සේගේ චරිතයේ පොඩි කාරණාවක් වංගී ස්වාමීන් වහන්සේ එතන කියන්නේ. ඒකන් සමයන් භගවා සාවත්‍යං විහෙර ජේතවනානන්ද පෙන්නිකා සාරං භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර දේශනාරම් වැඩ වාසය කරනකොට තේනකොර පණ සමයන ආයස්න වංගීසු වංගීසු ස්වාමීන් වහන්සේ අචිර අරහත්ත්වයටපත් වෙලා ටික කාලයක් වංගීසානස අරහත්ත්වයටපත් වෙලා පොඩි දවසක් ඉච්චර කාලයක් ගිහිල්ලා නැහැ. ඒ අවස්ථාවේදී මේ සතුට භුක්ති විඳින්මින් ඉන්න වංගීසානස. ඒ අවස්ථාවේ වංගීසානස මේ ගාථාරික කියනවා. කාව්‍ය මත්තා මම මේ කවියට මත් වෙලා හිටියේ. ඒ කියන්නේ මේ කවියට ගිහි කාලේ නම් තිබ්බේ. කවියට මත් වෙලා හිටියේ. කවියට මත් වෙලා මම පුබ්බේ ගාම ගාමං ගාම ගාමම් පුරා පුරං ගම් දනව් ගානේ ඒ කවියට මත් වෙලා. දැන් අද උනත් කවි හරි කවි බාන කවියෙන් හිටවන කවි කියනවනේ ඔයාව ගෙන්නනවනේ. ඉතින් ඒක මේ සමාජ ස්වභාවය. එතකොට ඒකට මත් වෙලා හිටපු මේ වංගී ස්වාමීන් වහන්සේ තන තන ඇවිද ඇවිද ගියා කියනවා. මේ කවියෙන් මත් වෙලා ඒවා කීය කියා. අත දස්සාම සම්බුද්ධා සද්ධාති උදපච්චත අන්න එහෙම යනකොට මම ගම් ගානේ ඇවිදගෙන නගර ගානේ ඇවිදගෙන යනකොට අවසානයේ දකින්න ලැබුණා කියනවා බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මට දකින්න ලැබුණා කියනවා දකින්න ලැබෙලා බුදුරජාණන් වහන්සේ ගැන මට හටගත්තා කියනවා සද්ධාව එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබිලා ශ්‍රද්ධාවක් හටගත්තා යෝමේ ධම්ම දේශේසි අන්න ඒ අවස්ථාවේදී බුදුරයන් වහන්සේ මට දේශනා කරා කියනවා ධර්මයේ කන්දාන ධාතු කන්දායතන ධාතියෝ එතකොට බලන්න මේ වංගිසයන්හන්සේ මහණෙන්ද කලින් කවි කිය කියා ගිහිල්ලා ශ්‍රද්ධාව ඇති වෙලා බුදුරන් වහන්සේ ළඟට ගියාට පස්සේ බණ අහලා තියෙන්නේ මොනවද? බුදුරන් වහන්සේ කියන මහලා දෙනවා ස්කන්ධ ධාතු ආයතන ගැන බණ. ඔන්න මේ ඒ ස්වාමීන් වහන්සේ මේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි රාගෙන් පීඩා වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තමයි අර අතිමාන්නෙන් මේ කවිබන කීක කවියෙන් කීක හිටියේ. බුදුරන් වහන්සේගේ බුදුමවෙන් ස්කන්ධ ධාතු ආයතන ගැන මේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනා. පස්ස ධම්මං සුත්‍රාණ පබ්බජිංහන අන්න ඒ ධර්මය අහලා මම ඊළඟට පැවිදි වුණා කියනවා. පිහිගත හැරලා. එතකොට දැන් බුදුරන් වහන්සේ බොරු කියන්නේ නෑනේ නේ. බුදුරණස් අපි වගේ රවට්ටන්න මොකුත් කියන්නේ නැහැ. ඇත්තටම ස්කන්ධ ධාතු ආයතන ගැන මේ ධර්මය අවබෝධ වෙන්න කිව්වා. ඒක අහලයි පැවිදි වුණේ. ඒ වැවිලිච්ච වංගී ස්වාමීන් වහන්සේ තමයි අර රාගයෙන් පිච්චුනේ. ඒ වංගී ස්වාමීන් වහන්සේ තමයි අර මානෙන් හිටියේ. බහුන්නං වත අත්තායන් බෝධින් අජ්ජකමා මුනි බික්ඛූනම් බික්ඛුණීනංච යේ නියම නියාම ගත්ත දසන මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ බොහෝ අයට බහුන්නම් බොහෝ අයට අර්ථය සලසන කෙනෙක් බුදුරයන් වහන්සේ යහපත සලසන්න කෙනෙක් බුදුරයන් වහන්සේ ඒ තමන්ට සිදු වුණානේ ඒක ඒක දකින්න බුදුරණවහන්සේ කියන්නේ බොහෝ අයට අර්ථය සලසන කෙනෙක් අවබෝධයට යොමු කරන කෙනෙක් බුදුරණවහන්සේ බොහෝ අය ඒ ඒ සඳහා කියන්නේ සම්බුද්ධත්වයට පත්ුනේ සඳහා කියනවා ඇත්ත වශයෙන්ම බුදුරණවහන්සේ බොහෝ අයට අර්ථය මේ අවබෝධය සැලසීම නැත්නම් භික්ෂු භික්ෂුණී කියන මෙන්න මේ මේ මේ අයට නිවන් මඟ දැකගන්න පුළුවන් වුණා කියනවා ඒ සම්බුද්ධත්වයට පත්වීම නිසා. ඒක බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ුනේ මේ මුනිවරයා උතුම් සම්බුද්ධත්වයට පත් වුණේ සඳහා කියනවා. අන්නේ මුනිරජානන් වහන්සේ භික්ෂු භික්ෂුණීන්ට නියාමගත දස්සන නියාමයේ පෙන්නවා කියනවා. එතකොට දැන් නිවන කියලා නෙමෙයි මෙතන කියන්නේ නියාම. දැන් අපි ඔය නියාම කියන වචනේ අහලා තියෙනවා තව ඒ වගේ. ඔක්කන් සංයුක්තිය එහෙම තියෙනවා. සද්ධානුසාරී කෙනා ගැන විග්‍රහ කරන්නේ පත්තෝ නියාම මග්ගෝ. නියාම නියාම ධර්මයට පැමිණෙන පත්තෝ නියාම ධම්මා. නියාම ධර්මයට පැමිණුණා. එතකොට මේ ඇත්ත ස්වභාවය පෙන්වන සත්‍ය දර්ශනීය පෙන්වීමක් මේ බුදුරන් වහන්සේ පැහැදිලි කරලා පෙන්වනවා. එතකොට සමාන්තුල උපද්දවා ගැනීම සඳහා භික්ෂු භික්ෂුණීන්ට සත්‍ය දර්ශනය පෙන්වා වදාරනවා. එතකොට මේ බුදුරන් වහන්සේ මෙන්න මේ බොහෝ අයට අර්ථය පිණිසයි මේ සම්බුද්ධත්වයටපත් වෙන්නේ. සවාගතං වතමේ ආසී මම බුද්දස්ස සම්තිකේ මට බුදුරන් වහන්සේ ළඟට ආපු එක නම් ස්වාගතේ සුන්දර දෙයක්මයි බුදුරන් වහන්සේ ළඟට මම ආපු එක. තිස්සෝ විඥානුපත කතම් බුද්දස්ස සාසන බුදුරන් වහන්සේ ළඟට ඒ ආපු එක සුන්දර දෙයක්මයි මට ත්‍රිවිද්‍යාව ඇති කරගන්න පුළුවන් වුණා බුදුරන් වහන්සේගේ ශාසනයම කරගත්තා පුබ්බේ නිවාසං ඥානාමි දිබ්බ චක්කුමිසෝදේ මට පුබ්බේ නිවාසය දිබ්බ චක්කුව මෙන්න මේ ත්‍රිවිද්‍යාව මට ඇති කරගන්න පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ඇති කරගෙන 이르දි කියන්නේ 이르දි චේතෝපරි ඒ කියන්නේ අනුන්ගේ හිත් දකින්න පුළුවන් 이르දියත් මට තිබුණා කියලා ඔන්න ඔය විදිහට වංගේස ස්වාමීන් වහන්සේගේ වැටහෙන කවි ටික නැත්නම් වැටහෙන ගාථා ටික ඒ වග්ගයේ. ඒතර බලන්න මේ එක එක තැන්වල දැන් මේ කවස්තාවේ කියපුවා නෙමෙයි බලන්න අපට අධ්‍යයනය කර ගැනීම පහසුව පිණිස මේ පළවෙනි සංගායනාවේදී රහතන් වහන්සේලා එක එක අවස්ථාවේ කියපු ඔක්කොම එක තැනකට අරන් තියෙන හැටි. දැන් මේ වංගී ස්වාමීන් වහන්සේට වැටහිච්ච කවි ටික ගාථා ටික ඔක්කොම එක තැනකට අරගෙන. ඒතර බලන්න අපට අධ්‍යයනය කරන්න ඕන විදිහ පළවෙනි ධර්ම සංගායනාවේදීම සකස් කරලා දුන්නා. මේ සියලු දේ සකස් කරලා දීලා තියෙනවා. සංයුක්ත වශයෙන් කොටු කරලා. ඊළඟ කාරණාව ඒක ලොකු දහම් කරුණ නෑ නමුත් සංවේගපත් වෙන කරුණට අපි ඒකයි කතා කරමු වන සංයුක්ති මේ දෙවිවරු භික්ෂූන් සංවේගයටපත් කරපු දේවල් මේකේ තියෙන්නේ මේ එක්තරා ඔන්න මේ බලන්න මේවා බලද්දි අපිට පුදුම මේකක් හිතෙන්නේ මේ ඒ කාලේ දෙවිවරු කොච්චර භික්ෂූන් ගුණධර්ම පුරන භික්ෂූන් එක්ක සමීපව ඉඳලා තියෙනවද කියලා විවේක සූත්‍රය. විවේකය ගැන දෙවි කෙනෙක් කියපු දේශනා මේ කරුණක් තියෙන්නේ. එතකොට භාග්‍යත් මේ ඒ එවම් මෙසුත එක සමය අඤ්‍යතර භික්ෂු එක්සරා භික්ෂුවක් කොසල් ජනපදයේ වනාන්තරයේ වැඩ වාසය කරා. වැඩ වාසය කරනකොට මේ භික්ෂුවට දිවා විහෙර ගතෝ පාපකෝ පවිතු අකුසල විතරය. දැන් මේ කවුද මේ කැලේ ඉන්න භාවනා කරන්න ගිය බුදුරන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලාට ඔන්න අකුසල විතරක ගේසිත විතරක අර වංගී ස්වාමීන් වහන්සේට වගේම හිතෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ වනේ අධිපති වනේට වෙලා වාසය කරපු දෙවි කෙනෙකුට ඇති වුණ අනුකම්පාවක් අනේ මේ භික්ෂුව සංවේගයටපත් කරන්න ඕනේ කියලා අනුකම්පාවක් ඇති වෙලා මෙන්න මේ විදිහට සංවේගයටපත් කරනවා වෙදilla මේ දෙවියා. ඒ තමයි ඔබ මේ වනයේට ආවේ මේ වනාන්තරයට ආවේ ඔබ විවේකයෙන් භාවනා කර කර ඉන්න නේද? ඒ ආසාවෙන් නේද භාවේ මේ වනාන්තරයට ඒ වුණාට දැන් ඔබ ඔය බාහිර අරමුණු වලට නේද හිත විසිරලා යන්නේ ඒවට නේද ඔබ ඔය කැමතිලා දැන් ඉන්නේ ඒවට නේද දැන් ඔබ ඔයගේ ආසාව දුරු කරන්න කියනවා ඒක ඒ ආකාරයෙන් දැනගෙන ඒ ආසාව ඔබ දුරු කරන්න කියනවා දුරු කළා ඔබ විතරාගි වෙලා සුවසේ වාසය කරන්න කියනවා මේ කවුද කියන්නේ දෙවියෝ බලන්න ඒ ඒ ඒ කාලේ සබාවේ දෙවියෝ ඇවිදilla කියනවා දෙවියෝ ඇවිදilla වෙන දෙයක් නෙමෙයි Tamante තමන් වැරද්ද තියෙද්දි වැරද්ද ඉස්මතු කරලා පෙන්නනවා. ඊළඟට කියනවා ඔය අරතිය, ඒ කියන්නේ බ්‍රහ්මචාරියාවට තියෙන අකමැත්ත ඔක දුරු කරන්න දුරු කරලා ඔබ සිහියෙන් යුක්තව සිහිය උපදවා ගන්න සිහිය උපදවාගෙන ඔබට ඔය ඇතිවෙච්ච ඔය සත්පුරුෂ ධර්මය ඔය සත්පුරුෂ ධර්මයේ ඔබ ඒ උපදවාගෙන තියෙන්නේ ඒ සත්පුරුෂ ධර්මයක් තියෙන්නේ අන්නේ සත්පුරුෂ ධර්මයේ එක්ක වාසය කරන්න. එතකොට ඔය කෙලෙස් පාතාලය කියන්නේ කෙලස් කියන්නේ පාතාලය. ඔන්න ඔය කෙලස් පාතාලයෙන් ඈතර වෙන්න පුළුවන්. හැබැයි ඒක දුෂ්කර දෙයක් තමයි ඒක ඈතර වීම. ඒකට පුළුවන්කම ලැබෙන්නේ ඔන්න ඔය සත්පුරුෂ ධර්මයේ තුලින් පමණයි කියලා දෙවියා කියනවා. ඊළඟට කියනවා හරියට මේ වගේ වෙන්න කියනවා. අත්තටු වල දූවිලි තවරන කුරුල්ලෙක් දූවිලි මේ දූවිලි ටික තටු ගසා දාලා අයින් කරනවා. අන්න ඒ වගේ ඔබේ තියෙන ඔය කෙලෙස් ගතිය අයින් කරලා ඒ දූවිලි ටික ගසා දාලා ඔබත් ධර්මයේ හැසිරෙන්න කියලා ඒ දෙවියා භික්ෂුව සංවේගයට පත් කරලා පවට ලැජ්ජා අභියති කරලා යන්න ගියා. ඉතින් බලන්න ඒ කාලේ දෙවිවරු කොච්චර උදව් කළා තියෙනවද? දැන් කාලේ නම් දෙවියොත් යා මනුස්සයෝ උදව් කරන්නේ ඊළඟට ඊළඟ සූත්‍රය උට්ටහාන සූත්‍රය. ඒකත් දෙවි කෙනෙක් දෙවියෙක්ගේමයි එක්තරා භික්ෂුවක් ඒත් වනාන්තරයේ වනාන්තරයක වාසය කරනකොට තේනකෝපයන් සමයේන බික්කු දිවා විහෙර දවල් කාලේ නිදිනවා. දවල් කාලේ නිදිනකොට මේ දෙවියට හිතෙනවා ඇවිදilla මේ භික්ෂුව සංවේගයටපත් කරන්න ඕනේ කියලා. ඇවිදilla කියනවා. උට්ටේහි බික්කුත්කින් සේසී කොවත්තෝ සුපිනේනතේ ආතුරාසහිකා නිද්දා සල්ල විද්දස්ස රූපතෝ. ඒ භික්ෂුව නැගිටින්න මොනවටද නිදාගන්නේ? ඔය නිින්දෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? මොකද්ද ඔය නින්දේ තියෙන අර්ථය? මේ කෙලෙස් වල කෙලෙස් කෙලෙස් වල කෙලෙස් වලින් ලෙඩ වෙලා ඉන්න කෙලෙස් වලින් පහර කාපු ඔබට කුමන නින්දක් දහනකින් නිද්දා කෙලෙස් වලින් පහරක් තියෙද්දි මොන නිදාකනිල්ලද කියලා අහනවා යාය සද්දා පබ්බජිතෝ අගාරස්මා අනගාරියන් තමේව සද්දම් ප්‍රභූමි මා නිද්දාය වසංගති මේ ගිහි ජීවිත අතහැරලා ඔබ මේ සද්ධා වෙන්නේද මහණ උනේ ඉතින් ඇයි ඒ ශ්‍රද්ධාවෙන් මහාන වෙලා ඒ ශ්‍රද්ධාවම දියුණු කරගන්න යන්න ඕනේ කියලා හිතන්නේ නැත්තේ. ශ්‍රද්ධාවේ මහාන වෙලා ශ්‍රද්ධා පබ්බජිතෝ ඒ වගේම තමේව ශ්‍රද්ධා මේ ශ්‍රද්ධාව වැඩි කරගන්න ඕන කියලා හිතන්නේ නැත්තේ. ශ්‍රද්ධාව අඩු නිසා නේද ඒක වෙන්නේ. බුදුරණවහන්සේ කියන ශ්‍රද්ධාව වැඩි වෙන වැඩි වෙන්නේ ධර්මයේ ඉස්මතු වෙනකොට. ඇයි ඔබ ඕක හිතන්නේ නැත්තේ? ඇයි ඔය නින්දේ වසඟයට යන්නේ කියලා අහනවා. අනිච්ච අද්දුවා කාමා යේසුම් මන්දෝ මුච්චිතෝ බන්දේසු කන්දේ සමුත්තං රසිතං කස්මා පබ්බජිතෝ තපේ මෙන්න මේ අනිත්‍ය අද්දුවා කාම මේ අනිත්‍ය වූ අස්තිර වූ මේ කාමයන් අඥාන උදවිය මෙන්න මේ කාම සැපයට මුසමත් වෙනවා. නමුත් මේ කාමයන් කියන්නේ අස්තිර වූ දෙයක්, අනිත්‍ය වූ දෙයක්. මෙන්න මේ ස්කන්ධයන්ගෙන් නිදහස් වෙන්න නේද ඔබ පැවිදි වුනේ? මේ මේ ස්කන්ධයන් නැත්නම් පංචපාස්කන්ධ මේ ක්‍රියාවලින් නිදහස් වෙන්න නේද ඔබ පැවිදි වුනේ? ඉතින් බලන්න මේ දෙවිවරු හිමුණොත් බුදුරණවහන්සේ දන්න ඒ ධර්මයේ දන්න දෙවිවරු පිරිසක්. ඒකයි ඒ කට්ටිය උදව් කරන්නේ. ඒ ගුණවත් අය ඉන්නකොට ගුණවත් අය එකතු වෙනවා. ඒක තව සූත්‍රවල තියෙනවා. සමාජීය අධර්මිෂ්ඨ වෙනකොට වෙනකොට ඒක තියෙන්නේ කුල සූත්‍රය හරි අධම්මික සූත්‍රය හරි තියෙන්නේ. සමාජීය අධර්මික වෙන්න අධර්මික වෙන්න මිනිස්සුන් හිත දූෂ්‍ය වෙන දූෂ්‍ය වෙන්න රජු අධර්මික වෙනවා, පිරිස අධර්මික වෙනවා. මෙහෙම වෙනකොට මොකද වෙනවා කියන්නේ? කරුණ කිහිපයක් වෙනවා. දෙවිවරු ලං වෙන්නේ නැහැ. කලඩෙනාට වැස ලැබෙන්නේ අමනුෂ්‍ය මුදා හරිනවා කියනවා. අල්ලන් ඉන්න ප්‍රබල අමනුෂ්‍යයෝ, ඒ කියන්නේ ජනවස් ජනවසබ මේ මේ හතරවරම් රජ දෙවිවරු ප්‍රබල අමනුෂ්‍ය අල්ලන් ඉන්නවා මේ හොඳ මිනිස්සුන්ට කරදර කරන නිසා. මිනිස්සු අධර්මී වෙනකොට ස්වභාව ධර්මයක් විනාශ වෙලා අර අමනුෂ්‍ය අතහරිනවා. මිනිස්සුන්ට ලං වෙනවා අමනුෂ්‍ය කියනවා. අධම්මික සූත්‍රය පැහැදිලි කරනවා. එතකොට පරිසරයේ සමාජයේ විනාශ වෙන්නේ රජු අධර්ම කියනවා මිනිස්සු අධර්ම කියනවා ඔක්කොගෙම හිට දූෂ්‍ය වෙනවා දූෂ්‍ය මිනිස්සුන්ට ගැළපෙන දූෂ්‍ය දේවල් අන්න කලට වේලාවට වෙහි ලැබෙන්නේ කන බොන ආහාර වසවිස වෙනවා කියනවා මේ බුදුරණන් දේශනා කරන ධම්මික සූත්‍රය කන බොන ආහාර වසවිස දැන් අපි කන්නේ බොන්නේ වසවිස ඊළඟට කලට වේලාවට වෙහි ලැබෙන්නේ නැහැ කියනවා ඊළඟට අර අමනුෂ්‍යව මුදා හරිනවා කියනවා. මුදා හැරෙට පස්සේ තියෙන්නේ ප්‍රශ්න ආරම්භුද ලේවැගිරීමයි තියෙන්නේ. ඇයි අර අමනුෂ්‍යයෙක් එකතු වෙනවා කියනවා. දෙවිවරු ලං වෙන්නේ. එතකොට මේ යුගයේ කවුද හිටියේ? දෙවිවරු ලං වෙලා. මේ දැන් යුගයේ ඉන්නේ මිනිස්සු අධර්මිෂ්ඨ නිසා හජු අධර්මිෂ්ඨයි, පිරිස අධර්මිෂ්ඨයි, මිනිස්සු අධර්මිෂ්ඨයි. හැමෝගෙම තියෙ දේශය තියෙන්නේ, රාගය තියෙන්නේ, ගුණවත්කම නැහැ. ලං වෙන්නේ වැරදි දේවල්. එතකොට මේ දෙවිවරු ලඟ වෙන්නේ ලඟ වෙන්නේ අමනුෂ්‍යයෝ. ලේ වැගිරීම, ගහ කොටා ගැනීම, බැන ගැනීම ඔක්කොම අමනුෂ්‍යයන්ට දේවල් තියෙන. කවදාවත් ආක වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න තියෙන එකම දේ තමයි එකිනෙකනා ධර්මික වෙන්නට ඕන. එකිනෙකනා ධර්ම වෙනකොට ලෝකේ ධර්මික වෙනවා. ලෝකේ ධර්මික වෙනකොට ලෝකෙම ගුණවත් බව හම්බ වෙනවා. ගුණ බාධා හම්බ වෙනකොට අර යක්ෂ සේනාධිපතිවරු අමනුෂ්‍යයෝ ටිකත් අල්ලන් යනවා. අන්න කාලට වේලාවට වැස ලැබෙනවා. වසවිස ආහාර නැති වෙලා යනවා. දෙවිවරු රකින්නවා, දෙවිවරු ලං වෙනවා. ඒක වෙන්නේ වෙන කිසි දෙයකින් නෙමෙයි තම තමන් ගුණේ වැඩිවීමෙන්. ඉතින් ඒක තමයි මේ භික්ෂුන් වහන්සේලාට ළඟට ඇවිදලා මේ දෙගුරු කතා කරන්නේ. අපි ළඟට ඇවිල්ලා කතා කරන්නේ දැන් අමනුෂ්‍යයෝ. ඇයි එච්චරට අමනුෂ්‍යයෝ ඉන්නේ? ඒකට හේතුව මිනිසුන් අධර්මයයි. මිනිස්සු අධර්මිස්තයි. ඒක අධම්මික සූත්‍ර තියෙනවා. එතකොට මෙන්න මේ දෙවිය ඇවිදිලා බුදුන් වහන්සේ මේ මේ ඒ භික්ෂුවට කියනවා ඔහොම නිදාගන්න එපා කියනවා. පංචපාස්කන්ධ නිදහස් වෙනවනේ පැවිදුනේ. ඇයි මේ නිදාගන්නේ කියලා අහනවා. ඒ වගේම හෙත්වා අවිජ්ජා විඥා යාසවානම් පරික්ඛය අසුරකං අනුපායාසං කස්මා පබ්බජිතං සබේ මේ අවිද්‍යාව දුරු කරන් නැත්නම් චන්දරාගය දුරු කරගෙන අවිද්‍යාව ඉක්මවාකින් ආර්ය සත්‍ය අවබෝධයෙන් පිරිසිදු වෙන්න නේද මේ පැවිදි ජීවිතයට ආවේ මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න චන්හා දුරු කරන්න දුක ඉක්මවන්න නේද ඔබ මේ පැවිදි ජීවිතයට ආවේ ඇයි ඉතින් එහෙම ආපහු ඔබ මේ නිදාගන්නේ ඊළඟට විද්‍යාව අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන ශෝක පරිදේව දුක් දුම්නස් මේක ඉක්මවලා ඔය පැවිදි ජීවිතය ගත කරන්න ආපු ඔබ කෙලෙස් තවන වීරියෙන් ගත කරන්නේ නැති ඇයි කියලා අහනවා. ඒ වගේම ආරද්ධ විරියස පහිතත්තන් නිච්ඡන් දල්ල පරක්කම නිබාණං අබි අபிකංකන්තං කස්මා පබ්බජිතෝ තපේති. මේ පටන්ගත් වීරිය නැතිව පටන්ගත් වීරිය ඇති ජීවිත ආසාව අතහැරලා දැඩි වීරියෙන් ධර්මයේ හැසිරෙන්න ඒ නිවන පතාගෙන නේද ඔබ පැවිදි වුණේ? ඇයි දැන් නිදාගන්නේ කියලා අහනවා මේ දෙවියෝ. බලන්න කොහොම දෙවියෝද? ඒ දෙවියෝ ලං වෙලා ගුණවත් මිනිස්සු නිසා. කස්සප ගොත්ත තෙරුම් ආරම්භයා මේක තියෙන්නේ කස්සපගොත්ත සූත්‍රයේ කස්සපගොත්ත කියන මේ ස්වාමින් වහන්සේ වනාන්තරයේ වැඩ වාසය කරා. ඔන්න බලන්න තේනකොපන සමේ නායස්මා කස්සපව ගොත්ව දිවා විහරේන අඤ්‍යතරං වේතං ඕදති මේ දිවා මේ මේ මේ කස්සප කියන මෙන්න මේ ස්වාමීන් වහන්සේ කස්සප ගෝත්‍රයේ මේ තෙරුන් වහන්සේ මේ දවල් කාලේ මොකද කරන්නේ කැලේ ඉන්නකොට මුවවැද්දෙකුට ධර්මයේ කියන්න පටන් ගත්තා අවවාද ගන්න පටන් ගත්තා එතකොට දෙවි කෙනෙකුට මේ වනල හැබැයි අරක් ගන්න හිටි දෙවි කෙනෙකුට මේක දකින්න ලැබුණා දකින්න ලැබිලා කස්සප ස්වාමීන් වහන්සේ සංවේගීටපත් කරන්න ඕනේ කියලා මෙන්න මේ ගාථා ටික කියනවා. ගිරිදුග්ගාව චරං වේතං අප්පපඤ්ඤං අචේතසං අකාලේ ඕව දං බික්කු මන්දෝච පටිභාති මං මේ කඳු අතරේ ඇවිදගෙන යන මේ මූවැද්දාට ඔය ප්‍රඥාව කියන එක අහලකවත් නැහැ. මේ කන්දේ මුවන් දඩයන් කර කර යන ඔන්න ඔය මුවවැද්දාට ප්‍රඥාව කියන එක අහලකවත් නැහැ. ඔහුට හිතන්නත් බෑ. කිසිම විදියට හිතන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඇයි ඉතින් ඉබඳු කෙනෙකුට මේ නිකන් අපරාධ මේ අවවාද කරමින් ඉන්නේ? ඒ කිසි අර්ථයක් නැහැනේ. ඇයි එයාට යව හදන්න බෑ. ඉතින් මේ වැද්දෙකුට ඇයි ඔහොම අකාලේ කාලය විනාශ කරමින් ඔය නුවණ මද ඔය ඔය විදියට අවවාද කරන භික්ෂුවට නත් භික්ෂුවට මට කියන්න තියෙන්නේ නුවණ මදයි කියලා මට වැටහෙන්නේ කියනවා. ඔය විදියට මේ කියන භික්ෂුවට මේ දවල් කාලේ මේ අල්ලගෙන මෙන්න මේ විදිහට මේ ඔය මේ වැද්දාට අවවාද කරන්න යන අකාලේ කාලය විනාශ කරන මේ කාලය විනාශ කරගෙන අවවාද කරන යන භික්ෂුවටත් නුවණ මදි කියලයි මට නම් වැටෙන්නේ. ඒකයි යොමු කරන්න යන්නේ කියනවා. සුනාදීනං විජානාසි ආලෝකයේ දින පස්සති ධම්මස්මින් හඤ්ඤ මානස්මින් අත්තෝ බාලෝන බුඤ්ජති. ලස්සනට මේ දෙවියා කියනවා. සුනාදීන අහුවා කියලා අවබෝධ කරන්නේ නැහැ. ඔහු බණ අහනවා වගේ පේනවා. ඇයි ඉතින් භික්ෂුවක්නේ අහන වගේ පේනවා. නමුත් අවබෝධ කරන්නේ නැහැ. අහගෙන ඉන්නවා. වන අහනවා නමුත් අහනවා තමයි නමුත් අවබෝධ කරන්නේ ඊළඟට ඒක හරියන්නේ මේ වගේ ආලෝක මේ හැමතැනම බලනවා ඒ කියන්නේ දැන් එක සමහරට අහලා ප්‍රශ්න කරලා බලනවා නේද පස්සට දකින්නේ ඔහුට මේ වටපිට බලනවා නමුත් ඔහුට මොකක්වත් පේන්නේ නැහැ කියනවා ඒ කියන්නේ මේ ධර්මයේ මේ කතා කරන එකත් එක කියන්නේ ඊළඟට ධම්මස්මින් හඤ්ඤ මානස්මින් අත්තං බාලෝන බුඤ්ජති මෙන්න මේ විදිහට බණ කියනකොට වුණත් ඒ කෙනාට අර්ථයක් අඥාන පුජ්‍යලයට අවබෝධ කරගන්න. කොයි විදිහට බණ කියවත් ඔකේ අර්ථයක් අඥානයට මේ ධර්මී අවබෝධ කරගන්න බෑ. ඉතින් ඔක හිස් වැඩක් ඔක කරන්න එපා කියලා කියන්නේ. ඒක දෙවියා ඒක දැන දැන් ඕන මිනිස් අනේක මිනිස්සේ කතා කරනකොට කතා කරන ශෛලියෙන් මිනිස්සේ තේරුම් ගන්න. තේරුම් අරගෙන අර වැද්දාට පටිච්චසමුපාදය පංච පාඩ කරන ඕක ඕක අතහරින්නේ ඕක කියලා වැඩක් නෑ. ඒ ඒ දැන් ඒක දැන් ඒකයි මේ දෙවිය කියන්නේ මට තේරෙන ওই භික්ෂුර නුවණ මදි කියලා. ඒ නිසා තමයි ඔය ඔය කියන්නේ යන්නේ කියලා. සචේ පුජස පජ්ජෝති දහර ඉස්සති කස්සප දැන් ඒක බලන්න මේ මේ මේ භික්ෂුව සංවේගයට පත් කරන්න යන බණ කියව නිසානේ. බණ කිවි කියන කාරණායි අර්ථයක් නැහැ කියන එක. ඒ නිසා කස්සපය ඔහම නෙවෙයි. පහන් 1000ක් දැල්වගෙන හිටියා. පජ්ජෝති ධාරේස කස්ස දසක් පහන් 1000ක් දැල්ලගෙන හිටියත් නේව දක්කීති රූපාණ චක්වින ඇස් නැති අන්ධ කෙනා දකින්නේම නෑ තමයි. පහන් 1000ක් පත්තු කරත් ඇස් නැති අන්ධ කෙනාට නම් ওই රූප දකින්නවා කියන එක වෙන්නේම නෑ කියනවා. එතකොට දැන් මේ සංවේගයට පත්වලා දෙවියන් යන්න ගියා. ඒ කියන්නේ අරයට බණ කීවේකේ අර්ථයක් නැහැ කියලා කිව්වේ. නැත්නම් කියෝ කියෝම ඉන්නවා. ඉතින් වැඩක් නැහැනේ කොච්චර කිව්වත්. ඒක දැනගන්න ඕනේ. දැනගෙන නොකිය ඉන්න ඕනේ. දන්න කෙනාට විතර කියන්න ඕනේ. නැත්නම් ඉතින් තියෙන්නේ කියන කෙනාට වෙහෙලා විතරයි. ඊළඟට සම්බහුල සූත්‍රය බොහෝ භික්ෂුන් මුල් කරගෙන ඒ කාලේ භාග්‍ය සම්බහුල භික්ෂු බොහෝ භික්ෂුන් වහන්සේලා කොසල් නුවර වනාන්තරයේ වාසය කරා. වනාන්තරයේ වාසය කරා වස් කාලයක වස් කාලයක් තුල වාසය කරා. එතකොට වස් වසලා තුන් මාස ඉවරනට පස්සේ හින් වැඩි අය භික්ෂුන් වහන්සේලා. දකින්න නැති නිසා ඒක දෙවි කෙනෙක් වැළපෙන්න පටන් ගත්තා මෙන්න මේ විදිහට හඬන්න පටන් ගත්තා. කොහොමද? අර තීවිය, ඒ කියන්නේ බලන්න ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා හොඳට ගුණදාන පුරාගෙන ඉදි කොහොම උපස්ථාන කරන්නේ නැද්ද? උපස්ථාන කරලා සතුටින් ඉඳලා ඒ කට්ටිය ගියාට පස්සේ දැන් අපට උනත් අපි ළඟින් සතුටින් ඇසුරු කරන් ඉන්න කෙනෙක් ගියාම අපට කොච්චර දුකක් ඇති වෙනවද? එතකොට මේ දෙවියොත් අර විදිහට ධර්මයේ හැසිරෙච්ච භික්ෂුන් වහන්සේලා ගියාට පස්සේ දුක හිතිලා දුක හිතිලා මෙන්න මේ විදිහට කියනවා අද මට තේරෙනවා පාළු වෙලා තියෙන මේ ආසන පේනකොට මට පේන්නේ. හැම දෙයක්ම එපා වෙලා යනවා වගේ. දැන් අර භික්ෂුන් නෑ ඔක්කොම ගිහිල්ලා ඒ නිසා. ඒ භික්ෂුන් වහන්සේලා කොච්චර ලස්සනට කතා කරාද? ඒ වගේ හොඳට ධර්මයේ කතා කරාද? ඇත්තටම මේ ගෞතම බුදුරන් වහන්සේගේ මේ ශ්‍රාවක කොහෙද වැඩි කියලා අඬනවා. දෙවියා. ඒ අවස්ථාවේ ළඟ හිටපු දෙවියෙක් කියනවා මෙන්න මේ මගදන් ගතා කෝසලන් ගතා ඒකච්චා මේ මග ඒ සමහර භික්ෂුන් වහන්සේලා මග දෙයට වැඩියා. සමහර භික්ෂුන් වහන්සේලා කොසල් නුවරට වැඩියා. සමහර භික්ෂුන් වහන්සේලා වජිදේශයට වැඩියා. ඒ භික්ෂුන් වහන්සේලා ඇලීන් රහිතව ඉන්නේ ඒ කට්ටිය හරියට නවාතන් නැති මෝරංචුවක් වගේ කියනවා. නවාතන් නැති මෝරංචුව Tamanට අදාළ දේ කැම හැදෙනවනේ. අන්න ඒ වගේ කියනවා. ඊළඟට ආනන්ද සූත්‍රය මේක ආනන්ද ස්වාමීන් වහන්සේ ආරම්භය ඔබ සමාලට අහලා නැති ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ගිහියන්ගෙන් පුදුම ප්‍රසාදයක් දිනාගත්ත කෙනෙක්. ලස්සනයි. පුදුම කැමැත්තක් ආනන්දසයන්වහන්සේට ගිහියයි තිබ්බේ. ඊළඟට ඔය අපි කතන්දරයකට තාදින ඉනාවක් හිම දුන්නා කියලා අපි දැන් ඔය මොකද්ද ජලනන්දනේ තියෙන්නේ. ඒක ඉතින් කතන්දරයට ආවේ කන්නේ. එතකොට එච්චරට මිනිස්සුත් එක්ක සමීපව ඇසුරු කරා. සමහරවිට භික්ෂුණීන් වහන්සේලා ආනන්ද ස්වාමීන් වහන්සේට කැමති. ලස්සන බවක් තියෙනවා. හැම දෙයක්ම ප්‍රියශීලී ආනන්ද ස්වාමීන් වහන්සේ. නමත් ඒ නිසා වෙන්නදී ආනන්ද කියන්නේ ආනන්දනීයයි කියන අර්ථයෙන් නමත් තියෙන්නේ. ඉතින් එච්චර ප්‍රියශීලී ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කොසල් නුවර අඤ්‍ය තරස් වනයේ වාසය කර වනාන්තරයක වාසය කරමින් හිටියා. එතකොට වනාන්තරයේ හිටියේ. එතන ඒතරගේ කාලෙකට ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රපස්ථාය කළා නැතුව ඇති. මොකද අග්‍රපස්ථාය කළා ඇද්දි තනියම යන්න විදිහ නැහැ නේ බුදුරණවහන්සේ පිටිපස්සේ හිටියේ. තේන කෝපන සමීන ආයස්මා ආනන්දෝ මේ මේ විදිහට තනියම වාසය කරන විද්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ වනාන්තරයේ වාසය කරද්දී වැඩිපුරම ආනන්ද ස්වාමීන් වහන්සේ අර ගියත් එක්ක මේ කටයුතු කරමින් හිටිය ගියත් එක්ක. ඒ කියන්නේ එච්චරට සමීපයි. ඒ ළඟින් පුදුම කැමැත්තකින් ආදරෙන් කටයුතු කරනකොට ඒ විදිහට ඉන්නවා. එතකොට ඒ දෙවි කෙනෙකුට හිතෙනවා මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට අනුකම්පාව ඇති වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේ සංවේගයටපත් කරන්න ඕනේ කියලා මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා. රුක්ක මූලන්න පසක්ඛියං නිබාණං කඩයස්මින් ඔබ දැන් ආවේ මේ වනාන්තරයේ රුක් සෙවණක ඉන්න නේද? ඒ වගේම මේ හදවතේ තමන්ගේ හදවත කියන්නේ ඇතුළත කියන්නේ වටිනා දෙයක් කියන්නේ හදවතේ කියන්නේ හදවතේ යමන අමා නිවන තබාගෙන නේද ඔබ මේ කැලියට ආවේ. ඉතින් භික්ෂුව ගෞතමී එතකොට කියනවා ජහය ගෞතම ගෞතමී ධාන වඩව. පමා වෙන්න එපා. ගිහියන් සමග ওই විදිහට ඔය අනවශ්‍ය විදිහට කතා කර කර ඉන්නේ මොකටද කියනවා. එතකොට බලන්න මේ එච්චර එච්චරට ආනන්ද ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රියශීලී. ඔය මේ ගොඩාක් විනය ශික්ෂාපද කියන්නේ විනය පිටකයේදී ගොඩාක් හම් වෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහි අයත් එක්ක ලොකු සම්බන්ධකමක් තිබිලා තියෙනවා. එච්චර ප්‍රියශීලී බවක් තිබිලා තියෙනවා. ඒ විදිහට දෙවියන් ගිහිලා සංවේගීනපත් වෙලා අතුරුදහන් වෙලා යනවා. ඊළඟට අනුරුද්ධ අනුරුද්ධ සූත්‍රය තියෙන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කොසල් ජනපදයේ එක්තරා වනල හැබයක තමයි වාසය කරේ. තවසසා දෙව්ලෝ වාසය කරන ජාලිනී කියන එක්තරා දෙවගණක් අන් ආනුරුද්ධ ස්වාමීන් වහන්සේ ළඟට එනවා. මේ ජාලිනී කියන මේ දෙවගණ කලින් ජීවිතයක බිරිඳ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ. එතකොට ඇය ඇවිදිලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මෙහෙම කියනවා. එතකොට දැන් දන්නවා දෙවියන්ට පේනවනේ. දෙවියෝ දන්නවා මේ මගේ කලින් ස්වාමියා කියලා. කියනවා මෙන්න මේ විදිහට ඇවිදිලා ඉස්සර ඔයා හිටියේ එහෙ තමයි. දැන් මේ කතාව කියනවා. එතකොට මේ ආයමත් ඒ දෙව්ලෝකට හිත පිහිටවා ගන්න කියනවා. දැන් මේ රහත් වෙච්ච අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇවිදilla දැන් අර දෙවිවරුන්ගේ කතා ටිකයි දැන් මේ දෙවියන්ගේ කතා ටිකයි. මේ දෙවගණ ඇවිදilla කියනවා එන්න දිවි ලෝක හිත පිහිටවා ගන්න කියන හපෝසරියා. හැම සැපයක්ම තියෙනවා. හරිම සමුද්ධිමත් මේ තවුසා දෙවලව දෙවියන් අතර කන්‍යාව පිරිවරාගෙන ඔබට බබලන්න පුළුවන් කියලා එන්න කියනවා. ඒ වගේ මේ දිව්‍ය ආත්මවල පිහිටලා ඉන්න දිව්‍ය කාන්තාවන් දුකෙන් ඉන්නේ කියනවා ඔබ නැතුව. ඒ කියන්නේ මේ දිව්‍ය කාන්තාවන් ඔබව පතාගෙන ඉන්නේ කියනවා. නමුත් ඔවුන්ට එතනට ඒ කියන්නේ ඒ ඔබව අපේක්ෂා හිටියට ඒක ලේසි නෑ කියනවා. ඒ නිසා ලස්සන මාලිගා තියෙනවා. කීර්තිමත් ඒ දිව්‍ය ලෝකේ ඒ උද්‍යාන තියෙනවා. ඉතින් ඒවා ඔස්සේ ඔබ යන්නේ නැතුව මේ ලබන සැපක් මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. කියන්නේ එච්චර සැපක් ලැබ තියෙද්දි ඒවට යන්න තු මේ ලබන සැපේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ කියනවා. අනුද ස්වාමීන් වහන්සේ කියනවා "ත්වං නොතම් බාලි" කියන්නේ මෝඩිය කියලා කතා කරන්නේ දෙවියට. <laughs> දෙව දෙවුදුවට. "එයි මෝඩිය" තම් බාලේ විජානව සත අරහන්ත වාචෝ. "එයි මෝඩිය" රහතුන්ගේ වචන ගැන නුඹලා දන්නේ නැහැ රහතන් වහන්සේලා ගැන. අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ උපජිත්වා නිරුද්ධಂತಿ තේසං උපසමෝසුකෝති. අන්න කියනවා සියලු සංස්කාරයන් අනිත්‍යයි. සංස්කාරයන් අනිත්‍යයි. සියලු සංස්කාර ස්ථිර නැහැ. උපාද වය ධම්මිනෝ හටාරං නැසෙන ස්වභාවයෙන් යුක්තයි. අමක් හටාතේ නිරුද්ධ වෙනවා. මේ ස්වභාවයේ සංසිඳීමමයි සැපය. ඊළඟට මෙන්න මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා නතිදානි පුන මට නැවත මේ පින්වත් ජාලින් නිතන්ගේ එයාව අමත වෙනවා දෙව්දුව දීව ජීවිතේටම ආයමත් යන කෙනෙක් නෙමෙයි මම මේ සියලුම ඉපදීම ෂේ කරා මට ආය පුනර්භවයක් නෑ කියලා අනුද ස්වාමීන් වහන්සේ දෙව්දුවට කියනවා ඊළඟ එක නාග දත්ත කියන තෙරුන් මුල් කරගෙන අදාළ දේශනාව නාගදත්ත කියන ස්වාමීන් වහන්සේ කොසල් ජනපදයේ එක්තරා වනල හැබක වැඩ වාසය කරා. ඒ අවස්ථාවේදී මේ නාගදත්ත ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ඉක්මනින්ම ගමට යනවා. පාන්දර දැන් පින්ඩපාත යනවානේ. පරාක් කියලා හම වෙනවා. මේ නාගදත්ත ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම ගමට යනවා. ගමට ගිහිල්ලා පරක් වෙලා හප වෙනවා. එතකොට ඒ කියන්නේ යා ගියොත් ඒක ඇසොර වැඩිනේ. ඉක්මනින් ගිහිල්ලා පරක් වෙලා නම් කැලේ ඉන්නකොට. එතකොට මෙන්න මේ වනලහැබ අධිග්‍රහිත දෙවි කෙනෙකුට මේ නාගදත්ත ස්වාමීන් වහන්සේ ගැන අනුකම්පාවක් හිතිලා ළඟට ඇවිදලා මෙන්න මේ ගාථාව නාගදත්ත ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදලා මේ ගා සංවයක් ඇති කරගන්න මෙන්න මේ ගාථාව කියනවා. කාලේ පවිස්ස නාගදත්ත දිවා ආගන්තවා අති වේලචාරී සංසට්ටේ ගහට්ටේහි සමාන සුඛ දුක්ඛතෝ නාගදත්ත හිමිදිරි පාණ්ඩරම පිණ්ඩපාතේ ගිහිල්ලා දවල් කාලේ ගෙවුනට පස්සේ ඇවිදි. ඇවිල්ලා මේ ඇවිද ඇවිද ගිහිල්ලා මේ ගිහියන් එක්ක ගිහියන් ගොඩේ ඉඳලා ගිහියන්ගේ කාමසැප ඉඳලා කාමසැපත් එක්ක මේ කටයුතු කරලා, කියන්නේ එයාලගේ වතකොතත් එක්ක එයාලා ඇසුරු කරලා සැප දුක් ඇති කෙනෙක් වුණා නේද කියලා අහනවා. එයාලගේ සැපත් එක්ක ඇල්ලන ඕකට තියෙන ලස්සන සූත්‍රයක් මට මතක හාලිද්දිකාණි සූත්‍රයේ. ගිහි සංසට්ට ගිහියත් එක්ක එකතු වෙලා වාසය කරන ගිහිය දුක් වෙද්දී දුක් වෙනවා. සතුටු වෙද්දී සතුටු වෙනවා. ඔන්න ඔය විදිහට ගත කිරීමක් වුණා නේද? ඔහොම වෙනවා නේද කියලා අහනවා. ඊළඟට අහනවා භයාමි නාග දත්තං සුප්ප ගුබ්බං කුලේසු විනිබද්දං මා හේව මච්චු රඤ්ඤී බලවතෝ අන්තකස්ස වසමී සීති ඔබ ඔය ඔය හිතුවක්කාර ගෙවල් එක්ක ලැබුම් ගන්න ඇඟෑරුම් පාන්න යන්න එපා නාගදත්ත ඔබ ඒකට බය වෙන්න කියනවා භයාමි ඒකට බය වෙන්න, බය හිතෙන්න කියනවා. මාර්යා හරි බලවත් කියනවා. ඔබ මාර්යාව වසඟයට නොයාවා. ඒ කියන්නේ ඔබ මාර්යාගේ වසඟයට නොයාවා කියලා නාගදත්ත ස්වාමීන් වහන්සේට දෙවියා කියනවා. ඊළඟට කුලධරණී සූත්‍රය. ඒ ගෘහණියක් වෙස්යෙන් ආපු දෙව දෙවියෙක් පැවසූ දෙයක් තියෙන්නේ. එතකොට එතනත් ඒ වගේම එකක් තියෙන්නේ. ඒ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා එන එක්තරා භික්ෂුවක් කොසල් ජනපදයේ වනාන්තරයක වාසය කරා. එතකොට එක්තරා නිවසකට හිතවත් වෙලා හිටියා මේ භික්ෂුව. හිතවත් වෙලා ඒ නිවසත් එක්ක ඇඟෑලුම් පාන ගතිය වැඩි වුණා. එතකොට බොහෝ වෙලාවක් ඒ ගෙදරත් එක්ක කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේ දෙවියට ඔව් සංවේගයට පත් කරන්න ඕනේ කියලා හිතාගෙන ඒ භික්ෂුව ළඟට ඒ ගෘහණියකගේ වේශයක් අරගෙන දෙවිය ආවා. ඇවිදilla ඒ ගෘහණිය දැන් කතා කරන්නේ. මේ ස්වාමීන් වහන්සේ එක්ක. මෙහෙම කියනවා. නදී තීරේ සුසන්තේනි මේ ගංගා තොටේදී අම්බලමේදී සභාවේදී පාර තොටේදී ජනයා එකතු වුණාම මමයි ඔබ වහන්සේ ගැනයි මේ කතා බස් කර කර කට්ටිය මේ මොකද කරන්නේ කියලා අහනවා. දැන් මේ කවුද මේ එන්නේ? දෙවියා අර කාන්තාවගේ වේශය අරන් එනවා. ඇවිදලා කියනවා මේ ගන්තොට්ටේ, අම්බලමි, පාරතොට්ටේ ජනිහා එකතු වෙච්ච තැනදී මිනිස්සු කතා කරනවා අපි ඔබයි මමයි ඔබ වහන්සේ මමයි මේ කතා බස් කර කර මොකද කරන්නේ? මොනවද කතා බස් කරන්නේ කියලා. ඔන්න ඔය වගේ බොහෝ මේ කියලා මේ මේ මේ මේ ප්‍රශ්නේ අහනවා. ඔය වගේ බොහෝ සද්දබද්ද එක්ක තපස් රකින්න උදවිය ඉවසන්ට ඕන. ඒ කියන්නේ ඒ දැන් මෙතන මේ පැහැදිලි කරලා පෙන්නනවා බහූහි සද්දම්. ඒ කියන්නේ ඔය විදියට එන ලැජ්ජාව. ඒ කියන්නේ ඒවා ඉවසන්න ඕනේ. ඒවා ගැන 아무තු ලැජ්ජාවක් වෙන්න දෙයක් නැහැ. එහෙම කියලා 아무තු කිලට දැන් මේ අර යොමු කරගන්න යන ගතියක් වගේ දැන් කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මේ දැන් ඒ වගේ බොහෝ සද්දේ අපකීර්තියක් ආවා කියලා මේ තපස් රකින්න උදවියෝ ඉවසන්න ඕනේ. ඒවා ගැන 아무තුයෙන් ලැජ්ජා වෙන්න දෙයක් නැහැ. එහෙම කිව්වා කියලා හිත කිලිට වෙන්න හිමත් අවශ්‍යතාවයක් නැහැ කියනවා. ඊට පස්සේ කියනවා යෝච සද්ද පරිත්තාසි වනේ වාතම්මි යත අන්න මෙන්න මේ සමහරු ඉන්නවා මේ පුංචි කතාවට සැති ගන්නවා ශබ්දේ ශබ්දයක් ඇහුණත් සැති ගන්නවා හරියට මේ වනේ මුවෙක් වගේ මුවාට පුංචි සද්ද ඇහුණත් එයා සැති ගන්නවා බය වෙනවා ඉතින් එහෙම කෙනාට නම් තියෙන පටු සිතක් ඔහුට මේ ಗುಣධර්ම පුරන්න බැරි වෙනවා කියලා මේ අමුතු විදියට සංවේග කරා දැන් එතකොට බලන්න දැන් මේ දෙවිය ඇවිදින්න මෙහෙම කියනකොට හිතේ කෙලෙස් අකුසල් තියෙනකොට බය වෙනවද නැද්ද? දැන් කාන්තාවන් ඇවිදින්න කියන්නේ. දැන් මම ගැන මෙහෙම දෙයක් යනවානේ පිරිස අතරේ කියනකොට බය වෙනවා. එතකොට දැන් ඒකෙදිම කියනවා බය වෙන්න දෙයක් නැහැ. පටු සිතක් තියෙන කෙනාට ඔක වෙන්නේ කියලා. එතකොට තමන් හිත දියුණු නැහැ කියන එකත් කුළු ගන්නලා ඉවරයි. ඒ ඔක්කොම ටික කියලා ඉවරයි අර කාන්තා වේශයක්ම ඇවිදින්න වේශයකින් මේ දෙවිය ඇවිදලා කියනකොට තමන් තුල තියෙන්නේ පටුසිතා කියන එක පෙන්වලා දීලා ඉවරයි. බලන්න දෙවිවරුත් මොලේ කල්පනා කරලා කරන જાති. ඊළඟට වජ්ජිපුත්ත සූත්‍රය වජ්ජිපුත්තක කියන භික්ෂුවට මෙන්න මේ විදිහට දෙවියා පවසනවා. ඒ දිනවල වජ්ජිපුත්ත කියන භික්ෂුන් වහන්සේ විශාලා මහනුවර එක්තරා වනාන්තරයක වැඩ වාසය කරා. ඒ විශාලා මහනුවර ඒ උත්සවයක් තිබුණා ඒ රාත්‍රියේ. ඒ උත්සවයේ වෙලේ විශාල ආකාරයට මේ සද්ද ඒ කියන්නේ උත්සවයේදී වනාන්තරේ වාසය කරාට මේ තූර්ය වාදන මේ වගේ සද්ද ඇහෙනකොට මේ භික්ෂුව හඬනවා. ඒ කියන්නේ හඬනවා වැළපෙනවා මේ සද්ද ඇහෙනකොට. ඒ කියන්නේ මේ මේ දැන් අපි සින්දු ඇහෙන්නේ. එතකොට ඒ සින්දුවේ මොකට ඇහෙනවා. එතකොට මේ හඬනවා ශෝකයෙන් දුකින් හඬනවා. හඬනකොට මෙන්න මේ වගේ මේ වගේ කිකී හඬන්නේ. එක්කාමය අරඤ්‍ය විහෙරා අපට විද්ධංග වනස්මින් දාරුකම් අයියෝ මම මේ වනයේට වෙලා තනියම කැලේ කියලා ඉන්නවා පැත්තකට දාලා තින් දර කැලලක් වගේ අර අර මේ රාත්‍රී අර මේ මම මෙහෙම ඉන්නවා අර කොච්චර අවාසනාවක්ද මට ඇයි අර කට්ටිය කොච්චර කාම්බෝගී සතුටු වෙනවද මම මේ දර කැලලක් වගේ මේ කැලේකට දාපු මේ කොච්චර අවාසනාවක්ද කියලා මම කොච්චර අවාසනාවන්තද කියලා මේ කල්පනා කරනවා අපට වඩා වාසනාවන්තව තව ඉන්නවද කියලා හිතනවා. කියන්නේ මේ දැන් කවුද මේ හිතන්නේ? පැවිදි වෙලා වනාන්තරේ භාවනා කරන්න ගිය වික්ෂු හිතන මම තරම් තව අවාසනාවන්තව ඉන්නවද කියලා අහනවා මේ දර කඩක් වගේ මේ ඉන්නව අර කට්ටි නිරෝධේවි ඉන්නවනේ කියලා. ඒ අවස්ථාවේදී වණි අධික හිතපු දෙවියට මෙන්න මෙහෙම හිතලා ගාතාවක් කියන්නේ යනවා. වජ්ජිපුත්ත වජ්ජිපුත්ත වික්ෂුවට ඒකෝත්වං අරඤ්ඤේ විහෙරාසි අපටිවිද්දංව වනස්මින් දහරුකං තස්සතේ බහුකා පියන්ති නේරයිකාවිය සග්ගගාමිනන්ති ඔබ වහන්සේ අතහැරපු දර කැලලක් වගේ වනාන්තරයටලා තනියම ඉන්නව නේද ඒ වුණාට දෙවිය දෙවුලවට යන්න කැමති නිරසතුන් වගේ බොහෝ දෙනෙක් නම් ওই ජීවිතයටයි කැමති කියනවා දැන් අර භික්ෂුව කල්පනා කරන්නේ මං අපරාධි මේ ඉන්නේ කියනවා ඊළඟට ඒ කාරණාව අල්ලගෙන කියනවා ඔබ මේ වනාන්තරයේ දර කෑල්ලක් අතහැරම දර කෑල්ලක් වගේ තනියම ඉන්නේ. හැබැයි දැන් දිවි ලෝකයන්ද නිර්සත්තු කැමැත්තක් තියෙනවානේ. අන්නේ වගේ කියන ඔය ජීවිතයට ගොඩක් කට්ටිය කැමති කියනවා. දැන් අර කාමයට නෙමෙයි කැමති ඔය ජීවිතයේ තමයි වැදගත් කියන එක මේ දෙවියා ඒ භික්ෂුවට සංවේගයට පත් කරනවා. ඊළඟට සජ්ජහායන සූත්‍රය ඒ කාලේ එක්තරා භික්ෂුවක් කොසල් යනපදේ වනාන්තරයක වාසය කරනකොට ඒ භික්ෂුව බොහෝ වේලාවක් දහම් පද හඬ නගා කියමින් හිටියේ. අන්න බලන්න මේ මේ මේ වගේම තේරෙනවා බුදුරණවහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා සුත්තා දත්තා වචසා වර්ධිතා මේ කොච්චර නිතරම මේ සජ්ජායනා කරනවා මේ ගාථාවන් ධර්මයේ ඇයි සජ්ජායනා කරන්නේ ඒක මතක තියාගන්න ඒක පුරුදු කරන්න එතනින් පස්සේනේ ඊටු ටික තියෙන්නේ ඉතින් එහෙම ඉඳලා ටික කාලයක් යන එක නවත්වනවා නැවැත්තුවට පස්සේ ඒ වෙලාවට මේ නවත්ව කියන්නේ කාලයක් කරලා පස්සේ සජ්ජායනා කරන්නේ. ඒ වනාන්තර අධිග්ගුජ දෙවි කෙනෙක්ට මේක අහන්න දැන් ලැබුණේ නැහැ. මොකද දැන් කාලයක් තිස්සේ මේ සජ්ජායනා කරන ධර්මය ඇහුවා. දැන් අහන්න ලැබෙන්නේ අහන්න නොලැබුණ නිසා ඒ භික්ෂුව ළඟට ගිහිල්ලා මෙන්න මේ වගේ ගාතාවක් අහනවා. කස්මාතු වං ධම්ම පදානි භික්ඛූති නාලීසති භික්ඛූති සංවස් සංවසන්තෝ සුත්වා ධම්මං ලබති පසාදං දිත්තේව ධම්මේ ලබති පසන්තන්ති. භික්ෂුව ඔය භික්ෂුව භික්ෂුව සමග එකතු වෙලා ඉඳගෙන දැන් දහම් පද ඉගෙන ගන්න නැති අය කියන ඔය කට්ටිය එකතු වෙලා දැන් ධර්මයේ සත්‍යයනා කරන්නේ නැති ඇයි කියලා අහනවා. ඇයි ධර්මයේ අහනකොටනේ පැහැදීමක් ඇතිවන්නේ. මේ ධර්මයේ ජීවිතේ පුදුමාකාරයේ ප්‍රශංසා ලැබෙන කියන්නේ මේ ධර්මයේ තුලින් පුදුම සැනසෙල්ලක්. රසසීමක් මේ ධර්මයේ තුලින් ලබනවා. ඇයි දැන් ඒක කරන්නේ නැත්තේ කියලා අහනවා. දැන් මේ දෙවියටනේ මේක මේ දෙවියත් එක්ක කතා කරන්නේ. මේ දෙවියට උත්තර දෙනවා මෙන්න මේ විදිහට. අහුපූර්වේ ධම්මපදේසු ඡන්தோයාව විරාග විරාගේන සමාගම්ම යතෝ විරාගේන සමාගම්ම යංකින්ච දිත්තං සුතං මුතං වා අඤ්ඤාය නික්කපේන මාහුස අන්න එතනදි විග්‍රහ කරනවා. ඒ කියන්නේ දැන් ඉස්සරලා දැන් මේ නිවන් මාර්ගට යන්න කලින් කලින් මට මේ ධර්ම පදයන් කිරේ චන්දරාගේ තිබුණා. ධර්මයේ චන්දරාගේ තිබුණා. ඒ ඒ ටික මට තිබුණේ මේ නිවන් මඟ නැත්තම් මේ නිවීම දක්වා යනකම් විතරයි. ඒ චන්දලක මට තිබුණා. යම් දවසකද මම අරහත්ත්වයටපත් උනේ. නැත්නම් නිවීම සාක්ෂාත් කළේ අරහත්ත්වයටපත් උනේ. අන්න එතන ඉඳලා මට ඒ ගැන ඒ ඒව ගැන ඒ කියන්නේ දැන් ditthසුත මුත විඤ්ඤාත කියන මේ සියල්ලම්ම ගැනත් ඒ සියල්ලම්ම ගැන සතරද අවබෝධ කරගත්තට පස්සේ මට ඔය ඔක්කොම ගැන ඇලීම දුර වෙලා ගියා. දැන් මම සාන්ත මුනිවරේ. ඒ කියන්නේ මේ ආර්යයන් වහන්සේ නමක් මේ සාන්ත මුනිවරේ කියලා කියනවා. එතකොට ඒ මෙතන මේ දෙවිය ගහ ප්‍රශ්නෙත් එක්ක කතා කරන්නේ. ධර්මයේ පැවැත්ම පිණිස ඉතිරි දේ කරනවා. නමුත් දැන් දෙවිය අහපු ප්‍රශ්නයත් එක්ක කියනවා මම කලින් ඒකේ චන්දරාගයෙන් ධර්මයේ චන්දරාගයෙන් යුක්ත හිටියා. නමුත් මම නිවන සාක්ෂාත් කරා. ඒ එදා ඉඳලා මේ ධර්මයේ දැක්කට පස්සේ තමයි ඕක නතර වුණේ කියලා දෙවියා භික්ෂුවට කියනවා. ඊළඟට සජ්ජායන සූත්‍ර කරේනේ අයෝනිසෝ සූත්‍රව තුනයි තියෙන්නේ. අයෝනිසෝ සූත්‍රය වැරදි විදිහට කල්පනා කිරීම පිළිබඳව තියෙන්නේ. ඒ භික්ෂුවක් කොසල් ජනපදයේ වනාන්තරයක. ඒතකොට මේ ඔක්කොම තියෙන්නේ ඒ කොසල් ජනපදයේ වනාන්තරය. මේ මේ මේ ටික එක දවසේ එක කට්ටියකට ඉඳලා කියප ගන්න නෙමෙයිනේ. ඒ කොසල් ජනපදයේ ඒ වනාන්තරයේ කී දවසක් කොයි කාණ හිටපුවම එකට කටි කරලා මේ කියලා තියෙනවා. බලන්න සුන්දරව මේ ගලපලා තියෙන හැටි මේ පළවෙනි සංගායනා භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ භික්ෂුව දවල් කාලයේ ගත කරන්න ගිහින් කාම විතරක කියන්නේ ඩබල් කල්න කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක මෙන්න මේවා හිතන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී එක්තරා දෙවි කෙනෙක් වනාන්තර දෙවි කෙනෙක් සංවේගයටපත් කරනවා කියලා මෙන්න මේ ගාතාව කියනවා. අයෝනිසෝ මනසිකාරාසෝ විතක්හි කජ්ජසි. අයෝනිසෝ පටිනිස්සජ්ජ යෝනිසෝ අනුවිචිතය. සත්තාරං ධම්මා රම්භ සංඝං සීලානි අත්තනෝ අධිගච්ඡේ පාමොජ්ජං පීති සුඛම සං සුකම මසංශයම් තතෝ පාමොජ්ජ බහුලෝ දුක්ඛසන්තං කරිස්සති අන්න පැහැදිලි කරනවා දෙවියා ඔය අන්න වැරදි විදිහට මෙනෙහි කරන පාපී සිතුවිලි ඔක අයින් කරන්න කියනවා ඔක අතහරින්න කියනවා ඒක අතහැරලා සිහිය පිහිටවා ගන්න කියනවා යෝනිසෝ මනසිකාරයට නැත්නම් නුවණින් ඉමසීම් පටන් ගන්න කියනවා. ඊළඟට වෙන සස්තාර සාස්ත්‍රුන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංගරත්නයේ ගැන තමන්ගේ සීලයේ ගැන ඒ ගෞරවයක්, ඒ කියන්නේ ඒකත් එක්ක ප්‍රීතියක් ඇති කරගන්න කියන. ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන, සීලය ගැන මෙන්න මේවා ගැන තමන් තුල ප්‍රීතියක්, සැපයක්, ප්‍රමුජිතභාවයක් ඇති කරගන්න කියනවා. අන්න ඒ විදිහට ප්‍රමුජිතභාවයක් ඇති වුණාට පස්සේ තමයි ප්‍රීතියත් ප්‍රමුජිතභාවයත් ඇති වුණාම තමයි මේ දුක ඉක්මවන්නේ කියලා කියනවා. ඒතර බලන්න බුදුරන් වහන්සේ ධර්මය, සංඝ රත්නය, සීලය මේවා ගැන ප්‍රමුජිත සතුටක්, සතුටක් කියලා කියන්නේ ඒක සිහි කරමින් ඒ දැන් බුදුරණවහන්සේව සිහි කරනකොට ධර්මයේ සංගයා තමන් රකින්න සීලේ ප්‍රතිපදාව මෙන්න මේවා සිහි කරලා ඇතුළත සතුටක් ඇති කරගෙන අන්න එකෙන් ප්‍රමුදිත වෙලා තමයි දුක කෙලවර වෙන්නේ කියලා කියනවා. ඊළඟට ඒ විදිහට දෙවියා ඒ භික්ෂුව සංවේගයට පත් කරනවා. ඊළඟට ඊළඟ සූත්‍රයේ තියෙන්නේ මජ්ජන්තික සූත්‍රයේ මේ මද්දහණේ මේ ගැන පවසපු දේශනාවක් තියෙන්නේ. ඒ කාලෙත් භික්ෂුවක් මේ ජනපදයක කියන වනාන්තරයක වාසය කරා. වනාන්තරයේ වාසය කරද්දී මේ වනාන්තරයේ අධිග්‍රහිත මේ දෙවි කෙනෙක් භික්ෂුව ළඟට ගිහිල්ලා මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. තිතේ මජ්ජන්තිකේ කාලේ සම්නිසී වේසු පක්කිසු සනතේව බ්‍රහ්ම රඤ්ඤං තම්බයන් පටිභාති මන්ති. ගිනි මද්දහානි මේ කුරුල්ල කුරුල්ලන් හයියෙන් කටුසලා කෑ ගහනකොට මහා වනාන්තරයේ හඬ තරනවා වගේ එතකොට මට බියක් දැනෙනවා කියලා මේ දෙවියා මේ වනාන්තරයේ කියන්නේ මේ දැනෙන බිය ගැන විස්තර කරනවා ඊළඟට භික්ෂුව කියනවා අනිත් පැත්තට මේ ගිනි මද්දාන මේ කුරුල්ලන් හයියෙන් තටුතරලා මේ කෑ ගහලා මහා වනාන්තරයේ හඬ තරනකොට ඒකට මම හරි කැමතියි කියනවා. ඒතර දැන් දෙවියාගේ බය කියන කියනවා මේ භික්ෂුව ඒකේ කැමැත්ත ගැන කියන ගැනේ බය ඉක්මවපු ආකාරය පිළිබඳව දේශනා කරනවා. අනේ තව දේශනා දෙකක් තියෙනවා. ඊළඟ කාරණ 13 වෙනි එක පකතින් පාකත ඉන්ද්‍රිය සූත්‍රය සිත දියුණු නොකළ භික්ෂුව පිළිබඳව පැහැදිලි කරපු එක. ඒ දවස්වල බොහෝ භික්ෂුන් වහන්සේලා කොසල් ජනපදයේ වනාන්තරයක වාසය කරා. ඒ වාසය කරනකොට වාසය කරේ අසම්පජානෝ අසමාහිතා ඒ කියන්නේ සිහියක් නැතුව සමාධියක් නැතුව නුවණකින්තරව නොදියුණුකමකින් තමයි වැඩ වාසය කරන්න තේදුනේ. එහෙම වැඩ වාසය කරමින් ඉන්නකොට මේ භික්ෂුන් වහන්සේලාගේ මේ ස්වභාවය පිළිබඳ දෙවි කෙනෙකුට සංවේගීපත් කරවන්න කැමති වෙලා ගාතාවක් කියන්න පටන් ගත්ත මේ විදිහට. සුඛ ජීවිනෝ පුරේ ආසුං භික්ඛු ගෝතම ශාවකං අනිච්චා පින්ද මේසානං අනිච්චා අන්න මේ ගාථාව අපට කලිනුත් හම් වෙනවානේ මෙන්න මේ විදිහට මේ ගාථාව කලින් සූත්‍ර දේශනාවකත් හම්බ වෙනවා සුඛ ජීවිනෝ පුරේ ආසුං භික්ඛු ගෝතම ශාවකං දැන් මේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා ගැන මේ භික්ෂූන්ට පැහැදිලි කරලා දෙනවා මේ දෙවිය අනිච්චා පින්න මේසානං අනිච්චා සයනාසනං ලෝකේ අනිච්ච සංඥාත්වා දුක්ඛ සත්‍යං අකාසුතේ. ඒතර අපි මේ කලින් කතා කරා මේ සැප ජීවිතයට කැමති. ඒ කියන්නේ ආසාව පෙරඩු කරගෙන ඉන්න නැත්නම් මේ ගෞතමයන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ පිළිබඳව පැහැදිලි කරනවා මේ මෙන්න මේ අනිච්චා පින්ඩ මේසානං අනිච්චා සයනාසනං. ඒ කියන්නේ ආසාවක් නැහැ කියනවා මේ පින්ඩපාතයට. ඒ කියන්නේ පින්ඩපාතය පිළිබඳ ඉච්ඡාවක් හැමත් ඒකට ඇදලා යන ගතියක් එක්ක නෙමෙයි ඉන්නේ කියනවා. ඒ වගේම සයනාසන වල සේනාසන පිළිබඳව කැමැත්තෙන් ඇදලා යන ගතියක් නෙමෙයි තියෙන්නේ කියනවා. ලෝකේ අනිත්‍ය කන්නත්වා ලෝකේ සත්‍ය ආකාරයෙන් දැකලා අනිත්‍ය ස්වභාවය දැකලා දුක ඉක්මවන. දැන් මේක අපි කලින් කතා කරලා පෙන්නවා. මෙතන අනිච්ච ච ච දෙක විග්‍රහ කරන වෙමින් වශයෙන්. එතකොට අනිච්ච කියනකොට එතන එකක් පැහැදිලි කරනවා. ඒ අනිච්ච තුලදී ඉච්ඡාව නැහැ කියන එක. එතන මේ එකම සූත්‍රය මේක තියෙනවා. එතන අනිච්ච කියන වචන දෙකක් තියෙනවා. එකක් ච අල්ප ප්‍රහාණ එකක් ච මහ ප්‍රාණ. අල්ප මහ ප්‍රාණ චේකේ තියෙන කැමැත්ත නැහැ කියන එක. අනිච්ච කියන්නේ න ඉච්ඡ පින්ඳ පාතර ඉච්ඡාව නැහැ. සේනාසනට ඉච්ඡාව නැහැ. ඒ වගේම ලෝකේ අනිත්‍යතඤ්ඤත්වා ත්‍රිලක්ෂණේ විග්‍රහ කර අනිත්‍යදී ච මහ ප්‍රාණ නෙමෙයි අල්ප ප්‍රාණ. එතන අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන එක. ඒතොර ඒක මේ දේශනාවේ එකට මේක බුදුරණවහන්සේ ප්‍රායෝගිකතා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ භික්ෂූන් සංඝේරපත් කරන පෙන්නනවා බුදුරණවහන්සේගේ භික්ෂූන් වහන්සේලා ගෞතමයන්ගේ ශ්‍රාවකව සැපසේ ජීවත් වුණා. ඒ තමයි මේ පිණ්ඩපාතේ ආසාවෙන් තොරව, චේනාසනයන්ට ආසාවෙන් තොරව ජීවිත යථාර්ථය දැකලා නැත්නම් ලෝකේ අනිත්‍යතාවය දැකලා මේ දුක ඉක්මවලා. ඊළඟට දේශනා කරනවා මම මේ සංඝයාට වැඳලායි කියන්නේ. දැන් උතර බලන්න මේ දෙවිගුරු කියන හැටි. මම මේ ඔබලාට වැඳලායි කියන්නේ දුපෝ සංයත්තෝ අත්තානං ගාමේ ගාමනිකං විය බුත්වා බුත්වා නිපජ් නිපජ්ජන්ති පාරගවසමුංචිතා මම මේ සංඝයා වහන්සේට වැඳලායි කියන්නේ සමහර උදවිය ඉන්නවා ඒ විදිහට බුද්ධ ශාසනේ බහැරව අනාථ වෙච්ච අය ඉන්නවා ඒ කියන්නේ මේ මේ කියන්නේ අනුන්ගේ දේවල් කියන්නේ ගෙවල් ගානේ ගිහිල්ලා එක එකනේ පෝෂණය කරගෙන මේ ගම් දෙටුවත් එක්ක ඇසුරු කරගෙන කකා වී මුසපත් වෙලා මෙන්න මේ විදිහට මේ ඉන්න අය ඉන්නවා. ඒ නිසා කියන්නේ මේ මිනිසුත් එක්ක එකතු වෙලා මේ ඇතුළත සැප නොලබන අය ඉන්නවා. මේ වෙන වැඩම කරගෙන ඉන්න අය ඉන්නවා. නැත්තම් මේ කාමයන් ඔක්කොම ගිජු වෙලා ඉන්න අය ඉන්නවා. මම මේ වඳලයි කියන්නේ මෙන්න මේ ඉන්න උද්දවියට මේ බුද්ධ ශාසනය අනාථ වෙලා ඉන්නේ. ඉතින් ඔවුන්ගේ ජීවිතයේ අමුසොහොනේ දාපු මල කඳක් වගේ කියලා කියනවා. ඉතින් ඒ නිසා යමෙක් අප්‍රමාදීව ප්‍රමාදව ඉන්නවා නම් අන්නේ උදවියයි මම මේක කිව්වේ. ඒ කියන්නේ ඒ කාරණාව කිව්වේ අර අමුසොහනේ දා මල කඳක් වගේ කිවි ප්‍රමාදේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවනේ. යමෙක් අප්‍රමාදී ඉන්නවනම් ඒකෝ පමත්තෝ විහරන්තං තේකේ සන්දහය භාසිතං. ඊ අපමත්තා විහරන්ත අප්‍රමාදී වාසය කරනවා නම් යමෙක් නමෝ තේසං මම මේ භික්ෂුව වහන්සේලාට নমස්කාර කරනවා කියලා කියනවා. එතකොට අර අප්‍රමාදීව ඉන්න භික්ෂුන් වහන්සේ ආරම්භය ගිහිල්ලා කියලා දෙපිරිසටම කරුණ කියනවා. අප්‍රමාදීයට මම මේක කිව්වේ ප්‍රමාදයට ප්‍රමාදයට මම මේ කිව්වේ අප්‍රමාදයට මම নমස්කාර කරනවා කියලා කියනවා. එතකොට ඒ භික්ෂූන්ගේ ගතිය තමයි සැප ජීවිත නැත්නම් සැපසේ වාසය කරන ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ ස්වභාවයේ පින්ඩපාතයන්ගේ ආශාව ඉක්මවලා සේනාසනයන්ගේ ඉච්ඡාව කැමැත්ත ඉක්මවලා ලෝකයේ අනිත්‍ය බව සත්‍ය ඒ ආකාරයෙන් දැකලා දුක ඉක්මවපු ගතිය අවසාන සූත්‍රයේ වගේ පදුම පුප්ප සූත්‍රය මේක ලස්සන සූත්‍රයක්. නිලුම් මල ගැන පවසපු දේශනාව. ඒ දිනවල භාග්‍යතුන් වික්ෂුවක් එක්තරා වික්ෂුවක් කොසල් ජනපදයේ වනාන්තරයක වැඩ වාසය කරද්දී වික්ෂුව පිණ්ඩපාත කරගෙන පොකුණට බැහැලා නිලුම් මල කිඹා. ඔබ සමහරට අහලත් ඇති මේක. නෙළුම් මලක් නිකන් අපි වුණා සාමාන්‍ය මලක් අග්‍රහණය කරලා බලනවනේ. නෙළුම් මලකින් පකුණට බහැලා. ඒ වෙලාවේ ඒ ගහට අනික් අධිග්‍රහිතයේ දෙවි කෙනෙක් මේ මේ මෙයාව සංවේගයටපත් කරන එක හිතාගෙන මෙන්න මේ විදිහට කියනවා. ඒ තමයි නිදුකානන් වහන්සේ ඔබ වතුරේ හටගත්ත නිලුම් මල ඔබ කවුරුත් දුන්නේ නැහැ. නමුත් ඔබ ඒක ඉම්බා ඔබ කරේ හොරකමක් කියලා ඔබ සුවඳ හොරෙන් ආග්‍රහණය කරා කියලා චෝදනා කරා. ඊළඟට මේ භික්ෂුවට දෙවියා කියන්නේ. ඊළඟට භික්ෂුව කියනවා මම ඉතින් මම මේක මල ගෙනියන්න ගත්තේ නෑ. මං කැඩුවෙත් නෑ. මං ඒක ඉම්බා විතරයි කරේ. මං එහෙම සුවඳ හොරකම් සුවඳ හොරෙක් කියලා කියන්නේ මොන හේතුවකින්ද කියලා අහනවා. මං එහෙම කරේ නෑ කියලා. මං හොරකම් කරේ නෑ. මල කැඩුවෙත් නෑ, ගත්තෙත් නෑ. මං සුවඳාග්‍රහණය කරා විතරයි. ඊළඟට දෙවියා කියනවා යම් කෙනෙක් නෙළුම් මල ගැලෙව්වට, නෙළුම් මල කැඩුවට, ඒවා අපිරිසිදු ඒ අපිරිසිදු ජීවිකාව ඇති තවුසන්ට සුවඳ හොරා කියලා කියන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ යම් කට්ටිය ඉන්නවා නෙළුම් මල ගලවනවා කැඩුවා. නමුත් එයාලට අපි කියන්නේ නැහැ මේ අපුරුසිදු ජීවිකාවක් ගත කරන්න කියලා. ඒ කට්ටියන්ට කියන්නේ නෙළුම් මල ගැලෙව්වත් කැඩුවත් මොන විදියට ජීවික ඒ හිටියත් ඒ අපිරිසුදු ජීවිකාව ගත කරන තවසන්ට අපි සුගඳ හොරා කියලා කියන්නේ නැහැ කියනවා. ඒ පුජ්‍යලයන් අපිරිසුදු ක්‍රියාවෙන් ඒකට අපිරිසුදු ක්‍රියාවෙන් ඉන්නේ. එයාලගේ ජීවිතේ අරියටම මේ ඒක ලස්සන උදාහරණයක් කියනවා අම්මගේ ඇඳි වතේ මල මුට්ටු තැවුරනවා වගේ. කියන එක නේ ඉච්චර අපිරිසුදු කියන එකනේ. අම්මගේ ඇඳි වතේ මල මුට්ටු තැවුරනවා වගේ කියනවා එයාලගේ ජීවිතේ. අන්න ඒ බඳු අයට අපි කවදාවත් ඔක කියන්න දෙයක් නැහැ කියනවා. මොකද එයාලා ඔක ඔය මල් කඩාගෙන ගියත් ගැලෙව්වත් කියන්න දෙයක් නැහැ කියනවා. නමුත් මේ ධර්මයේ මේ උපක්ලේශ නැති නැත්නම් නිතරම පිරිසුදු භාවයක් හොයන මේ විදිහේ අය හිටින මේ ශාසනයක පුංචි දේ පවා එයාලට කැලලක් කියනවා. ඒ කියන්නේ ඒ ශාසනේ මේ මේ සත්‍ය හොයන ශාසනය කියන්නේ අපිරිසුදු ජීවිතෙන් ඉක්මවන ශාසනයට පුංචි දේ පවා කැලලක් කියනවා. අස්ලවන එක ගෑවුණු අග පොඩි වරද පවා එයාලට පේනන වලාකුලක් වගේ කියනවා. පුංචි දේ පවා පිරිසුදු ජීවිතය ගත කරනවා. ඒ අවස්ථාවේදී භික්ෂුව කියනවා දෙවියට ඒක කිව්වට පස්සේ අනේ දෙවිය ඇත්ත වශයෙන්ම ම ඔබ ගැන මම දන්නවා මට ඔබ අනුකම්පාවෙන්මයි මේක කිව්වේ මං ආයේ ওই දෙයක් කරන්නේ මගේ වැරදක් දැක්කොත් පෙන්වන්න කියලා ආයෙ දෙවියට කියනවා ඒ වික්ෂුව ඊළඟට දෙවියා කියනවා වික්ෂුව මං ඔබ නිසා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියනවා කියන්නේ ඔබගේ වැරදි පෙන්න පෙන්න ඉන්න මං ඔබ නිසා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියනවා ඔබේ දාසයෙකුත් නෙමෙයි මං කියනවා ඒ නිසා යම් කිසි කෙනෙක් සුගතියට යනවා යම් කිසි කෙනෙක් මේ සත්‍ය දකින මේ ස්වභාවයට යමු වෙනවා නම් මේ දකිනවා නම් එයා ඔය ඔක දැනගන්න ඕනේ කියලා තමන් මොකද දැන් තේරුම් ගන්න යන්න කියලා මේ සංගීතපත් කරන්නයි කිව්වේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඒ දේශනාවත් ඉවර වෙනවා. ඉතින් මෙතනින් ඒ සංයුතනිකායේ අදට අපි ඒ සංයුතනිකාය ඉවරණේ අවසන් කරනවා. ඉතින් කාලය ගොඩක් ඉක්මනලා ගිහින් නිසා අපි පුණ්‍ය නිමෝදනා කරමු. අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ ඒවදාල උතුම් බුද්ධ වචනේ සාකච්ඡා කිරීමෙන් අපේ ජීවිතයට වටිනා කියන පිනක් එකතු කරගත්තා. රැස් කරගත සීල පින් සීල දෙවියෝ අනුමෝදන් වෙත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මියගිය සීල මළගිය ඇත්තන් පින් අනුමෝදන් වෙත්වා මළගිය ඇත්තන්ගේ පරිලෝක ජීවිත සැපවත් වෙත්වා කියලා අනුමෝදන් කරමු. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ලෝක සාසන සුරකින්න මහ ඇතිවරුන්ට තුන් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මේ ධර්මීය ශ්‍රවණය කර ඔබ සෑම සියලු දෙනාට උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.